හොඳයි. දැන් අපි <clears throat> අඳුරමින් ආවා කයේ කොටස් 12ක් අපි අඳුරගත්තා. පිටින් කොටස් පහක් අපි තේරුම් ගත්තා. කෙස්, ලොම්, නිය, දත් සහ හම කියලා. ඊළඟට කයේ ඒ හැමට ඇතුළෙන් මූලිකව කොටස් හතරක් අඳුරගත්තා. මස්, නහර, ඇට, ඇට මිදුළු. ඊළඟට අපි ඒ කය ඇතුළට ගිහිල්ලා ඒ ඇට කටු ඇතුලෙන් මෙන්න අපි ඔලු කට්ට ඇතුලෙන් මොළ ලොඳය කියන කොටස අඳුරගත්තා. ඊළඟට පපුවේ ඇට කටු මේ උඩස් කෝරේ ඇට කටු ඇතුලෙන් හෘද වස්තුව පෙනාල් කියන දෙක. ඊළඟට අපිට තියෙනවා බඩේ එහෙම නැත්නම් උදරයේ තියෙන කොටස් ටික අඳුරගන්න. ඒකේ කොටස් කීයක් තියෙනවද? 10ක් අපි කිව්වා. ඉතින් කොටස් 10 ඒවා ආමාශය මුලින්ම. රාමාශය කියන්නේ කොයි වගේ එකක්ද? මල්ලක් එක. මොනවද හැදලා තියෙන්නේ? මස් එහෙම නැත්නම් හැම වගේ එකකින් හැදලා තියෙනවා. පාටින් කොයි පාටද? ඔව් සුදු පාට වෙනවා ලේ නැති වුණොත් එහෙම ලේ තියෙනකොට නිකන් රස පාටලු දුම් පාටක් කොයි වර්ණයෙන්ම ගන්න. දැන් ඔය වගේ හැඩය මොකද්ද? ඒක හැඩයක්. හ්ම්. වැදි ගැලක් වගේ මල් කිබඩ හැඩයක් තියෙනවනේ ඒක සාමාන්‍ය මුඩින් කීලි එක මාත්‍යෙන් මහත්තට ආය එනිනවා. දෙක ආහාර නැත්තගදි මල්ලක් වගේ තුනියට ඇකිලෙන එකක් තමයි ආහාර දානකොට දානකොට මොකද වෙන්නේ? එක පිම්බෙනවා, ඇදෙන බවක් තියෙනවා. හරි. ඩාමාස ඒකත් ඒකට ගඳින් මොනවා වගේ වෙන්න ඕනේද? පිළි ගඳයි. මොකද මස් වලින් හැදිච්ච එකක් නිසා. හරි. දැන් එතකොට ඒකේ කරන කාර්යය මොකද්ද? ආහාර දිරවන එක දිරවන එක දිරවන්න පටන් ගන්නවා කටේ. රාදවා ගන්න එක එච්චරයි දිමාලු කරන්නේ. මේ මල්ලක් තියෙන මල්ල දින් මොනාරද? ඕන මල්ලක් ඉදි පාවිච්චි කරන්න මොකටද? මොන හරි ඔබන්න? මල්ලට ඔබනින් කරන්නේ. මල්ලට ඔබනින් කරන්නේ. මල්ලට මොනාරි පුරවන එක කරන්නේ. ඊට ආහාර ආහාර මල්ලක් විතරයි කෑම එකතු කරගන්න දැන් මල්ල ආමාසයි. හරි. ඊළඟට ඒකේ මොනවද තියෙන්නේ? ආහාර. දැන් ආහාර කියන එක ශරීරයේ කැලල නෙවෙයි. ඒ වෙනාට මේ ශරීරය ගැන මේ පරීක්ෂාව කරගෙන යනකොට ඒක හැම වෙලෙම ආමාත්‍රි තියෙනවා. ඒ හින්දා ඒකත් කොටසක් විදියට වෙනම කතා කරනවා ශරීරයෙන්. ඉතින් ශරීරේ කොටස් කියන්නේ ඒක අයිති නෑනේ කෙල් කොහෙම. හරි ඒ වෙනාට එහෙනම් ඒක ආහාර කියලා ගත්තේ තවත් ඒ ශරීරය පරීක්ෂා කරනකොට තියෙන නිසා. දැන් ආහාරද රාමාශය තියෙන ඒවා ගැන කතා කරන්නේ කොයි වගේ දේවල්? <coughs> ආමාශය තියෙන ආහාර. නිසෙලාව මොනවද නිසෙන්නේ? කෙල, පිට, හොටු, පියර ඔක්කොම කලවම් වෙලා කයිවගේ තියෙන්නේ. ඒක වමනේ ගොඩක් ආයි. එළිම තමයි දැන් වමනේ වෙච්ච හඳකල් දෙනවනේ. වමනේ කොයි පාටද? ඈ කාපාට යන උල ගමන් කාපු වැඩි ගොඩක් කරලා කාපාරිනවා පිට ආදී කලවම් නා. ඒක ඇම්බරිලා පොඩි වෙලා ගුලි වෙලා තියෙ දියර ස්වභාවයක් විදියට. හරිද? සුවඳ හොඳයි නේද? හොඳ නෑ? එහෙනම් එහෙනම් කාපු වෙන මේ දෙන්නේ? කායවා තමයි. කාපු ඒවා තමයි එන්නේ ඒ වෙනත් වෙලා ආනන්දික තමයි ස්වභාවය. වමනේ ගඳ. වටිනවද ඒවා? වටින්නේ නැද්ද? දැන් වටින්නේ නෑ. <laughs> ඒ කාදාහරි වටිච්ච වටිනාකමක් තිබිච්ච දවසක් තිබ්බා. දැන් කාපු ටික ඔක්කොම ඒවනේ ඇති. වමනේ කියන ඒවා වටිනාවක් නැහැ. ඒකත් හඳුනනවනේ ඔය ගැන හරි ඕනේ නැහැ. ඊළඟට කියනවා ඇලදිව කියලා. කොතන තියෙන්නේ ඔබ? අක්මාට යටින් හා ආමාදෙට උඩින් අක්මාඩ යටින් අක්මාදෙට උඩින් තියෙනවා කොයි වගේ හැඩයක්ද තියෙන්නේ? මල්ලක් මල්ලක් මේ එක පිල්ලට ඉන්නේ. ගුලියක් වගේ දෙනවා දිය වගේ ඒ වගේ නෙවෙයි කරවිලෙක ටික මෙහෙම හැඩයක් ටික දිග හැඩයක් වගේ තියෙනවා වගේ දිග හැඩයක් තියෙන්නේ ඒක කටු කටු වගේ ටිකක් තියෙන කහ පාටට හුරු වෙනවා ඔය ඇල දිව කියන එක මොකක්ද ඒකෙන් කරන කාර්යය ඇල දිව දැන් මේ වැඩේ දැනගන්න වැඩේ දන්නවා නම් තමයි අපිට තීරණය කරන්න පුළුවන් එහෙම කොටසක් තමන් ගාව තියෙනවා කියලා පිටේකට කරන්නේ පිටාදේ ඇල දිව කියන්නේ වැඩි වෙන්නේ මේ මේ එන්සයිම්ස් පිට කරන්නේ. ඈ ගල්හේම ගල්හේ යන කමන්නේ ඒකේ කාරණේ ආහාර දිරවන්න අවශ්‍ය එන්සයිම් දෙනකොට අම්ල ස්වභාවයන් ඒ කියන්නේ ආහාර දිය කරන්න. අපිට දැන් ඔය ආහාර නැති අවස්ථාවේ ඔය පිත්තා ඇලදිවෙන් මොකද වෙන්නේ ශ්‍රාවයක් එනකොට තමයි ඔය බඩ පිච්චෙන්න පටන් ගන්නවා. ගෑස්ට්‍රික් හැදෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? අම්ල ශ්‍රාවයක් සිද්ධ කරනවා. ආහාර දිය කරන්න ඕනේ. එහෙනම් මේ කරන්න වැඩි කොමර එන්සයිම් ස්වභාවය තමයි එකෙන් එන්නේ ඇලදිව කියන එකෙන්. හරිද? ඒ තමයි Tamanට ඒක වෙන්නේ. ඒක හරි. ඊළඟට පිත්තාශය කියලා කොටසක් තියෙනවා. ඒක කොතනද තියෙන්නේ? ඈ ආමාදයත් එක්ක යටින්ම තියෙනවා. ඒකත් එකක් මාත් එක සම්බන්ධයි. ඒක කොයි වගේ හැඩයක්ද තියෙන්නේ? හ්ම්? දිග නෑ ඒක. ඉත්තාදේ? ඉත්තාදේ බැලුම විපටි බැලුමක් වගේ නැත්නම් එළබටු ගෙඩි වගේ තියෙන්නේ. නිකන් කොළ පාට බටු ගෙඩි වගේ. පාටිනුත් කොළ පාටයි ඒක. අද කළු පාට වගේ දෙන්නේ කොළ පාටුරු ස්වභාවයක් ගන්න. හැඩේ. මොකද්ද ඒකේ කාර්යය? පිට නිකුත් කිරීම. දරෝය හැම කොටසක්ම අර සිනිගඳේ තියෙනවා ආහාර ආදී ඔක්කොම හැර අනිත් ඒවා මස් වලින් හදිච්ච කොටස් නිසා ඔක්කොම සිනිගඳේ තියෙන්නේ. හැදේ. ඊළඟට කුඩා බඩවැල කියලා කියනවා. දැන් ඔක පිළිවෙලින් මතක තියාගන්න ඕනේ ඈ. මුලින්ම ආහාමාශය තියෙනවා. ආමාශය ගත්තාම ඒකට ආහාරක තියෙනවා. ඊළඟ ආහාර දිරවන්න අවශ්‍ය අම්ල ලබා දෙනවා ඇලදිවි. පිත ලබා දෙනවා පිතත්. පිතත් මේ ආහාරය දිරවන්න අවශ්‍ය කොටසක්. හරිද? ඊළඟට යනවා ඒ ආහාර ටික කොහෙටද? කුඩා බඩවැලට. හරි. කුඩා බඩවැල. කොයි වගේ එකක්ද? බටයක්. හා. බටේ කොච්චර ලොකු මඩයක්ද ඒක? මහත අහන්නේ මහත විස්කම්බ එහෙම නැත්නම් විස්කම්බ කියලා අහන්නේ. මහත කොච්චර වගේ මහතද? ඇඟිල්ලක්? නෑ දෙටි මහත පොඩි කුඩා වගේ. ඔව්. කුඩා තමයි කොච්චරද කුඩා? කුඩා බැලලා කියන්නේ කුඩා හින්දා තමයි නැත්නම් ඒ දෙන්නේ මහා බැලලා කියන්නේ කුඩා කියලා කියන්නේ නේ කතා කරලා තියෙනවා නේ කිව්වේ එහෙම කිව්වේ තමන්ගේ මාපටෙන් ගිල්ල තරම් විතර තමන්ගේ අතේ මාපටෙන් ගිල්ල තරම් විතර මහත් වෙනවා කියලා කියන්නේ ඒකත් ඉතින් අර නහර වගේමයි මේකේ ආහාර යනකොට මොකද වෙන්නේ මේක ඔව් හැදෙන බවක් තියෙනවා දිග කොච්චර දිගක් තියෙනවා කියනවාද බඩවැල ඔක බඩයක් කොච්චර දිගක් තියෙනවාද බඩේ කොච්චරද බඩවැලේ? සෑහෙන සෑහෙන දෙයක් වැඩි කොච්චර සෑහෙනද කියන්නේ? කිලෝමීටර් කට දෙකක් ගන්න. ඈ? යාකෝස් දෙකයි? කොහොමද දෙක තීරණය කරන්නේ? තියක් කල් කවුද කිව්වේ? ඔබලාලිගේ තරමනුව තමයි. නෑ. ඔයා ඔයා කියන්නේ කියන්නේ තමන්ගේ ධර්ම කියම හරි ඉඳලා ගොඩ තික්කයි. කොහොමද තියෙන්නේ? තමන්ගේ උසානුව කොච්චර තිබුණත් එයාගේ උසානුව තමයි ඒක තීරණය වෙන්නේ. උසට අනුව දිග වෙනස් වෙනවා. ශරීරයේ උසානුව 5 ගුණයක් 6 ගුණයක් අතර දිගක් ගන්න එක. හරිද? උසානුව අඩි 5ක් විතර ගෙනෙක් නම් අඩි 25ක් 30ක් අතර දිගක් ගන්න. ඒක කොහොමද ඒක තියෙන්නේ? ළඟ ගහගෙන. ඒක මෙහෙම දඟල ගහලා නෑ මෙහෙම මෙහෙම ගිහලා නෑ. හරිද? ඒක මෙහෙම ගිහලා මෙහෙම අර අර ගිහලා ආයෙ ඒක උඩට නැමෙනවා ඒක. මෙහෙම ගිහලා ඔම් ඔම් නැමෙනවා. ඔම් ගිහලා ඔම් ඔම් උඩ ගිහලා අපෝ මෙහෙම පහළට එන්නේ. හරි. මොකක්ද ඒකෙන් කරන්න වැඩි? මොකද එච්චර දිග එකක් තියෙන්නේ? ආහාර දිරවලා පෝෂණය කරගන්න. ශරීරයේ උසත් එක්ක ඒක වැඩි වෙන්නේ ආන් ඒ ඉන්නේ. ඒතකොට ශරීරයේ උස වැඩි වෙනවා කියන්නේ ශරීරයේ ප්‍රමාණය විශාල වෙනකොට ඒකට පෝෂණය වැඩි වෙනවා. හරි ඒක දිග වැඩි වෙනවා. පොඩා බඩ වැඩි. හරිද? ඒත් පාටින් කොයි වගේද ඒක? ඈ? ම්ම් කාපාට වගේ සුප් පාට වගේ නෝ නැත්නම් රෝස් පාට වගේ ලේ තියෙන විදිහ පාට ස්වභාවය වෙනස් වෙනවා. ඒක හරි. හරි. ඊළඟට ඒක කෙලවරට යනකොට මොකක්ද හම්බෙන්නේ? මහා බඩ වැල කියන. මහා බඩ වැල කොයි වගේද? ඒකත් ඔය වගේම බඩයක්. ඒකෙත් ඒකෙන් කරන කාර්යය මොකද්ද? කුඩා බඩේ ඉඳන් පෝෂණය උරා ගත්තා. මොනවාද කොට? මොන අනවශ්‍ය කෑවද මොනවාද? අනවශ්‍ය කොටස් කියනවා. ආහාර අයියට අවශ්‍ය නැති කොටසක් උරා ගන්නවා? මොනවා උරා ගන්නේ? නෑ පෝෂණය තම කොටසක් ඒකේ. පෝෂණය තව කොටසක් උරා ගන්නවා? මෙයා වතුර උරා ගන්න එතන භෝජන උරා ගන්නෑ. ආහාරයේ තියෙන ජලය දියර ස්වභාවයන් උරා ගන්නේ. තවට අවශ්‍ය විදියට ඕම්මය <clears throat> මහ බඩ වැලි. භෝජන උරා ගන්නේ කුඩා බඩ වැලි විතරයි. මහ බඩ වැලි යම් දියර ස්වභාවයන් ටික උරා ගන්නවා. ඒකත් ප්‍රමාණයෙන් කොච්චරක් විතර කියනවා? විස්කම්බය යන විශාලත්වය. ප්‍රමාණය නෙවෙයි දිග නෙවෙයි හරිනේ. දිග කියන්නේ එකක් විස්කම්බේ කියන්නේ එකක්. විස්කම්බේ කියන්නේ මහත කොච්චර මහත් කියන ප්‍රමාණය. අත අත විඳා ඒ අත එකතු කරාම තියෙන එම් ප්‍රමාණය ඇඟිලි දෙකත් වගේ ප්‍රමාණය ඇඟිලි තුනක ප්‍රමාණය ඇඟිලි තුනම එකතු කරාම ප්‍රමාණය මේ මේ ළමගේ අතේ මැද ඇඟිලි තුන එකතු කරාම ඒ ප්‍රමාණයට විතර මාතයි බිල වෙනවා මහ බඩ ඇල දිග කොච්චර දිගද දොස්තර වුණා දන්නේ නැහැ මං කිව්ව එකනේ උන් එකක් දන්නේ නැහැ අනුන්ගේ ඒවා දැනගත්තාම තමන්ගේ ඒවා දන්නේ නැහැ අනුන්ගේ ඒවා ඔච්චර මැනලා කපලා පොඩලා දන්නේ නැහැ ඔකේ අනුන්ගේ ඒවා කපනවා පොටනවා අරවගෙන කරනවා උන්ගේ මහානවා තමයි තමයි කියන්නේ දන්නේ තමන් ඒවා දන්නේ ඒක මගේ මට තරම් දොස්තරලා හම්බෙලා තියෙනවා. කොහොමද ඒකේ තීරණය ගන්න? ඒකත් උසට අනු වෙනස් වෙනවා. උස ප්‍රමාණය වගේ දෙගුණයකට අඩු වෙනවා. තමන්ගේ ශරීර උස වල දෙගුණයකට අඩු වෙනවා. නේද? උස අඩි 4ක් විතර ගෙන ඉන්න අඩි 8කට අඩු වෙනවා. හරිද? ඒක කොයි වගේද තියෙන්නේ? වැඩි. පොඩබඩ පොඩබඩ වල තියෙන විදිහ උඩින් ගිහිල්ලා. ආ ගොඩාක් බලලා වටේට යනවා. ගොඩාක් බලලා ටික මෙහෙම මෙහෙම කරනවා. ඒක හරහාට මෙහෙම ගිහිල්ලා මම උඩට ඕම් මම මහ මහ බඩවල කුඩා බඩවල ටික එකතු කරගෙන වටේට යන එක. හරි. ඒකත් ඉතින් මහ බඩ කුඩා බඩවල වගේම සීනිගඳයි ඒක පාටින් රතු පාටින් තසුළු පාටවල ස්වභාවය ගන්න. ඒකත් හැදෙන බවකින් යුක්ත බඩයක්. ඊළඟට ඒක කෙලවරට ගියහම මොකද හම්බෙන්නේ? හ්ම්? ගුදය කියලා කියනවා. ගුද මල්ල කියලා කියනවා. ඒකත් අතර මහ බඩවලේ කොටසක් කෙලවරේ තියෙන එක. නමුත් ගුදේ කියලා කියනවා. මොකද ඒක වෙනම කාර්යයක් කරන නිසා. හරිද? ඒකත් හැඩයෙන් කොයි වගේද ගුදේ මල් එකක් හැඩේ බටයක් නිරිකු සම්ම මෙහෙම දිගට තියෙන. බටේ වගේම නේ. ආ හැඩේ හෙලියලා නඩේ. මුඩින් පටන් අරගෙන ටික අලුත් මහත් මහත දෙන ආයත් නැද්දී මහත් වටේ මහත් වෙලා යටින් කීනිය. කෙහෙල් මොවාගේ. දකලා දෙනවා කෙහෙල් මොල. හ්ම් කෙහෙල් මොවාගේ ආන්ගෙන පාට ඔය ශරීරයේ තියෙන ගොඩක් කොටස් සතු පාට තමයි එන්නේ සුදු පාට තියෙන්නේ ලේ අර ලේ නැති කොට සුදු පාට වගේ වර්ණ කරන මස්සලින් ඇතිච්ච ස්වභාවය නිසා ඔක්කොම ගඳි සිල් ගඳ තියෙන මස්සල ගඳ හරි ඒක කරන කාර්ය කාර්ය ආසූචි නැත්නම් දිරවල ආක්‍රිත රොඩු බඩ පත්වෙච්ච අපි කියන ආසූචි කියලා මල කියලා කියන ඒවා රැස් කරගන්න. හ්ම් රැස් කරගන්න. පිට කරන එකයි වෙනම කාර්යයක්. ඒක රැස්සලා වැඩි වෙනවා තමයි පිට වෙන්නේ. රැස් කර ගැනීමයි ඒකේ කාර්යය ගුද මල්. හරි. ඊළඟට ගුදේ තියෙන මොනවාද? අසුචි කියලා අපි කියනවා. ඒවා කොයි වගේද? ඔය තියෙනවා. ඒවා නෑ. කහපාට. කහපාට තියෙනවා, කළු පාට, දෙමු පාට, රණ පාට තියෙනවා. ගඳ කෑම. කෑම අනුව කෑම ගන්න තියෙනවා. ඒක කෑම ගන්න එක තියෙනවද? නෑ. කෑම අණුව ගැද කෑම අණුව. කෑම අණුව ගැද වෙනස් වෙනවා. ඒකයි කෑම අණුව මොනවා කෑවත් ගැද වෙනස් වෙනවා. හරි. එතකොට ඒක හැඩයක් තියෙනවා. දැනද ඉන්නේ? හැදෙන්නේ? ඈ? ආන්නේ ගුද මල්ලේ තියෙනකොට හැදෙයි ඈ. තමන්ගේ කල්වි තියෙනකොට නේ අඳුරන්නේ කිවි තියෙනකොට හැඩ යන්නේ. ගුද මල්ලේදී අසුගුචි වල හැඩේ. ඒක නෑනේ. ඒ බුද බුද මල්ල කෙනෙක් හෙන්නු වගේ දෙනවා. කවුද එකක් වගේ. ඈ මල්ලේ මල්ලේ මල්ලේ හැඩේ තමයි. මල්ලේ හැඩේ ගන්න එක දියර වෙයි එනවා. ආ. දියරයක් නැත්නම් මල්ලේ හැඩේ. අයියේ අහන්නේ ඔතන. ඒ දා තමයි හිතාගන්න කිව්වේ ඒ ක්‍රියාකාරීත්වයට අනුව. මහා බලවැලෙන් දියර ටික උරා ගන්නකොට ඒක ආසූචි ගුලි විදියට දැම්මත් වෙලා තියෙනවා. ගුලියක් විදියට ඇදී නේ ගුලි ගුලිය තියෙන්න ඕනේ. හරියට කරනවා. මොකද මහ පෙරලෙන් වතුර පුරා ගන්න ඉතින් ගුලිය වෙනවා. ඝන වෙනවා. ඝන වෙන ඝන ටික අයින් වෙන එකට. හරිද? එහෙනම් ගුලියක් ඉදිරියදී. ඒකට ඒවා වටිනවනේ. හරිනේ? ඒ තමන් ගාදී නේ තමන් ගේන හරිද? තමන් ගන්නේ. තමන් ගේන. හරි. ඒකට එකක් දන්නවනේ. ආ ඊළඟට තියෙනවා අක්මාව කියන කොටස. ඒක කොතනද තියෙන්නේ? ඔබ පැත්තේ ආභාන වලට යටි. දරු පැත්තේ වෙනාලට යටින් ඔව් ආමාශයට උඩින් බඩේ දෙන්නේ නැහැ වෙනාලට යටින් පපුවේ හො නෙවෙයි. ඔව්. ඒකට බඩේ ආමාශයට උඩින් දකුණු පැත්තට වෙන්න තියෙනවා පාටින්. ඔව් ඔය තියෙන පාට වගේ ටිකක් දුක් පාටරු තද ගම් පාට කවි කළු පාටරු වේ. හැඩේ ත්‍රිකෝණාකාරයි ඒක අඹයක් වගේ නෑ පිම්බිලා නෑ ගොඩක් පිම්බිලා නෑ තුනීවට තියෙන ඇදගෙන තියෙන ත්‍රිකෝණාකාර වගේ හැඩයක් තියෙනවා හරි මොකද ඒක කරන වැඩේ ආත්මාව ඈ පිට පිට හදන පිට හදේ. ඔව් පිට හදිලා හැදෙන්නේ මුල මුලික ආරම්භ වෙනවා එතනින් ආ. ගබඩා කරනවා. මොනවද ගබඩා කරන්නේ? ආහාරයේ තියෙන පෝෂණීය තත්පත් කරලා අවශ්‍ය විදිහට අපිට කෑම නැති අවස්ථාවේ ශාරීරිය දැන් ආමාශයේ බඩවැල් වල ආහාර නැති අවස්ථාවක් එනවා. යම් කිසි කාලයක් අපිට කන්න නැතුව ඉන්න පුළුවන් වෙනවා. කන්න නැතුව ඉන්න සිද්ධ වුණත් එතකොට ඒ වෙලාවට ශරීරයට ශක්තිය දෙන්නේ කොහෙන්ද? ආ මේ අත්මාවේ. දෙන්නා. ඒකට ආහාර නැතුව අපිට ඉන්න පුළුවන්කම ශක්තිය ඇති කරලා දෙන්න ශක්තිය තැම්පත් කරගත්තකොට තමයි අත්මාව. ඒකත් ඉතින් සිමිනදින් යුක්ත ඔයගේ එකක්. ඊළඟට කියනවා අවසානයේ මොකද්ද? වාකු gadu කියලා. වාකු gadu කීයක් තියෙනවද ඒවා? දෙකක් තියෙනවා කියලා කියනවා. කොතනද තියෙන්නේ? බඩේ. බඩේ ඇතුලේ තමන්ගේ අර මෙහෙම ඉන්නට අත තියාගත්තාම කියනවා මෙහෙම ඉන්නට අත තියාගත්තාම මේ දකුණු ඇඟිලි මාපට ඇඟිලි කියලා කියනවා. එළඹෙන කොඳු යට පිළිවෙත පිටපතරෙන් තමයි වපඩු දෙක තියෙන්නේ. පාටි සුදු පාට වෙනවා දිල්ලේ නැත්තම් නැත්තම් රස පාට සුදු පාට. හැඩයෙන් කියන ඔය වගේ කියලාද? රෝජයට වගේ වකුට වෙලා තියෙන ප්‍රමාණය අතක් කරන්නේ නැහැ. ගත තරම් මාතයි ඉහළ දෙවත් වෙනවා. ඒකෙන් භාගයක් විතර ඇති වුණා. අතෙන් භාගයක විතර ප්‍රමාණයක් ඇති එක වකු ගැඩුවා. මොකටද තියෙන්නේ? මුද්‍රා කරන්න. ඈ මොනවාද? ලියවල තියෙන ලේ වලට අවශ්‍ය දීර්ඝ ස්වභාවය එකතු කරගන්න. ලේ පිරිසිදු කරනවා එතන. ලේ වල තියෙන අපිරිසිදු දීර්ඝ මුත්‍රා විදිහට බැහැර වෙනකොට එතනින් අර වකුගඩු අක්මාවෙන් අක්මා නෙවෙයි මහා බඩවැලෙන් උඩාගත්ත දීර්ඝ ටික එකට ගිහිල්ලා එතනින් ලේ පිරිසුදු කරනවා. හරිද? දැන් පෙනහැල්ලෙත් කරනවා. පෙනහැල්ලෙත් ලේ වල දෙන අපිරිසුදු වාතය පිට කරලා පිරිසුදු වාතය එකතු කර ගන්නවා. මෙතනදී අපිරිසුදු දියර අයින් කරලා ස්වභාවය ආය එකතු කර ගන්නවා පිරිසුදු දියර. හරි? පෙරණේවට මුත්‍රා කියලා වෙනම කියනවා. හරිද? දැන් ඒතර ওই විදිහට අර දැඩි වූ අපිට අඳුර ගන්න ලැබෙන කොටස් 10ක් විතර කියනවා. වැඩි. පැහැදිලිද? මොකද? මුත්‍රාශය කියලා තව දෙනවා. තව ඔක තියෙනවා ආවුඩුක පුච්චය කියලා ඒක දෙනවා. මහා ප්‍රාචීරය කියලා දෙනවා. ඕවා ඔක්කොම කතා කරන්නේ නැහැ අපි. ඔක්කොම හොයා දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක අර ලක්ෂණේ වැදගත්. බුදුහාමුදුරු මුලින්ම අපිට කිව්ව කාරණේ තියෙනවානේ පාට, ගඳ තියෙන තැන, ඒ ක්‍රියාවෙන් මේකේ ස්වභාවය තමන් දැනගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක අර සූත්‍රයේ ඉඳලා මෙහෙම 32ක් තියෙනවා කියලා කිව්ව නිසා අපි එහෙම අඳුරන්නේ නැත්නම් 45ක් ඇඳලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර ටික දැනගන්න ඕනේ. වැදගත් දේ ඒක. මේක තියෙන බව ඇත්ත. තව කොටස් තෝරන තරම් තව බෙදුවේ හැකි මේක. තව තව කැලි ගැලට. ඒතර එහෙම බෙදුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ හැබැයි අර කිව්ව ලක්ෂණ ටික දැනගන්න ඕනේ. ඒකයි වැදගත්. හරි? මුත්‍රාශය කියලා අපි වෙනම කතා කරන්නේ නැහැ ඒතර. තව තියෙන කොටස් ගොඩක් ඕක. දැන් ඊළඟට ඕක ඔය ප්‍රාචීරය කියලා. ප්‍රාචීරය ක්‍රියාත්මක වෙන අවස්ථාව ඒක කුඩා තන්තු වගේක් තියෙනවා. ওই විදිහට වැඩ ගොඩක් තියෙන තව ගොඩක් කැලි දෙනවා වගේ. එහෙම ඔක්කොම දැනගන්න වුමනාම නැහැ අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේකේ තියෙන தත්ත්වය මෙහෙමයි කියලා එකක් දැනගත්ත කියලා වරදකුත් නැහැ. හරිද? ඒ කියන්නේ බුදුහාමර කොතනකදීවත් මේක මෙහෙම දැනගන්න ඕනේ කියලා නෑ. නමුත් හැබැයි අර බුදුහාමර දැනගත යුතු දෙයක් කියනවා. ඒ දෙයට අනුව අපි දැනගෙන ගියන් ඔය ටික ඔක්කොම දැනගන්න ඕනෙත් නෑ. අර කෙස් ගහක් විතරක් දැනගෙන සීවලියාමු රහත් වුණා කියලා කියනවා. තේරෙනවද? නේද වෙන්න ඕනේ ඒක දෙය. ඒ දේ හරියට වුණා නම් හරි. පැහැදිලි? හරි. එතකොට ඝන කොටස් ඉතින් මම මේ අපි මේක ඇත්තටම පොතේ තියෙන එක නෙවෙයි. මේක මේ පහසුවෙන් මතක තියාගන්න ඕන විදිහට හදලා දීලා තියෙනවා. හරිද? ඔය පොතේ ඉතින් කේදාලෝමානකාදන්තා කියලා වෙන්න වචන ටික විතරක් තියෙන්නේ. මේ පිළිවෙලට ඇත්තෙත් නෑ ඒක. හරි? මේක තමයි මේ පහසුවෙන් මේ කය පිළිබඳ අඳුර ගන්න හදපු එකක්. හරිද? එච්චරයි වෙන්න ඕනේ. හරි. ඊළඟට අපි යනවා දියර කොටස් 10ක් ගැන අපි කතා කරා. දියර ටිකක් තියෙනවා මෙන්න මෙහෙම දියර ස්වභාවයන් ටික. කොහෙද තියෙන්නේ? ඒකත් ශරීරය අපි දැන් තියෙන නිසා ශරීරය පරීක්ෂා කරනවා මුලින් ඉඳන්. උඩින් ඉඳන් පහළට. හා. ඒකට ඇහි මොනවද තියෙන මුලින්ම? කබ. කඳුළු වෙලා දෙකක් තියෙනවා. කබ කොයි පාටද? කාපාල දෙනවා සමහරට පාඩ වගේ වතුර වගේ තියෙනවා. ගඳ පිළිගඳයි. ඊළඟට ඇහි තියෙනවා තව මොනවාද? කඳුළු. ඒවා කාපාට වෙනවා සුදු පාට තියෙන ජමන් තියෙනවා කාපාට නැහැ සුදු පාටමයි තියෙන්නේ. ගඳින් ඒකත් සිනිගඳයි. ඒ වගේ තියෙයි. ඊළඟට නහය තියෙනවා මොනවාද? හොටු. කොයි පාටද? කාපාට තියෙනවා කොළ පාට තියෙනවා කොළ පාට තියෙනවා ගඳ සීනි ගඳයි එක. ඊළඟට කෙල. ඔය තියෙන්නේ කාටේ. ඒකත් සුදු පාට උරු ගඳින් කෙල ගඳ. ඔය කෙල ගඳ තමයි තියෙන්නේ. සීනි ගඳ කියලා කියනවා. ඊළඟට සෙම. කොහෙද තියෙන්නේ සෙම? උගුරේ. ඔය ගොඩක් කලකට උගුරේ තමයි හැදෙන්නේ. තමයි තිලෙත් එක හන්දන්නටම යනවා තමයි. කොයි පාටද? ඔව් පහ කපල පාට තියෙනවා සම ගොඩක් හැදෙනකොට කහ පාට වෙනවා සුදු පාටට තියෙනවා සමු. ගඳ? සිරි ගඳ. සිරි ගඳ. ඊළඟට දහඩිය. කොහෙද තියෙන්නේ? අපිට පිටින් ඔය හැමයි තියෙන්නේ අපිට පිටට මතු වෙනවා දහඩිය කියන්නේ. පාටින් ඔව් සුදු පාට රුඩු වෙනවා. වර්ණය කියලා එකක් බුද්ධ ආගමේ නැහැ. නේද? ඒක කියලා මම කියලා දෙන්න හිටිනවා. ඈ? කහ පාට රුදු පාට. ඔය විද්‍යාවනේ කියන්නේ අවර්ණය කියන්නේ අවර්ණය කියන්නේ කොයි පාටද? පාට නැහැ. විනී දකින්න කොහොමද? විනී දකින්න කොහොමද? ඒකෙන් ඇතුලේ තමයි කියන්නේ. ඒක ඇතුලේ පේනවා කියලා. ඒතකොට ඒක ඇතුලේ පේනවා කියලා තමයි දැන් දැන් ඔය නමන්ට එතකොට දැන් වලාකුළක් දිහා බැලුවම හද වලාකුළ දිහා විඳ පේනවා. දැන් පාඩක් නැහැ කියලාද කියන්නේ ඒක? දැන් මේ කන්නාඩි මේක. දැන් ඒතකොට කන්නාඩිය ගත්තා විදුර ගත්තා විදුර අවන්නද? ඈ ඒක නන්නේ ඈ ඒ කියන්නේ වතුර දේ වර්ණයක් නැද්ද? නගරේ නිල් කතියක් වගේ තියෙනවා. ඈ? තීන විදුර වල තියෙනවා. වතුර වර්ණයක් නැහැ කියලා කියන්නේ මම අහන්නේ කතා කාරණයක් කියනවනේ. අවර්ණයි කියලා කාරණාව. ඈ? අවර්ණයි. පාට ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. මේ පාට ඔක්කොම එකතු වෙලා හැදෙන එක තමයි මේ පාට. ඒතර වර්ණයක් නැහැ කියලාද කියන්නේ ඒක? ඔක්කොම පාට තියෙනවා. ඔක්කොම පාඩ තියෙනවා. අවර්ණය කියලා වර්ණයක් ධර්මයේ තුල හොයවන්නේ වර්ණයක් තියෙනවා නම් විතරයි තමයි දකින්න වෙන්නේ කියන එක මම පාස්සේ තව ටිකකින් කියා දෙනවා. හේතුව ඒ කියලා. වර්ණ නැති කිසිවක් ලෝකේ තමයි අඳුරන්න හම්බෙන්නේ හරිද? එහෙනම් ඒක වර්ණයක් නෑ නේද? විද්‍යාවෙත් කියනවා තමයි ජලයේ හැදෙන හැටි දන්නවනේ. හයිඩ්‍රජන් වලින් ඔක්සිජන් එකතු වෙලා හැදෙන්නේ කියලා. හරිද? එතකොට වෙනම කියනවා විද්‍යාවේ හයිඩ්‍රජන් වල පාට මේකයි ඔක්සිජන් වල පාට මේකයි කියලා. ඒතර පාට දෙකක් තියෙන දෙයක් පාට පාට තියෙන පාට ස්වභාවයන් දෙකක් එකතු වෙලා වෙන පාටක් වෙනවා මිස පාට නැති වෙනවද? මේක තමයි කියන්නේ. ඒ තමයි මොලේ නැහැ කියන එක. ඒ විද්‍යාව කියන උන් ඔක්කොටම මොලේ නැහැ. අවර් නැහැ කියන්නේ ඔය අර නැගෙන වන්නේ නැහැ. නෙවෙයි වන්නේක් තියෙනවා තේරෙන්නේ. අපත් කියන්නම් හේතු ඇයි කියලා දැම්ම කිව්වට තේරෙන්නේ. හරි. එතකොට පාටක් තියෙනවා සුදු පාට වන්නේ කියලා අපි කියන්නේ. දාඩිය. ඊළඟට තෙල් මේ දේ නැත්නම් උරුණු තෙල් වහුනම් කියනවා කොතන තියෙන්නේ අපිට ඇටි අපිට ඇටින් සුනීවට පොත්තක් වගේ පටලයක් තියෙනවා ඒක ටිකක් ඝනකමයි දියරයක් වගේ වුණාට කියලා බලන්න පාටින් විතර කොයි පාටද ඒක කහ පාට නැත්නම් සුදු පාට වගේ ගන්න ගඳ ඒකත් පිළිගඳ පිළිගඳ තියෙයි ඊළඟට ලේ කොයිද ලේ තියෙන්නේ නහර වල පාටින් ප්‍රතිපාටයි ගඳ සීනිගඳ කියලා කියනවා. හරි. ඊළඟට සැරව සැරව කියලා කියනවා. කොහෙද තියෙන්නේ සැරව? ඈ? අමෙ? අමෙ කොහෙට එනවා? තුවාලයක් උඩහම එන්නේ. තුවාලයක් උඩහම එන්නේ. ඒ තුවාල නැත්තම්? තුවාලෙ නැත්තම් මම හිතන්නේ රමස් පිළි අතර මස් පිළි අතර එන්නේ මොනවාද? මස් පිළි අතර ඒ වගේ තියෙනවා නහර තියෙන්නේ. ඒක තමයි තෙල් කිව්වේ. මේ දෙක කිව්වේ. ධානයේ ධර්ම කියලා කියන්නේ මොකටද කියලා? ඒ තුවාල හැදෙනකොට බැක්ටීරියා හැදෙනවා, ලේ එකතු වෙනවා, දාඩි එකතු වෙනවා, ඒ ඔක්කොම අපිරිසිදු ලේවල් තමයි ධර්ම කියන්නේ. හරි. කොහෙද තියෙන්නේ? ඒකක් වෙන්නේ කියන්නේ මොකක්ද? තුවාලයක් වගේ වුණාම ඒක තුවාලයක් වගේ වෙනාම විතරයි අපිට වෙලා හැදෙන්නේ කරනවා. තුවාලයක් වගේ වුණාම විතරයි අපිරිසිදු දෙය තියෙන්නේ. නෑ එනවා ගෙඩි කියලාත් එන්නේ ඔව් ගෙඩි කියලාත් එනවා ඒ දැන් දැන් තියෙනවාද කියලා නහන්නේ මම දැන් කොහෙද තියෙන්නේ එනවලු කොහෙන්ද එන්නේ කොහෙන් හරි එන්නේ එන්න දැන් තියෙන්න බෑ උල්පතක්වත් තියෙනවද දන්නේ නැහැ අප්‍රිල් රුධිරය කියලා දැන් ඔයාම කරන රුධිරය කොහෙද තියෙන්නේ නහර වෙලයි තියෙන්නේ තියෙන්නේ ඔය අප්‍රේත රුධිරයටයි කිව්වේ. දැන් ඔය වෙලා තියෙන ඔය ධර්ම කියලා වචනේ කිව්වම ඔයා හිතන්නේ ඔයාලා හිතච්ච ආයතනයක් කියලා. ඒකට නෙමෙයි ඔය කිව්වේ නහර ධම්මනිසා සිරා කියලා දෙකක් කියලා ඔයා එම් කිව්වනේ කලින්. එතන ධම්මනි වල තියෙන ඒවට තමයි ලේ කිව්වේ. සිරා වල තියෙන ඒවා තමයි තරබ කියන්නේ. රුධිර ස්වභාවයන් දෙකක් තියෙනවා. අපිරිසිදු රුධිරය කියලා එකක් තියෙනවා. මේ ක්‍රියා කරාගෙන් පස්සේ අදාළ තැනට ලේ ගිහිල්ලා ඒ ලේ වල තියෙන ඔක්සිජන් ආදී ස්වභාවයන් නැති වෙලා ගිහිල්ලා ඒක අපිරිසිදු බවට එනවා. ඒක තමයි සරව කියලා කතා කරන්නේ. තේරුණාද? ඔය සම්මුතියේ ඔය වචන වරද්දගෙන කතා කරනවා. හරි කියලා. හරි. එහෙම නැත්නම් ඉතින් තුවාල තුවාල තියෙන කෙනෙකුට විතරයි තරව තියෙනවා කියලා කියන්නේ. එහෙම නෑ. ඒතර සරල කියන්නේ අප්‍රිය දුරුදිරිය. කොහෙද ඒතකොට තියන්නේ? නහරවල. හ්ම්. එතකොට කොයි පාටද? ආ පාට තියෙනවද නහරවල? සරව කියලා හැදෙන්නේ වෙන එකක්. ඔය තමම හිතාගෙන සරව. ඒකට වෙන නමක් දාගන්න ඕනි පස්සේ. ඒ හරියට කැමති නමක් පාදමවත් කියන්නේ ඒකට පස්සේ අපි ඒක දාමු ඒක. රෙජිස්ටර් කරලා දාමු ඒකට. තරව කියලා මේ ඔය කියන ආකාරයේ ත්‍රිපිටකය තුළ තරව කියලා කතා කරන්නේ අපේ හින්දු විදියට. තද රතු පාට තද ගල කළු පාට උඩ රතු පාටක් ගන්නවා වෙල්ලේ සරව කියන ස්වභාවය. හරිද? ගඳෙන් ලේවලමයි. අර වෙන්නේ තුවාල හැදිච්ච අර පස්සේ දූවිලි එකතු වෙනවා, ධාරි එකතු වෙනවා. ඔය කියන විදියට ලේ එකතු වෙනවා, තව විස බීජ එකතු වෙලා වෙන එකක් හැදෙන්නේ එතන. ඒකට තමයි සාමාන්‍යයෙන් අපි තරවි කියලා ඔය භාවිත කරන්නේ. නමුත් ඒක වැරදි වෙනවා. මෙතනදී දරුවා කියලා කියන්නේ අන්නේ අපරිදු විදිහට. හරිද? එහෙම. ඔය ඒක ප්‍රශ්නේ මේ මම ඊයේත් මම ඔය කාරණේ කිව්වේ ගාය ඔය ආයතන ටික ගැන කියා දෙනකොට මේ මනස කියලා ආයතනය ගැන කතා කරාම මේවා පරිවර්තනය කරද්දී නිවැරදි වචන පාවිච්චි කරේ නැති හින්දා Tamanට ධර්මයේ අර්ථය තේරෙන්නේ නැතිලා ගිහිල්ලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඕක. මේ ධර්මයේ තේරුම් ගන්න අති පහ ඉතාම පහසු දෙයක්. මොකද මේ බුදුහාමුදුරුවෝ මේ කාටවත් නේද අප අපබ්‍රන්ථයක් කිව්වේ නැහැ. ඔය ගැටපැද හදා හදා අඹර අඹර හිටියේ නෑ බුදුහාම. බුදුහාමට ඕනුනේ කාලකට මේක තා පහසුවෙන් කියා දෙලා එයාට මේ සංසාරයෙන් ඈතර වෙන්න කියා දෙන්න. මොකද මේ මහා මේ ගැඹුරු ඥාන තිබුණේ නෑ අර තුනිත තෝපාගල වගේ අතුචාරය දාටපු අර අවුරුදු 7 8 ගිහලා අර අමුසෝනේ ගැට ගහලා හිටපු ඒ ළමයින්ට ඔහොම එකක් තිබුණේ නෑ. ඒතර එයාට මේ පහසුවෙන් ක්‍රියා දුන්නා විතරයි. වෙලා තියෙන්නේ ඒ අය පාවිච්චි කරපු භාෂාව අපි දන්නේ හරියට. ඒකයි වෙලා තියෙන්නේ. ඒ ඊළඟට පරිවර්තනය කරනකොට එයාට කියෝයි කීිතේ තේරෙන්නේ. එයා තේරුම් ගත්තේ පරිවර්තනය කරාම කියවන එකට මෙලෝ එකක් තේරෙන්නේ නෑ ඊට පස්සේ. ඊට පස්සේ පටල ගන්නවා. කොහොමකයි වෙලා තියෙන්නේ. ඒකයි මම අර හැම වෙලෙම මේ බුදුහාමර ඇයි මේක කරන්න කිව්වේ කියන එක පැහැදිලි කරන්නේ. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට අපිට ওই කැලේ ටික ඔක්කොම දැනගත්තා නේද? අතත් කමන්න එකක් හරි කමන්න ඒ කියන ලක්ෂණ වලින් අපි අඳුරගත්තොත් අපේ කාර්ය සිද්ධ වෙනවා. ඒක දන්නේ නැතුව අපි මොනවා කර කර හිටියත් වැඩක් වෙන්නේ නැහැ. හරිද? හ්ම්. අපිට අනික තේරුම් කරගන්න ඕනේ. හරි. එතකොට ඊළඟට මුත්‍රා කියන කොටස ගන්නවා මුත්‍රා කියන්නේ කොයිද තියෙන්නේ ඒක බඩේ ඔව් අර වකුගඩුවට පහලින් බඩේ යටි යටට මෙන්න තියෙනවා යටි බඩ කියලා අපි කියන්නේ ඒක දෙනවා මුත්‍රාශය ඒක තමයි පිළ තියෙන මුත්‍රා කොයි පාටද කහ පාට වෙන්න පුළුවන් සමහර සුදු පාට ගන්නවා ගඳින් මුත්‍රා කියනවා ඒවා යූරියා ගඳ කියලා කියන්නේ යූරින් වෙන ස්වභාවය යූරියා ගඳ තියෙන රෝම විදිහට දියර වශයෙන් තියෙන කොටස් 10ක් වෙනවා මොනවද කබ කඳුළු ඔටු එල සෙම දාඩිය තෙල් ලෝක මේදය ලේ සැරව මුත්‍රා හරි දැන් කියන්න බලන්න මතකෙන් මුලේ තම තම කය විද කොටස් ටික කියාගෙන ආවනේ ඔක්කොම ටික හ්ම් පිළිවෙලට කිව්වද ඉතින් ආයෝකේස් ලෝ දාර නිය සම සම ඊළඟට මාස් ආර ඇට ඇටමඩුල ඊළඟට මොළ ලොන්දය මොළ ගෙඩිය නේ මොළ ලොන්දය හරි මොළ ලොන්දය ආය අර්ථවස්තුව වෙනාල් කාදවත වෙනාල් ඊළඟට බඩේ මාංශය ආහාර ඇලවිව ඉතාලය ඊළඟ පිළිවෙලට කියන්නේ මහා පෙරේල ගාවට ගුදේ අසුචි චක්මාව වරුගඩු ඊළඟට දේර වශයෙන් තිබිච්ච මොනවාද කබ කඳුළු ඔටු එල සෑම ලාඩිය නේදේ ලේ ඇරව මුත්‍රා පැහැදිලි නේද මදල තියෙන්න ඕනේ වැඩි මේක ඇත්තටම Tamanට මේ හැපියාගෙන Taman කය මේ මේ මේ මේ තැන් වල මේ තැන් වල තියෙනවා කියලා Tamanගේ කය ගැනීම Taman නිර්දිය දකින්න වැඩක් ඔය කිවි තේරුණාද ඉතින් භාවනා කියන්නේ ආන් එක නැවත නැවත Taman පාවිච්චි කරනවා මේ කය කියන්නේ මේ මෙහෙම ස්වභාවයක් කෙස් ලොම් නිය දත් සම්මස්නාර ඇට ඇට මිදු විදියට මෙන්න මෙහෙම කොටස් ටිකක් තියෙන්නේ කියලා හඳුනගන්නේ. හරිද? දැන් ඕක ඇත්තද බොරුද? කොහොම කොටස් ටිකක් තියෙනවා කියන එක ඇත්තද බොරුද කියලා අහන්නේ. ඇත්තක්. එතකොට දැන් ඔය කියන එක තමන් මේ විදියට පරීක්ෂා කරලා තමන්ම මේ ආකාරයෙන් අහලා දැනගන්න කම්. හරිද? තමන් හිතුවාද එතකොට කය කියන එක මෙහෙම කෑලි 32ක් කියලා. දැන් ওই ටික ඔක්කොම එකව කරලා කෑලි කෑලි ටික ඔක්කොම එකව කරලා හැදුවාම පොදුවේ හැඟක් කියලා කිව්වා. එක්ක අම්මා කිව්වා, තාත්තා කිව්වා, දරුවා කිව්වා, ස්වාමියා, භාර්යාව, එහෙම නැත්නම් ජනාධිපති ආගමැති මොකම කහරි නම් කී කියවක කිව්වා මිසක් ආදාවත් ඔබ කෑල් 32ක් කියලා හිතුවද කියලා අහන්නේ. නෑ. නමුත් ඒක කෑල් 32ක් නෙවෙයිද? ඒක කෑල් 32ක්. ඒලා මෙහෙම කෑල් 32කට තමන් වෙන වෙන සම්මුති නම් දැම්මහම තමන්ට මොකද වුනේ? තමන්ට ඇත්ත නොතේරී මුලාවකටපත් වෙලා ඒ මුලාව තුල තමන් ආසාව තරහ කියන ස්වභාවයන් ගොඩනගනවා. එන්නේ අපි ඊයේ තේරුම් කරගත්තේ අවිද්‍යාව හින්දා එක්ක ආසාව වෙනවා එක්ක තරහ. හරි. ඒ දෙක කොහොම වුණා තමන්ට ඔය කය පිළිබඳව හරි හැටි නොදැක්ක නිසා. හරි. දැන් එතකොට ඔය කෑලි 32 කොහෙද මම කියන කෑල්ල දිවෙන්නේ. එහෙනම් දැන් කෑල්ල කාගේද? ඔක්කොම එක වුණාම ඔක්කොම කාගේවත් නෙවෙයි. මගේ ඇඟේ තිබුණට ඒක මගේ ඇඟේ තිබුණට විස්තර කරොත් හඳුනන්නේ දැන් එක එක කැලලක් අරගෙන වෙන් කරලා තිබ්බොත් ඒක මගේ කියලා කියන්න බෑ. ඈ කොහොමද තියෙනකොට එකට එක කොහොමද තියෙනකොට මගේ වෙන්නේ? වාර්තානේ වෙන වෙනම දෙනකොට මගේ නැත්තම්. එකක් වෙච්චා මගේ වෙන්නේ කොහොමද කියලා මම යන්නේ. ඔක්කොම එකතු වුණාම මම. ඒ කොහොමද වෙන්නේ? ඒ කිප්පල පණ තියෙනවද? ආයි පණ දෙනවා. ඒ පණ වෙනවා. <laughs> පණ දෙන කැලලක් තියෙනවද දැන් ඔකේ? නෑ. නෑ පන තිබුණාම මම වෙනවා. පාඩු නම් මම වෙන්නේ කොහොමද? එහෙනම් දැන් අනිත් කැලේ ගියාම මම නෙමෙයි. එහෙනම් අනිත් කැලේටත් මම ඒකාගේ හැරි. මගේ නෙමෙයි පරේ. හරි පන පන තමයිද? ඒකත් ඉතින් පස්සේ හම්බෙනකොට මම කියා දෙන්නම්. පස්සේ හම්බෙන අපිට ඔක පන. ඈ? මම කාගේද කැලේ කියලා හන්ද? මගේද කැලේ කියලා. ආ දැන් තමන්ගේ නම් ඔය ගෑල් ටික ඔක්කොම හොදලා නාවල ඔක්කොම කරලා තියෙනවනේ හා දැන් ඔය තමයි මගේ මගේ කියලා හොඳට මැදලා රුද්ද කරලා ඈ පුරවලා තියාගෙන ඉන්න දතක් ගැලවිලා වැටෙනවා. ගැලිච්චාන් පස්සේ මොකද කරන්නේ? අරක් තියා ගන්න අපව කටේ. අය විදිකන්නේ දැන් මගේ නම් තියාගන්න බෑ. ඇයි කියෝ කොමේ කවි කම එන්නේ. එන්නේ. මම නැත්තම් දැනුත් තියෙන විදියක් නැහැ. තියෙනවා කියලා හිතයිද? දැන් ඔතන අතර තමන් කොණ්ඩේ පීරලා, තැම්පු දාලා, ඩයි කරලා ඔක්කොම කරලා ගැට ගහලා ඔතලා මල් ගහලා තියාගෙන. දැන් ඔය කොණ්ඩේ පීරෙනකොට කොණ්ඩේ ගැලවිලා අවිසි එනවා. අර ඔය කියන පණාවට. එතන මොකද කරන්නේ? අරන් ආපහු තියාගන්න. <laughs> ඈ? තියාගන්නවද? නෑ. ඒක තමයි ඔච්චර අමාරුයි නේද? හොදලා නාවලා තියාගන්න. තියාගන්න මගේ නම්. හ්ම්. කාගේද වයිතකට? කාගේද ලාන්නේ? මගේ මගේ නේ නේද දැන් ඔබට ඔච්චර මහත් දෙයක් මොකද එහෙනම් ඔය ඔකට මහන්සි වෙන්නේ ඕක රකින්න පෝෂණය කරන්න ඕක ලොකු කරන්න ඈ ආරක්ෂා කරන්න දඟලන්නේ මොකටද කාගේ ආරක්ෂා කරන්න ඒක දන්නවා ඒක දන්නවා ඒක දන්නවා ඒක මොකද කරන්නේ දන්නවා ඊතර සංසාරේ පරණ පුරුද්දට ඔක කරනවා මම කියන්නේ කාගේ විරුද්ධද කියලා ඔක මගේ පුරුද්දද කියලා මම කියන්නේ අනේ කියලා පණේ කියලා බාරණ දැන් මම බය අදිනේ හරියට හිතාගෙන පණ යන්නේ නැහැ කියලා ඔය බය වුණත් එකයි නැතත් එකයි පණ යනවා මම කියන්නේ පණ යන එක නවත්තන්න බෑ කාටවත් හරිද බුදු වුණා කිව්වා බුදුහාමුදුරුවෝ පණ අයින් වුණා වගේ ආයෙක තියෙන්නේ හරිද එහෙනම් දැන් ඕන්න එතකොට මම කියන එකක් ඔගේ නෑ. ඔය කැලේ ටික වෙන් කරොත් මම කොහොමත් නෑ. ඔක එකතු කරා කියලා මම ඇත්තෙත් නෑ. ඔය එකතු වුණාම රැවට එනවා. ඒක තමයි කිව්වා. අර එකතු වුණාම සමූහ වශයෙන් ගත්තාම තමන් හිතාගෙන ඉන්නවා ඒක ඇත්තක් කියලා. හරි ඊයර උදාහරණ කිව්වේ පන්දමාරන් වේගයෙන් කරකනකොට වේගයත් එක්ක එකතු වෙච්චාම තමන් හිතාගෙන ඉන්නව රවුමක්. හැබැයි රවුමක් හදන්නේ. ඒ වගේ උතන කෙනෙක් නැහැ. දැන් කොයි කාලද කෙනා කියන්නේ කවුද? දැන් තමන් අම්මා කියනවා. අම්මා කියන්නේ කොයි කැලේද? කොයි කැලේද අම්මා කියන්නේ? සම්පූර්ණ කැලේ. සම්පූර්ණ කැලේ. සම්පූර්ණ කැලේ කොයි කැලේද? මාගේ තිබුණු තින්නේ. ඈ? කෙටි කැලේ ගියාම අම්මා කියලා අන්තිය වෙනවා කෙටි කැලේ. ඈ? දත්ති කැලේ තමයි දත්ති අම්මා කියලා අම්මා කියලා කියන්නේ. දැන් කියන්නේ. දැන් සලකන්නේ කාටද? පාස් කරේ කියලා මේ සාමාන්‍ය කාරණා නෙකේ සට වයිස් එකෙන් එහාට මම කියලා දෙන්නම්කෝ. දැන් මේ සම්මුති කාරණේ සාමාන්‍ය තමයි ස්වභාවය තමයි මේ කියන්නේ. සලකන්නේ ඕමය කෙස්ලම් දත්නිය ධම්මත් නහර ඇට ගොඩකට. දැන් මැල්ලා ගියා මොනවාද වෙන්නේ ඔකට? දැන් සලකලා තින්නේ මොනවාද ඒකට? ඉතුරු වෙන්නේ නැති දිර්ලා යන බොරුවකට. දැන් මේ සංසාරේ පුරාම තමන්ට හම්බෙච්ච හැම ඇඟකම තිබුණේ ඔච්චරයි. මනුස්සලා හිටියනේ. අනිත් තත් වෙලා හිටියන සාමාන්‍ය සත්තු නයිත් අය විදිහට තියෙනවා. ඒ සතුන්ට ඔය જાති කොටස් ටිකක් තමයි තියෙනවා. ඔය විදිහට ඔක්කොම නෑ. එහෙනම් මනුස්ස වෙලා හිටියා නම් ඒ හැම ආත්මකත් ඕකට තමයි සලකන්නේ. නැති වැඩක් ඇති වැඩක්ද කරලා තියෙන්නේ. ඈ මහන්සියෙන් මොකක් කරින්ද? දැන් දරුවා කියන්නේ කොහකටද? දරුවා කියන්නේ කොයි කාලෙද? ඒකත් ඒ වගේ තමයි. ඒ වගේ තමයි. දැන් එනම් ආදරේ කරන්නේ ආසා කරන්නේ කොයි කැලේද නෑ ඔය ආතයි කොහේ දරුවන්ට ඒ මාතයි මම හරි ආදරේ කියලා එහෙම කිව්වනේ දැන් ආදරේ කරන්නේ ආසා කරන්නේ කොයි කැලේද හ්ම් කොයි කැලේට ආසා කරන්නේ හරි ප්‍රශ්නයක් තමයි මම අහන්නේ හරි ප්‍රශ්නයක් තමයි. මම වැරදි ප්‍රශ්න අහන්නේ මම අහන්නේ හරි ප්‍රශ්න ඔක්කොම. ඒ වෙලාවට පේන දෙයට. ඒ පේන දෙයට. කැමැටි බක්ස් කැමැටි බක්ස් හරි මායා. දකින්න කැමැති නැතිලේ වහගෙන ඇයි එකක්වත් දකින්න කැමති නෑ මම තේරෙන්න කැමති කියලා හිතාගෙන ඔගේ කන පිටට හැරිලා තිබුණා නම් අර ඇත්තට අත්තරයි කීයක්වත් කැමති වෙන්නේ නෑ කන පිට හැරෙන්න ඕනේ නෑ හොඳ තියෙන විදිහට ඔක තිබ්බත් ඔක කැමති වෙන්න විදියක් නෑ ඔක්කොම වහගෙන ඉඳින්න හොඳයි. අර හොට්ටු කෙල කම කඳුළු මුත්‍රා ආතුරිය කියන ඒවා පේන තිබුණා නම් ගාලා දුන යනවා. ඒකනේ වෙලා තියෙන්නේ. ඔය වගේ ඒවා වහලා වහලා තියාගෙන ඔක්කොම ඕනේ තිරික පෙන්නලා තියාගෙන ඉන්නවා. ඔය සම් පවුඩර් දාලා නාවලා හොදලා ඔය තියෙන මාගේ බෙන්ද හොදට පෙන්නලා තියාගෙන ඉන්නකොට අරන් යනවා ඉතින් හැවටිලා. උදාහරණයකට කියන උදාහරණ. උදාහරණ කියනවා අසූචි පුරවලා කලයක රත්තරන් ගාලා තිනවා වගේ. මොහොම එකක් කියලා. ආපෝචි පුරවලා කලේ රත්තරන් ගාලේ නම් මේ කර තියාගෙන යනවා හන්දරේ. තියෙන්නේ මොනවාද අපේ? ආපෝචි කලේ. හරිද? ඒකනේ බුදුහාම කියේ තච පරියන්තම් තච කිවේ හැම පරියන්තම් පුරාම් පිළිලා නානප්පකාරස්ස අසුචිනෝ. එක එක ආකාරයේ අසුචි ගොඩවල් දෙන්නේ කියලා කිව්වේ බුදුහාම. හරිද? හ්ම්. එතකොට ඒක බොරුද? ඒක ඇත්ත. ඔබ නතර කරන්න බෑ කාටවත්. ඔය කියන එක පිළිකුල් බවට පත්වෙන එක අසුභ බව ස්වභාවය අසාර බව දුර්ගන්ධය නවත්තන්න බෑ ගන්න. හරි. දැන් එතකොට මම කියන්නේ එකක් ඔක තියෙනවද කෑල් 32? නෑ. මගේ කියලා එහෙනම් ගන්න කෑල්ලක් දෙනවද? එහෙනම් මගේ දරුවා, මගේ ස්වාමියා, මගේ බම්මා, තාත්තා, ඥාතියා කියන එකක් තියෙනවද? නෑ. හ්ම්. එතකොට දැන් එහෙනම් මොන කියන්නේ ඔයා අය කොයි જાතියටයිද කියලා? ඔයා සිංහලද මුස්ලිම්ලා දෙමළද? හ්ම් කොජාදිද? සිංහල දෙමළද? මුස්ලිම්ද? ඇමරිකන් ජපාන්ද? කොජාදි? මනුස්ස ජාතිය. මනුස්ස ජාතිය කියන්නේ මොකක්ද? මනුස්සෙක් කියන්නේ සත්ත්ව සත්ත්ව ජාතිය කොටස. එහෙනම් තමයි කොහොමද අර ජාතිය කියලා එකක් දාන්නේ? හරි බෑ. ඒකෙන් තනිකරම තමන් බොරු කර කර තමයි ඉන්නේ. හරි. බොන්නේ කරන්නේ? ජාති කලයක් කනකොට ගන්නවනේ සිංහල කලයක් ඔය කොහෙද සිංහල කැලක් තියෙන්නේ ඈ දැන් ඔය කෑලි 32 කොයි කෑල්ලද සිංහල කෑල්ල ඈ සිංහල කෑල්ල කොයි කෑල්ලද එහෙම ගත්තා නේද කොයි කෑල්ලද සම්මුතිය මෙතන ඔය සම්මුතිය පට්ට බොරුක ගහ ඉන්නවද ආ බෙදලා දෙනවා. ඒ බෙදලා දෙන එක බොරු කියලා බුදුහාම කිව්වේ. එහෙනම් බුදුහාරකා බුද්ධහමට බොරු මොකක් කියන જાතියක් නෙමෙයි. එහෙනම් බුද්ධහම ඉගෙන ගන්නවා නම් ඔය කිසිම කෙනෙකුට જાතියක් තියෙන්න බෑ. බුද්ධාගම සහ ශාසනය කියලා දෙකක් තියෙනවා. හරිද? ශාසනයේ විසංචයක් කරලා පැවතුනේ නැත්නම් තාතනේ පාදින කවුරු ඉන්නවද? නෑ. ලයිබ්‍රරි තියෙන පොතේ පොත් ටික වගේ බුද්ධාගම කයිද? පොත් ටික වගේ? පොත් ටික තියෙනවා බුද්ධාගම තියෙනවා. ඒක දැන් කියන්නේ. ඒක දැන් කියන්නේ. ඒක කහා බුද්ධාව මොකද්ද බුද්ධාව කියන්නේ? යථාර්ථය ඉතින් යථාර්ථ තේරුම් ගන්න දැන් ඔය කියන්නේ ඇමරිකානු ඇමරිකන් අයත් ඉන්නේ මහාන වෙලා. අපි ලෝක ස්වභාවයෙන් ලෝක ස්වභාවයට අකමැති වෙන්න. ලෝක ස්වභාවයට කැමති වෙන්න ඉන්න තමයි ඔය ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. සෝරගසිතේ සිද්ධාර්ථ කුමාරයා අස්මහ බැලුම් බැලුවා කියන්නේ අයියේ. සිද්ධාර්ථ කුමාරයා බුදු වෙලා හිටියේ නෑනේ. එතකොට මොඩකම් කරා. නැත්නම් ඉතින් අර විවාහ වෙන්න ඕන නෑනේ අතොද රජෙත් එක්ක. බුදු වෙලා කියලා විවාහ වුණේ නැහැ. ඒකට ඔකාරේ දීපේ දේශේ කුලේ ඒක කලින් බැලුවා එතකම් මෝඩයි. බුදු වුණාට පස්සේ මෝඩ කන්නේ නැහැ. එතකම් මෝඩයි. ඒක තමයි ප්‍රශ්නේ. එහෙනම් බුදු කියන්නේ වෙන කෙනෙක්. ඒ කියන්නේ බෝධිසත්වය කියන්නේ වෙන කෙනෙක්. හරිද? බුදු වුණාට පස්සේ ඔය જાතිත් නැහැ කොලත් නැහැ ආගම තමයි බුද්ධ ආගමට ආන ඒක එකට වඩා જાතියක් තියෙන්න බෑ. බුද්ධ ආගමේ ඉන්න කෙනෙක් જાති ගැන කතා කරනවා නම් ඒක බෞද්ධයෙක් නෙවෙයි. සමනත දැන් වෙන්නේ. යක්ති වෙන්නේ යක්ති අද ලෝකෙ බුද්ධාගමක් තියෙනවද? බාම්බුව තියෙයි. හරි බුද්ධාගමක් පවතිනවද? පවතිනවා. ඇයි? බුද්ධාගම කියන්නේ බුදුහාර නැතත් පවතිනවා. ඒක වෙන්න බැරි මොකද්ද? බුදුහාරය ආවේ ලෝකයේ තියෙන බොරුවක් කියලා දෙන්නේ ලෝකයේ තියෙන ඇත්ත කියලා දෙන්නේ. කියලා දෙන්න කෙනෙක් නැති වුණාට ඒකට අපිට කරන්න දෙයක් නැහැ. බුදුහාර ඇතත් නැතත් ලෝකයේ තියෙන සත්‍ය බුද්ධ සත්‍යය. නේද? බුදුහාමුදුරනේ ඉන්නේ සත්‍ය මතු කරලා දෙන්නේ. ඒද? මතු කරලා දුන්නාම දැන් එතකොට ඔය කෙන ආකාරයෙන් බුදුහාර පහළ වුණේ ලංකාවේද? බුදුහාර ඒ වගේ මතයක්ත් තියෙනවා. ඒ මත ඕනක හදාගන්න බෑ. මට මත ඔය මොන මතය තිබ්බත් ඇති වැඩක් නැහැ. අවබෝධය විතරයි බුද්ධ ධර්ම. හරිද? තවත් උත්තර දෙන්නේ දැන් තියෙන තේරවාද බුද්ධ ධර්මයේ කොයි විදිහට ලැබෙන ආවේ කොහොමද? ඈ? කොයි විදිහට ලැබෙන? අවබෝධයෙන් හිටපුවායි. ඒ කවුද ලැබෙන්නේ? හරිද? ලැබෙන ආවේ බුරුමේ, චීනයේ, තායිලන්තයේ අය. බුරුමේ නැත්තම් ලංකාවේ බුද්ධ ධර්ම ඇත්තේ නැහැ. ලම්බෝර තියෙන ඔක්කොම කියන ආකාරයෙන් ආපහු මේ මහානකම අරන් ආවේ බුරුවෙල ගිහිල්ලා. දැන් සරණංගරහම මොන හාමුදුර වෙනවද මට කවන්නේ. සරණංගරහම කාලේ බුරුවේට බුද්ධයාට කිංච අපේ ලංකාවේ. එද ලංකාවට ගෙනා ආපහු එහි. නැති වෙලා මේ. නැති වෙලා ගිහිල්ලා ඉවරයි නේ. ලංකාවේ. හරි හරි මොක හරි කවන්නේ දැන් ඉතින් ඕකෙන් අපිට වැඩේ මොකද්ද කියනවාකෝ. නෑ හරි අද දක්වා ආවගෙම දැන් ඒකෙන් තමයි වැඩේ මොකද්ද? අද දක්වා ඒබී මූලික මූලික මූලික ගෞරවය දෙන්න සිංහල. ඇයි? මොකද? එහෙම නෑ. ඒ ආයත ඔය කියන ආකාරයේ තනිකර අභිධර්මයේ ආපවරන් ඇවිල්ලා දෙන්නේ අභිධර්මයේ ආපවරන් ආයි බුරුමෙට ගිහිල්ලා. ඒ වගේ නේ මා පොතම්පදාරන් ආයි බුරුමෙට ගිහිල්ලා. ඔය කියන ආකාරයෙන් සියමෙට ගිහිල්ලා. ඉතින් ඒක කොහොමද කියන්නේ? මාරු මාරු නෑ. කොහොමද සම්පූර්ණ සම්පූර්ණ රිංගල් જાති දැක්කා කියලා කියන්නේ? ඒතර බුරුමේ තිබුණේ නැත්නම් කොහමද අරන් එන්නේ ලංකාවට අපා? ඒ මුල අරන් දෙන්නේ සිංහල. එහෙම කොහොමද එන්නේ? බුදුහාමර සිංහලද? බුදුහාමර සිංහලද? නාගරජාන්දරගේ ඒකේ විවාදේ මොකද වෙන්නේ? ඈ මොකද? නාගරජ නාගරජාන්දරගේ විවාදේ. මොන විවාදේ? නාගරජාන්දරගේ ශුන්‍යතාවාදී දෘෂ්ටි නාගරජාන්දරගේ ඒකේ විවාදාත්මක විවාදයේදී මහායාන බුද්ධ විශ්වාසයේ ඒකට පැවිදිලා එනකොට ඒගොල්ලෝ වාද කරන්න ගියේ නෑ ඒගොල්ලෝ. වාද කරන්න කියන්නේ ආන්න එක තමයි හරිම කෙනාගේ හැටි. රාතන් වහන්සේලා කවුරුත් එක්ක වාද කරන්නේ නෑ. වාද කරලා වැඩක් නෑ මොඩියත් එක්ක. එන්නේ ඒගොල්ලෝ මේ සම්ප්‍රදාය රැකගෙන ඉන්න සම්ප්‍රදාය කියන්නේ බුද්ධ ආගමට අයිති එකක් නෙවෙයි. ඒතර රාතන් වහන්සේලා ගාතිබිය සම්ප්‍රදාය මොකද්ද කියන්නේ කොහොමද? ඒ මොනවාද හරි මට ගවන්න ඒකට જાතියක් තියෙනවද කියලා තමයි මං අහන්නේ. දැන් ওই කෑල්ල හිතේකට જાතියක් තියෙනවද? ඒක තියෙනවද මට જાති පේනනවා මම කෑල්ල අයින් කළා දාන්න එතකොට. අනේ පසුකාලීනව හදාගත්ත දේවල්. පසුකාලීනව හදාගත්ත මොන කතාවද මොන කතාවද අපිට වැඩන්නේ. ඒගොල්ලන් ඒ ඉන්න අවබෝධයට ඒ එකක්වත් අදාළ ඒ ඉන්න ඔයකට જાතියක් තියෙනවද? මුස්ලිම්ද කියලාද සිංහලද කියලා ඇමරිකන් කියලා ජපන් කියලා ජර්මන් කියලා මේ කෑල්ලක් වෙන් කරන්න පුළුවන්ද? ආબોධයට ඔය જાති යන්න ඔය මොඩකම් කර කර හිටියට අපිට බලන්න යන්න බුද්ධාම කියලා ඔය බහුබුත නටට ඉන්න බුද්ධාම නැතර නැති වෙනවා ලංකාවේ තව අවුරුදු 10ක් යනවා. බලන්න ඉන්නවා කොහෙද? තපස්සු බඳුක කියන්නේ ඉවරයි. බුද්ධාම රැකේ. හරකන්න කිසිම එකක් රකින්න හම්බෙන්නේ ඔය සිවුරු කරාම ඕන නැති වැඩ කර කර ඉන්නවා හිතා හිතාගෙන සංගීත බුද්ධාම රැකේ කියලා. රකින්න හම්බෙන්නේ නැහැ බුද්ධාම අනව මොකක්ද? මම ඔයාව දන්නම් බය නැතුව කියනවා ඒක. තමට මේ ටිකවත් තේරෙන්නේ නැතුව ආ જાතියක් කතා කරන්නේ කොහෙද? බුද්ධාමතේ මොනව කරන්නේ? තමන්ට මේ උප්පත්ති නතර කරගන්න. බෞද්ධයෝ නම් ඒ අය මේ ලෝකෙට ආයේ එන්නේ නැහැ බෞද්ධයා යනු පිරිහෙන જાතියක්. පිරිහෙන ස්වභාවයක්. ඒ අය එන්නේ නැහැ මේ ලෝකෙට නමුත් බුද්ධ ආගමටපත් වෙච්ච අය. බෞද්ධ ආගම රකින්න හම්බෙන්නේ නැහැ කාටවත්. රකින්න හේතුවක් නැහැ. ඒක ලෝකයේ තියෙන යථාර්ථය. යථාර්ථය දැනගත්තට පස්සේ ආයේ ලෝකෙට එන්නේ නැහැ කාටවත්. ලෝකෙත් එක්ක සම්බන්ධයක් නැහැ. එහෙනම් ඔයා කොච්චර රකින්න හැදුවත් බෞද්ධයෙක් නම් බෞද්ධයා රකින්න දෙයක් ලෝකේ නැහැ. එයාට එයාවත් නැත්නම් අත්තාහි අත්තනෝ නාත්ති කියලා බුදුහාමරාම අත්තාහි තමන්ට තමන්වත් කියලා එකෙක් නැත්නම් මොකාරකෙක්. ඉතින් කොහෙන්ද જાතිය රකින්නේ? ওই මොඩගම් වල ඉන්න ඇත්ත එක ගිහිල්ලා අපාය ළඟලා එන්න බෙදින් තව කාලයක් ඉඳලා. ඒකට දෙද? ආයේ කොහෙන් අතන්දරේ කියලා. මම දාන්නා දන්නේ හින්දා මම කියන්නේ 아무ත් ප්‍රසිද්ධියේ එයාට කියන්න හොඳ නැති හින්දා ඒ කියන්නේ ඒක සදාචාර සම්පන්න නැති නිසා නොකියන එකයි. ඔය කයියක කයිට පාය අද මේ වෙනකොට මැරිලා ගිහලා කොහෙද ඉන්නේ කියලා දන්නවා. වචනය කියන්න. හරිද? එහෙනම් ඒවා තේරිච්ච කාලේ ඔය තේරුම් ගන්න. ජාතිය. ජාතියට වෙන දෙයක් මොකක්ද කියලා. හරි? එහෙනම් මේක බුදුහාමර දැක්ක ඉඳ තමයි මේක කිව්වේ. පැහැදිලිද? එහෙනම් ඉතින් ඒවා අපි දන්නවා. එහෙනම් සදාචාරයට විරුද්ධ නිසා අපිට බෑ ඒවා කියන්න. බුදුහාමරනේ හැමනම් බුදුහාමරේත් කිව්වා කියලා මම ඔයාට ඕන නම් ඒ බුදුහාමර එකම කියන්නේ. ආරී කිව්වේ අර නටගාමිනී ගිහිල්ලා ආවම බුදුහාමර තුන් පාරක් අහනවා. ඔයාට දැනගන්න ඕනද කියලා. එහෙම තමයි බුදුහාම කියන්නේ. බුදුහාම පිළිනම් පිළිනම් මන්ත්‍රයෙන් මොකද කියන්නේ? මොකද කියන්නේ? සාමාන්‍යයෙන් ස්ටාප් දෙන්නේ. සෝරි මේ දැන් ස්ටාප් දෙන්නේ ලංකාවේ කියන්නේ. ඒ දැන් කොහෙද තියෙන්නේ? කියන්නේ. ඔය කියන්නේ කවුද? දැන් බුදුහාරේම කිව්වා කියලා කවුද කියන්නේ? හරි මොකද සාහිත්‍ය කියන්නේ? ආ සාහිත්‍ය තියෙන්නේ. සාහිත්‍ය කවුද ලිව්වේ? බුදුහාමුදුරුවෝ ලිව්වේ. ඒක තමයි කිව්වේ ඒක බබුලක්ව පිළිගන්න බා කියලා බුදුහාරෝ කියලා දිනවා කියලා ඒ බුදුහාරෝ කියලා කියන්නේ මේ ත්‍රිපිටකය තිබ්බ පිළිගන්න බා කියලා කියලා. මහා පිටක සම්පදාය. ඉතින් ඔව කතන්දරනේ ඔක්කොම. ආයි බුදුහාරෝ මෙතර බුද්ධාම කියලා තක්කඩියට පා ගන්න ඕනේ. ඔය කාරක්තා කරන්න කියලා. ඒ මොන පිසු කතාවද? ඔය දායකෝදී අය ආයිත්‍යයි අර අර වයි මේ වයි අඹර ගන්න නැතුව තමයි නිවන් දකින්න ඕන නම් මේ මේ ටික කර කර ඉන්නවා නැත්නම් ඕන මගුලක් කර ගන්න. මට ගමන්නේ නැහැ ඔය. හරි. නිවන් දකින්න ඕන නම් එන් මේ ටික එක ඉන්නවා ජාතිය රැක ගන්න ඕන නම් මේ කොල්ල ඉන්නවා ඒතකොට රැකේ නිකන් හරිද බුද්ධ ආගම රකින්න ඕන නම් මෙන්න මේ අවබෝධයෙන් ජීවත් වෙන්න බුද්ධ ආගම රැකෙන්න ආර්ය පුද්ගලයෝ ඉන්න ඕනේ ඒ හැරෙන්න තිවුරු දාගත්තා හිටියට බුද්ධ ආගම රැකෙන්නේ නැහැ ඒක මතක තියාගන්න ආර්ය පුද්ගලයෝ නැතුව ඔය පොත තිබ්බට ඇති වැඩකුත් නැහැ. සිවුර තිබ්බට ඇති වැඩකුත් නැහැ. චෛත්‍ය තිබ්බට වැඩකුත් නැහැ. පිළිම තිබ්බට ඇති වැඩකුත් නැහැ. හරි. ආර්ය පුද්ගලයෝ කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් ඇයි විතරයි. ආ ඒ අය හිටියොත් බුද්ධාගම නැගිටිනවා. හරිද මාගේ ශ්‍රාවකයා යනු ආර්ය පුද්ගලයෙක්. මාගේ අන්තිම ශ්‍රාවකයා නැති වෙනකොට බුද්ධ ශ්‍රාවකයන් නැති වෙනකොට බුද්ධාගම කියලා කියනවා. ඒ නැති වෙන්නේ ඔය නිකන් ඔය දඟල දඟල ඉන්නේ නැහැ නැතුණා කියලා එහෙම බුද්ධාගම නැති වෙන්නේ. හරිද? මේ ඉතින් ඒ වගේ ඉතින් කොහොම තේරෙන්නේ නැහැ. ඔය බුද්ධාගම නෙවෙයි හින්දා ඔයාලට කොහොමද තේරෙන්නේ නැහැ ඒක. හිතාගෙන බුද්ධාගම කියලා ඉතින් අර හැටි ඉස්කෝලේ යනවා. ඉතින් බුද්ධාගම කියලා විශේෂ උගන්වනවා. ඉතින් අපි බෞද්ධය කියලා හිතාගෙන ඉන්නවා විභාගෙත් පාස් වෙනවා. එහෙනම් ඉතින් අපි බෞද්ධය කියලා දා හිතාගෙන ඉන්නවා විභාගයක් කියලා. බුද්ධාගම තියෙන විභාග ලියන්නේ. නේ. එච්චර කරේ. එතරයි. ඊට පස්සේ බුද්ධාගම පැත්ත බලා ගන්න ඊට පස්සේ ඔය නා කියනකොට ඉතින් යන්තම් ටිකක් ගෙනා පන්දල් පැත්තේ නේද බලන්න. පන්දලක් නැත්නම් ඒක කරන් දෙන්නේ නැහැ. පන්දලක් නැත්නම් ඒක කරන් දෙන්නේ නැහැ. ඔය ගෙදර වෙලාවේ තියෙන බණක් අහගෙන ඔය ඉන්නවා ඒක දාලා දාලා කියනවා. වෙලා තින්නේ ඒකනේ. බුද්ධාගම දෙන්නේ වෙන වැඩකට. ඒකට ඉතින් සංස්කෘතිය, ආචාරිත්‍ර, ආචාර විදි එකතු වෙලා වෙන එකක් හදාගත්තට අපිට කරන්නේ නැහැ. ඔය එකක්වත් තිබුණේ නැහැ බුදුහාරෝ ජීවමාන හිටපු කාලේ. චෛත්‍ය තිබුණෙත් නැහැ, බෝධිය තිබුණෙත් නැහැ. ඔය කෙන ආකාරයෙන් පිළිම තිබුණෙත් නැහැ. ඔය මොකවන්නේ. ඉතින් ඒව හදාදා, ඒව හදාදා, ඒවට වැඳලා දායිටියට ඔක්කොම උද්දේශික පූජාව. ඉතින් ඔබ තේරෙන්නේ නම් මේ මේ සත්‍ය දකින්න කියලා කිව්වේ. එහෙනම් ඔබේ Tamanට වැටහා ගන්න දෙන්නේ එච්චරයි. ඔය දෘෂ්ටිගත වෙන්නේ නැතුව සත්‍ය දැනගන්න. හරිද? මේ කිසිම කැලලක જાතියක් නැහැ. කුලයක් ඔබ දිනවද? ඒක ඔය කියන ආකාරයෙන් බ්‍රාහ්මණ කුලයේ, එහෙම නැත්නම් ශාස්ත්‍රීය කුලයේ, එහෙම නැත්නම් රොඩි කුලයේ, අර කුලයේ කියන්නේ. දෙන්නට කැලලක් තියෙනවද? නැහැ. ඔක තව එහාට දැන් කතා කරනවා. ඒකට පරමාර්ථ වශයෙන් ස්ත්‍රී කියන්නේ පුරුෂ කියන්නේ කොයි කැලේ? කෙස් ගහ ස්ත්‍රීද පුරුෂද? දත් ටික ස්ත්‍රීද පුරුෂද? මස් ටික? නහර, ඇට. එයින්දා ඒවා හිතෙන් හදාගත්ත දේවල්. ඕනනම් හිත විකෘති භාවයටපත් වෙනකොට ඔය ලිංග සම්පatti වෙනස් වෙයි. හදාත් ඉන්නවා. හිත පුරුෂ වෙච්ච අය මේ පුරුෂ හිත වෙච්ච අය. ඇයි ඒක කර්මයට අනුව මේ හිත විසින් ඇති කරගත්ත විකාරයක්. හරිද? ඔය නෑක කැලලකවත් ඉස්ති බවක් කුස බව කියලා එකක්. ජීවියක් හැදෙනකොට හ්ම් භාවිත ශක්‍ර වස්තු ශක්‍ර ඔව් ඉතින් කර්මයට හැදෙන්නේ ඒක තමයි කිව්වේ එතකොට එතන මේ ස්ත්‍රීද පුරුෂද කියලා ඒක ඉතින් තමයි ඉදාගෙන එනවනේ ඉතින් පෙර කරගත්ත කර්මයට අනුව ඒ தත්ත්වයෙන් අප හැදෙනවා ඉතින් කර්ම ඉවර වුණා නම් ඉති භාවුත් නැහැ පුරුෂ භාවුත් නැහැ ඒ වෙන්නේ කර්මෙට. ඒ වෙන්නේ කර්මෙට. තමන්ගේ කර්මය අනුව කර්මය අනුව වැරදි ස්ත්‍රී පුරුෂ භාව වෙනස් කරගන්න පුළුවන්. උපතදී තමන්ට ඒක බලවත් නැහැ. උපතදී තමන්ට අම්මා තාත්තා හදලා දුන්න අම්මා තාත්තා හරි කොහෙන් හරි ඔබ ඔය පිටරේ ගාරි කොහම හරි ඒ හැදිලා තියෙන එකට රිංගන්නේ. ඊට පස්සේ තමන්ට මේ ඒ චිත්ත ස්වභාවය බලවත් නැතිද වෙනස් කරගන්න බෑ. පස්සේ හරි තමන්ගේ චිත්ත ස්වභාවය බලවත් වෙනකොට අරග ඇතර යනවා. ඇතර මරණකට ඇති චිත්ත ස්වභාවය අනුව තමයි ඒක සුදුසු එකට නේ රිංග ගන්න. ඒක තියෙන්නේ. ඒකට ඒ තියෙන එක අනුව තමයි වැඩ කරන්න වෙන්නේ. හේතු වෙන හැදිලා තියෙන්නේ. හරි? ඒක කරන් දෙන්නේ. දෙගිරියාවෙන් මරුණාම. දෙගිරියාවෙන් මෙච්චා කරනවා. දෙගිරියාවෙන් ලා. දෙගිරියාවෙන් මරුණාම දෙකෙන් දෙකම්. ඒ වගේ නිවියක් බලලා අපි <laughs> ආර කාලෙත් එහෙම හිටියා. එතකොට ඒකයි හින්දා තමයි ඒ ආයිති වෙනම කිව්වේ අපි ස්ත්‍රී කියලාදී අර හැඩේන හැඩේන බා යනවා ඇටමස්නාව ටික දින ස්ත්‍රී කිව්වා පුරුෂ කිව්වා නපුංසක කිව්වා දීලිංග කිව්වා ඔය කියන පණ්ඩක කියලා බුදුහාර කාලෙත් හිටියා. ඒවා ඒ කාලෙත් තිබ්බා. නැත්නම් එහෙම බුදුහාර කියන්නේ නැහැ. ඊට බින්දා කිව්වේ. බීවි ලිංගක ඉඳලා දිනවා ලිංග නැතිවම ඉඳලා දිනවා අම් තියෙන යටමල් දෙන ආහාර තමයි. ඒක ඉතින් කර්මයට අනුව සකස් වෙනවා. යා අපි හිතාලා අතර ඉද්දී පුරුෂයා කියලා. ඒතර ආතා කළ දෙන්නේ කොයි කැලේ? ඔයාට මන් අහන්න එක විතරයි. එච්චරයි දෙන්නේ. හරිද? ඒකට තමයි රැවටිලා ආසාවකට යනවා එතන. ඔක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක ආසාව කරන එකක් කියලා හිතාගන්න. එතකොට ඔකට ජාතියකට ආසා කරනවා, කුලයට ආසා කරනවා, ස්ත්‍රියකට ආසා කරනවා, පුරුෂයාකට ආසා කරනවා. ඒකට ඊළඟට ඒක මෙයා නායකයා, අරයා මෙයා මෙහිමයි කියලා මෙයා ජනාධිපති, මෙයා අගමැති කියලා ඒවට ආසා කරනවා. මෙයා නලු නිලියෝ කියලා මේ ආසා කරනවා ඔය කැලේ දිද්දේකට. හරිද? තව ජනාධිපති එනවා කිව්වොත් ඒක බලන්න දුවන. ඒක බලන්න අර කෑලිස් දෙක බලන්න දුවන. මොකක් බලන්නේ දුවන? ඉතින් ඒකට ඒක බලන්න ආසයි. ඉතින් නිලියෝ කියලා බෙල්ලනවා නිලියෝ පෙන්නන්නේ ඔය කෑලිස් දෙක බලන්න. තමන්ක බලන්න නිකන් කොහොමද මේක බලන්නේ. මොකක්ද ඒක බලන්නේ? මොකක්ද ඒක බලන්නේ කියලා. ආවා. ඒක තමයි රයිට් ලාදී කියන්නේ. පුරුදු කරලා තියෙන බොරු. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි මේ ගියාදෙන්නේ. පුංචි කාලේ ඉඳන් පුංචි කාලේ ඉඳන් ඇත්ත පුරුදු කරේ නෑ. කරේ ඔක්කොම පුරුදු කරපේ. ඇත්ත පුරුදු කරා නම් ඔබ වෙන්නේ. ස්වාමිනාත් මේ මාසික වෙන්න ගම අපිට මේ කියන්නේ අපේ දිහා බලලා මා අපි මේ තරගෙනක් බලනකොට අපි දිව්‍යශරීරයෙන් ඒකම අපි කොහොමද දිව්‍ය ශරීරයක් එහෙම කොහොමද කියන්නේ දිව්‍ය ශරීරයක් ගැන තාම තියෙන එකක් නෑ තාම පුළුවන් මේ මනස්ථාක් තියෙන විතරයි තාම එතනට ගියේ නෑ තාම පුළුවන් ඉන්නේ මනස්ථාරි තමයි අපිට පේන දේ ගැන ඉතින් තාම තියෙන ගන්න පුළුවන් දැන් තාම ඉන්නේ වර්තමානයේ අපි වර්තමාන තත්ත්වය ගැන ඊට පස්සේ අපිට ලෝකේ ගැන බලන්න සිද්ධ වෙනවා කොහොමද අපි මේ ලෝකයේම තත්ත්වය සියලු ශරීර මෙහෙමයි කියලා තියෙන එක අපිට එහෙම තියෙන එකන් තාම සාධක නෑ තාම පුළුවන් වෙන අපිට පේන තමන් මනුස්සයෙක්. අපිට තිරිසන් තත්ත්ව ගැනව තාම තියෙන එකක්. අපි දන්නේ නැහැ තිරිසන් තත්ත්ව අටෝ තියෙනවා කියවට අපි යාට ඔය කියන විදිහට අනිත් ඒවා තියෙන අපිට බල්ලෙක් ගත්තා නම් ඔන ලොම් තියෙනවා, ඔගේ දත් තියෙනවා, නියපොතු තියෙනවා වගේ ටිකක් පේන්නේ. අනිත් ඒවා අපි දන්නේ නැහැ ඉතින් යාට. හරි. ඒකට අපිට ගැඹුරු කාරණයකට යන්න වෙනවා. ඒක අපි තියෙනවා. දැන් අපිට පුළුවන් වෙන්නේ මේ ස්වභාවයෙන් ඉන්න අය. අනික් කෙනාගෙත් ඇත්තට මනුස්සයෝ දැක්කත් අපිට තියෙන එකන්න බලන්න. එබ්බ. එහෙනම් යාට අපිට පේන ටික ගන්න තියෙනවා. යාට කෙස් තියෙනවා, ලොම් තියෙනවා, දත් තියෙනවා, මස් තියෙනවා. මස් තියනවා කියලා පේන්නේ නැහැ. ඉතින් මස් නම් ටිකක් පේනවනේ. දැන් වහමට ඇටින් තියනවා කියලා මෙහෙම පේන එක. අපිට තමන්ගේ කනවල තීරණය කරගත්තා. ඒකම තියෙනවා. හරි අනිත් ඒවා පේන්නේ නැහැ අපි. හරිද? එයාගේ දිදී අනිත් ඒවා ඉතින් හොටු කෙල කබ කඳුළු අතුචි මූත්‍රා ඒවත් ඕනම වෙන්නේ. අනිත් ඒවා ඉතින් අපි දන්නේ. හරිද? එතකොට අපිට පුළුවන් ඉන්නේ වර්තමානයේ වගේ தත්ත්වය දකින්න. එතකොට වර්තමානයේ தත්ත්වය Taman දැක්කම Tamanගේ අවබෝධය වෙන්න ඕනේ. ඉතරයි මෙතන කැලි 32ක් නම් මෙතන මම කියන්න බෑ. ජාතිය කියලා ගැනීම වැරදි, කුලයක් දැමීම වැරදි, ස්ත්‍රී පුරුෂයා කියන වැරදි. එතකොට ආසා කරන්න යුතුයද දැන් ඕකට? දැන් ආසා කරන්න පුළුවන් කැලක් තියනවාද? හ්ම්. එහෙනම් තමයි පුළුවන් ආසා කරන්න හොටු වලට කෙලවලට අහගන්න හොටු වලට ඈ අහනේ අය පුංචි කාලේ හැම ලෝක කයින්නේ අක ගන්න මොකද එයා පුංචි කාලේ වගේ හිටියා නේ ඉවරයි. ඔක තමයි හොට හොඳ නැහැ කියලා කිව්වේ ඉඳන්නේ බලස් නෙමෙයි. ඈ? ආද අනුත් හිටිය තමයි නෑ නෑ කිව්වට. බිතර හරිච්චාම ඔය අපි දන්නේ නැත ඔය කියන ආකාරයෙන් තව ටික දවසක් යනකොට ඕක දෙරේ. පරිවිදා කරනකොට වින්ටර් එක යනකොට ගගා හොටු යද යන දා ඉන්නේ. අය නැහැ කියන්නේ. ඈ? කැන්ති නැහැ කිව්වා. දැන් තමන්ට හොඳයි මේ කැලේ දිටකෙන් කොයි කැලේද දැන් ආසා කරන්න පුළුවන්? කැමති වෙන්න පුළුවන්? තේරෙනවද? හොඳ කැලලක් එනවා. කතා කරන්න පුළුවන්. කොයි જાති හරි ගමන්නේ. මම රජුරන් හරි මට ගමන්නේ. ආමුරන් හරි ගමන්නේ. හොඳ කැලලක් එන්න තියෙනවා කියලා බුදුහාරම හරි. ඈ? බුදුහාරම කියන්නේ කරන්නේ. අපි මේ අවබෝධය වගේ වෙනට අපිට ඉන්නේ ආ. ඇත්ත අවබෝධය නැහැ. ඇත්ත අවබෝධය තියෙනවා නෝ බොරුවට කර කර ඉන්නේ. අර වශයෙන් ඔබ වාස්තේ මාන වෙන වෙන්නේ නැහැ. මොකද? වාදේ. ඕන වාදකට මම ලෑස්ති. ඕන වාදකට මම ලෑස්ති මෝඩ කතා වලට මම ලෑස්ති නැහැ. තමන් මට ඔප්පු කරලා පෙන්නන්න ඔය සූත්‍රය අර සූත්‍රය ඉදින් බගල මට වැඩක් නැහැ. සූත්‍රය මම පිළිගන්නවා. සම්මුතිය සම්මුතිය එහෙම තියෙනවා. නමුත් සම්මුතිය බොරු. ඉතින් බොරු නම් අපි පිළිගන්නේ මොකටද? බොරු නම් පිළිගන්නේ මොකටද? අහන්න ඒකයි තමන් බොරුව පිළිගන්න එකද ඥානවන්ත වැඩේ ඇත්ත පිළිගන්න එක. සම්මුතියනේ. බුදුදාසේ සම්මුතිය නෑ. ඒද? ශාසනය පවතින්නේ ආර්ය පුද්ගලයා අතේ. සාධන පවතින්නේ ආර්ය පුද්ගලයා. ආර්ය පුද්ගලයා කවුද කියලා එකක් නැහැ. බුදුආර කාලෙත් එච්චරයි. සත් දෙකේ කාලෙ සිව්කුලයක් තිබ්බා. සිව්කුලේමයි ආර්ය බුද්ධලයන් බවට පත් වුණා. එයාට ඇවිල්ලා රජුලොත් යන්තා. හරි. ජාති නෙවෙයි මේ අකමස් නහරවල නේ ජාති. ඒක තමයි. මාතෙත් නෑ. පාත්ම කියලා දෙන මාත මොකද කියලා. ඒක දැනගත්තම තමයි මානතත් තේරෙනවා. ඔය ඇඟේ නැති එකක් මානෙක තියෙනවා කියලා හිතාගෙන ඉන්නු පාට්ට මොඩියෝ කියලා බුදුහාම කියනවා. ඇයි කියලා මම පස්සේ කියලා දෙන්නම්. තාම තේරෙන්නේ නැහැ. බුදුහාම තේරෙන්නේ නැති ඉඳ හොඳයි. ඉතින් මම හිතාගෙන ඉන්නේ. ඒද බුද්ධ ආගම තේරෙන අයට ওই ಜಾතිවත් කුලයක ධම්මයක් අපේක මොකෙක් වන්නේ. ඒඳ ඒක තේරුම් ගත්ත දාට තමයි තේරෙයි ඉතින් ධර්ම රකින්න මොකද කරන්න තියෙන්නේ. රකින්න කරන්න තියෙන දේ කරන්නේ නැතුව රකින්න බුද්ධ ආගම විනාශ වෙන්නේ වතර කරා රකින්නවා කිය කිය කෑ ගැවට බුද්ධ ආගම රකින්නේ නැහැ, ಜಾතිය රකින්නේ නැහැ, මොකක් රකින්නේ නැහැ. හරිද? නැන්ද තමන්ට පැහැදිලිද? තමන් ආශා කරලා තියෙන්නේ නොවටිනා අසුබ අසාර තත්වයකට. අම්මා කියලා හරි තාත්තා කියලා හරි ස්වාමියා භාර්යාව කියලා හරි දැන් ඉතින් විවාහ වෙලා තියෙන්නේ මොකක් එක්කද? ඇලිජා කරේ අතුචි මල්ලක් එකට විවාහ වෙනවා. ඇලිජා කියලා කියවට වටින්නේ නෑ. ඇයි ඇයි එහෙම කියන්න පුළුවන්. දැන් ඔය ශරීරයෙන් මොනවාද උපන්දා ඉඳන් උපන්දා ඉඳන් මේ වෙනකම් හැදුවේ. හ්ම්. ඉපදෙදා ඉඳන් මේ වෙනකම් ඔය ශරීරයෙන් නිකුත් කරේ හදාුවේ පිට කරේ මොනවද කියලා. අටු කෙල කබ කඳළු දාඩිය මූත්‍රා අසුචි. ඔව හදා හදා හදා හදා හදා හදා එළියට දැම්මා. හ්ම්. දැන් ඉතින් ලෝකයට ඇවිල්ලා ලෝකේ සුන්දර කරාද ලෝකේ හැමදැනම අසුචි කරාද? අසුචි කරා. <laughs> දැන් රකින්නවා කියන්නේ රැකලා කයින්ද රැකලා කයින්ද මොකද වෙන්නේ තව තවත් අසුචි කොටවල් වැඩි වෙනවද අඩු වෙනවද වැඩි වෙනවා එහෙනම් තමයි ලෝකේ ඉන්න ඉන්න ලෝකේ ජරා කරනවද ලෝකේ තුන්දර කරනවද ජරා කරනවා එහෙනම් ඉන්නද වටින්නේ ඈ නේක තමයි ආන්නේ එහෙනම් දැන් ඔය ශරීරයක් තමන් ලං කර ගන්නවා කියන්නේ අසුචි ගොඩක් <laughs> ලං කර ගන්නවාද ඈ මොකද වෙන්නේ දැන් ඉතින් ආදරය කරනවා නම් ආදරය කරන්නේ මොකටද? අසුචිවලට. ඕ ඕද පොද. පොද පොද නවත්තන්න පුළුවන් නෝකද? එක වාසුචි මුද. ඔව් දෙකම අසුචි වල තමයි. අසුචි වලේ අසුචි වලේ තියන්නේ අසුචි වල කියලා වෙන බරක් කියන්නේ. කුණු වලට කුණු එකතු වෙනවා. ඒක තමයි මම කියන්නේ. ඉතින් තමන්ට තේරිලා නම් මේ අසුචි කියන ඒවා පිළිකුලයි ගඳයි අසුබයි ඒක පාවිච්චි නොකළ යුතුයි ඥානවන්තයෝ විසින් මේක අත්හරිනවා කියලා. හරිද? මොඩේ අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් අර ඔයාලට ආසා කරන අයත් ලෝකේ ඉන්නවා. කවුද ආසා කරන්නේ? හොටු, කෙල, කබ, කඳුළු, මූත්‍රා, අසූචි කියන ඒවාට ආසා කරන අය කවුද? එරේතෝ? තමන් දැකලා තියෙනවද? දැකලා තියෙනවද? සත්තු මොන සත්තු දාලාකට? බල්ලෝ ආ, ඔය ඉන්නේ. ආ. තව? කාම Caputo. Hmm, Caputo. Panu. Panu. Eh. Uro. <clears throat> Uro. Ah. බල්ල කපුටෝ කබරයෝ මැට්ටෝ පණුවෝ ඌරෝ දැන් එතකොට ඔය කියන ආකාරයෙන් මේක අසූචි නිෂ්පාදනය කරන එකක් දැන් අසූචි ගොඩක් දැක්කාම අසූචි ගොඩට කැමතිද තමයි කියන්නේ හොටු කෙල කබ කඳුළු අසූචි පිට වෙච්චාම තමයි මොකද කරන්නේ අයින් කරනවා අයින් කරනවා අයින් කරන්නේ අප අකමැති හින්දා අප්‍රසන්න හින්දා දුර්ගන්ධ හින්දා අසාර නිසා. හරිද? තමන් එක දන්නවද නැද්ද? හ්ම්. එහෙනම් තමන් ඒකේන ආකාරයේ එහෙම අසුචි ගොඩක් එක ජීවත් වෙනවා නම් එයා ඔය කියන දේ දන්න කෙනෙක්ද? දැන් අර පුජි කාලේ හිටියේ. පුජි කාලේ ආව මාසයක් හමාරක් වෙනකොට අසුචි පිට වෙනවා, මූත්‍රා වෙනවා, කොටු බේරෙනවා, කබ හැදෙනවා, දාඩි දානවා. ඒතකොට මොකද කරන්නේ යා? එයා වෙයි නාතු පිටිපඩ ගා ගන්නවා. දැන් නාතු පිටිපඩ දැන් අම්මලා හරි කාට හරි බලන්න බැරිනොත් ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද කාලේ නවකට පැම්පස් එකක් දාලා මොකක් හරි එකක් දාලා හිරේ කොල්ල තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඔයාලා පිට වුණා නම් මොකද කරන්නේ? ඒ ගානට ඒකම පෙරලිලා හොඳට ගාගෙන නාලා හොඳට කාලා ඉන්නවත් නැද්ද? ඇයි ඒ? දන්නේ නැති හින්දා. එතකොට දැන් තමන් ඒක දන්නවද නැද්ද? දන්නවා. දන්න හින්දා මොකද කරන්නේ? ඒ විදිහට ඉන්නවද? නැහැ. එහෙනම් ඒ ඒ විදිහට ඉන්නේ නැත්තේ ඒක දන්න නිසා ඒක තමන් කැමති දේ නම් ඒ වගේ එකකට ආයත් එකතු වෙන්න ඈ ආයෙනම් එහෙම තේරෙන කෙනා මොකද කරන්නේ? ඒව අත්හරින්න දෝනි, ලං කරගන්න දෝනි. අසුබණං අසාරණං නොවඩිනවා නම් ඒක අත්හල යුතුයි. එහෙනම් අසූචි ගොඩකට තමන් අකමැති නම් ඒක අසාරය කියලා අසුබයි කියලා තේරිලා ඒක අත්හරිනවා නම් අසූචි නිෂ්පාදනය කරන එකත් එක්ක ඉන්නේ මොකටද කියලා යහන්නේ. දැන් අසූචි ගොඩක් දැක්කම ඒක හොදලා අයින් කරලා සුද්ධ කරලා අයින් කරනවානේ. ඒක පස්සේ අයින් කරනවා දැන් අයින් කරනවා. ඒ කියන්නේ තමයි වැඩි ගිලියට ගියාට පස්සේ අසූචි එක්කලා පස්සේ පස්සේද හොදන්නේ ඒ වෙලෙම හොදලා. ඒ වෙලෙම අයියේ ආය පාවිච්චි කරන්න අකමැති ඉන්න. එහෙනම් මං අහන්නේ එහෙමනම් හැමදාම අදූචි හද හදා ඉන්න එකත් එක්ක ඉන්නේ මොකද? ඈ මොකද ඒකත් එක්ක ඉන්නේ? මොකද ඉන්නේ කියලා අහන්නේ නැහැ. වැදගත් දෙයක්. අපි අපිට ගාම ගිහින් අතුරු දෙකක් ගහින්න අතුරු දෙකක් වෙන්න. නිෂ්පාදකයා. අසුචි සන්තතේ නිච්ඡං බුදුරහන අසුචි සන්තතේ නිච්ඡං තමන් සන්තකේ අසුචි නම් තියෙන්නේ ඔක තමයි වෙලා තියෙන්නේ ඕක තමයි බුදුහාම කියන්නේ සංසාරේ පුරා ඔය අසුචි වලේ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා දැන් කොයි වගේද මේක මොලේ තියෙනවා මොලේ තියෙනවා කියලා මනුස්සයයි මනුස්සයයි අපි මනුස්ස જાති අපි උසස් જાති කියලා ওই જાති අසුචි වලවල් එක්ක ආවිලා තවත් අසුචිවලට පැටව ගහ ඉන්න මේක ලෝක සම්මතිය කරන්නේ නේද කොහොමද තමයි බුදුහාමර කියන්නේ ඒ වගේ පුතින අර මොලේ තියනවා කියන්න පුළුවන් මනුස්සයි කියන්න පුළුවන් නේද අර බුද්ධාගම කියන අය ඔය જાති පැටව දාදාව જાති කියන ආකාරයෙන් අසුචි පිට වලට කරලා කා ඉන්න ඕනේ ආගින්නේ ආංගගේ තමයි බුදුහාමර දක්වන්නේ ඕක තේරිලා නැති අය ඒකාන්තයෙන් අර හැමදාම මේක පාවිච්චි කරලා කළ පුරුදු වෙච්ච බල්ලෝ කපුටෝ ඌරෝ වගේ අය තමයි ඔය අයට මනුස්ස කියන්න බෑ. හරි ඔබට ආසා කරනවා නම් දැන දැනාම ඒවත් එක්කම ජීවත් වෙනවා නම් ඒකම නැවත නැවත පාවිච්චි කරනවා නම් ඒකාන්තයෙන් මන්ද බුද්ධික වූ කෙනෙක් එහෙම නැත්නම් අර අසූචි හොටු කෙලවලට ආසා කරන තිරස් චීනෙක් කියන්නේ ඌරෙක් බල්ලෙක් කබරෙක් මැත්තෙක් පණුවෙක් කපුටෙක් වගේ එකෙක් දැන් තමන් කවුද? ඒකට නම දීලා නෑ තාම. හරිද? දැන් මොලේ තියෙන අය ආයෝ කර කර ඉන්නවද කියලා අහන්නේ. ඈ දැන් හොද හොද නම තාම ඉන්නවා. කාද නැත්තම් අඩගෙන ගන්න ඕනේ. ලෝකෙ කියන්නේ. දැන් මං ඇහුවේ වැඩි කීයට ගියාම ටිකක් හොදලා ටිකක් තියාගෙන යනවා. ඈ? ටිකක් හොදලා ටිකක් තියලා එනවා විලහන් පස්සට ගන්න කියලා. අර භාගයක් ඇත ඇරියත් ඔක්කොම ඇත ඇරියත් අතුරු ටිකක් ගාවනවා ඔක්කොම ගානවා ගඳම යන්නේ. එහෙනම් අතුට්ටක් අතල පස්සට අරින්න ගමු ගන්නවා. <laughs> ආතමති කියලා තේරෙනවා එක පාර තමයි ඔක්කොම ටික දාලා යන්න. අය නැත්තම් අය දෙපාරක් කරන්න දෙයක් තියෙනවා ඕකේ. ඇත්ත තේරුණා නම් බුදුහාමර කියේ එකයි ආය භාගයක් කරගෙන ආින්නවා කියලා එකක් කියන්නේ. ඒකට මම අහන්නේ ඔයාගේ ආය මේ අර රෝවන් වල අපි ටිකක් ඉන්න තව ටික කාලෙක ඉතුරු ටික අතාරින්න. ගම කතන්දර බුදුහාමර කියන්නේ ඕක. බුදුහාමර මේක වැඩක් නැහැ, වටින්නේ නැහැ, වටින බවක් ඇති කරන්න බෑ. එහෙනම් ආයේ මොකටද පාවිච්චි කරන්නේ එක මොහොතක්වත්. හරිද? එතකොට දැන් ඥානවන්තයි කියන්න පුළුවන්ද? ඕවා සල්ලි වල දීලා සල්ලි හම්බ කරලා මහන්සි වෙලා ඔය ආතුචි ගොඩ රකින්න අය එක්කෙනෙක්වත්. ආගෙන තමයි අපි දුන්නොක් කාලා මරණ මැල්ල ගියපු ආවේ ඕනනම් කෙනෙක් අපි ආරක්ෂා කරගත්තා අය අපි පැත වෙලා ඩිකයි. හම්බ කරලා කන්නේ එක බින්දුවක්වත් එක බත් ඇටයක්වත් එක වතුර බින්දුවක්වත් හම්බ කරලා අරන් පාවිච්චි කරලා නැහැ. දුන්නා කනවා. නැත්තම් මැල්ල ගියා මේ කුණු ගොඩට ආය කන්න දෙල වැඩක් නෑ සංසාර ගොඩක් කුණු කොට කන්න දුන්නා. ආයත් කන්න දෙදි කන්න දෙදි මේක පෝෂණය කළා ඉතින් උදාව මොකක්ද? එතරයි. ඔකම රහතන් වහන්සේලා වුණත් එහෙම රහතන් වහන්සේලා කවුරු කෙනෙක් කඩ දෙන්නේ නැති රහතන් වහන්සේලා එතන පින්නවා බයි වැඩේ ඉවරයි ඇයි. ඒකට ප්‍රශ්නයක් නැහැ. අය කකා මොනවා රකිද්ද? කකා මොකා රකිද්ද? බණ අහ ගන්න ඕන නම් ඔය අය රැක ගන්න. ඒ අය. නැත්තම් නිකන් බුද්ධ ආගම රකින්නවා කියන්නේ ඔතන. ඒක ලකින්න වෙන්නේ මොකක්ද? මේ කියන එක අහන්නේ නැති මොඩියෝ ඉන්නේ හිතා. මේ කියන එක අහන්නවා නම් මේ කියන එක මායි පැටව හදන්න යන්නේ නැහැ. ඔය පැටව හදන හින්දානේ උන්ට බණ කියන්නේ ඉන්න ඉන්න වෙන්නේ. ඒ හදන එක නතර කරා නම් ඔය ඔක්කොම ඉවරයි. බුද්ධාව මත ඉවරයි. ආයෙ තේරුම් ගන්නෙකුත් නැහැ. නමුත් ඔබ හොරන්නේ නැහැ නේ මොඩකම ඉතුරු කරගන්නවා. හරිද? දැන් හම්බ කරන්නේ මොකක් රකින්නද? ඈ? අසුචිය. ආපු විදිහට රකින්න. මාන්තේ මොකටද එතකොට? <laughs> අරුචි ටික එකතු කරගන්න. අරක ගන්න. එතකොට ඥාන මන්ත්‍රයද කරන්නේ? අඤ්ඤා. මම දැන් අරුචි කොට තියන්නේ ඒසී කාමර ඈ හොඳ බෙන්ස් කාර් ඒ කියන ආකාරයෙන් කුචන් පුටු එහෙම වුණද? හොනා? නෑ නෑ උදාහරණයක් ඔය කැලේට හරියලා ඔය හරි කුණු ගොඩක් අන්ති හරි ගවන්නේ අරන් ගියලා හරි මුලේකට හරියලා ඕන ඕන තැනක ඉන්නේ. දුන්නාට පස්සේ නෑනේ ඕන එකක් අපි පාවිච්චි කරනවා අපිට පන්නේ නැහැ. අපිට ওই කුණු ගලේ ගහේ හිටියත් පන්නේ නැහැ. ගහක් කැඩ හිටියත් අපිට පන්නේ නැහැ. පාරේ හිටියත් පන්නේ නැහැ. එයි. ඔය ආදීවි වැඩ ඇති වැඩන්නේ. හරිද? ඥානවන්තයෝ ඒකාන්තයෙන් ඔය දේ රැකීම පෝෂණය කිරීම අත්හරිනවා. අත්හරිනවා. දැන් ඔය ආතුජි කොටේ ආය හේතුවා කියලා නෑවුවා කියලා ඕකට මාල දැම්මා කියලා කරාපු දැම්මා කියලා මුදු දැම්මා කියලා ඕකේ අසූචි කොටේ ස්වභාව වෙනස් වෙනවද? නෑ. ඉතින් ඇයි ඒව දාන්නේ? මොකද ඒව දාන්නේ? පවුඩර් දාන්නේ, සේප් දාන්නේ, නෑ මාල දාන්නේ, කරාබු දාන්නේ, මුදු දාන්නේ. එක එක විලාසිත අවල් අඳවන්නේ මොකටද ඔය? අනිත් කටියට කැමති <laughs> ඒ කියන ආකාරයෙන් තව කෙනෙක් මුලාවටපත් කිරීමේ අරමුණ පමණමයි ඔය සත්‍ය තේරෙන කෙනෙක් ඔය කරන්නේ. ඒ තමයි එසේ නොවෙන්න අපිට මේ මෙහෙම කපලා කොටලා වැඩක් නැති විදිහ රෙද්දක් ඇඳගෙන ඉන්න කියලා බුදුහාම. ඒ රෙද්දෙන් අප වැඩ. ඒකත් කැලි කැලි කපලන්නේ. හරිද? එහෙනම් ඕන ඔය විදිහට කොණ්ඩෙත් කපලා දාලා ඔය කියන්නේ ඔක්කොම ගලලා මුඩු මාල කරු ගලවලා දාලා ඔය මේ මොකක්වත් වැඩක් නැති එක විදිහට ඉන්නේ. එළදී මොකෙක්වත් ආදා වෙන්නේ නැහැ. හරිද? තේරෙනවද ඇයි? එහෙනම් බුදුහාමේ සෞඛ්‍ය සම්පන්නව ඉන්න එපා කියලා නැහැ. බුදුහාමර කිව්වා එහෙම ඉන්න. හැබැයි ඉතින් ඔය කරලා වැඩන්නේ. කරන්න මහන්සි වෙන වෙලේ ඊට වඩා ආවයි තමයි මේකෙන් ගැලවෙන්න මේ සත්‍ය මෙනෙහි කරන්න ඒ කාලේ පාවිච්චි කරන්නේ. දැන් ඔයාලට වෙලා තියෙන්නේ නැහැ යෝගනේ. හම්බ කරන්නයි, කණ්ඩායි, බොණ්ඩායි, උයන්ඩායි ඔය ටික ගියාම වෙලා ඉවරයි. ඊට පස්සේ භාවනා කරන්න වෙලාවක් නැහැ. අපිට කණ්ඩ වෙලා ප්‍රශ්නෙකුත් නැහැ. අපිට උයන්ඩ ප්‍රශ්නෙකුත් නැහැ. කඩේ යන්න ප්‍රශ්නෙකුත් නැහැ. හාල් ගේන්න ප්‍රශ්නෙකුත් නැහැ. ඒවා කපන්න ප්‍රශ්නෙකුත් නැහැ. වලම් හොදන්න ප්‍රශ්නෙකුත් නැහැ. දෙදි හොදන්න ප්‍රශ්නෙකුත් නැහැ. අපිට ගෙවල් වලට ටැක්ස් ගෙවන්න ප්‍රශ්නෙකුත් නැහැ. ගෙවල් හදන්න ප්‍රශ්නෙකුත් නැහැ. මොකක්ද? ඒ ඔක්කොම කර කර අර අසුචි ගොඩක් අගින්න දාලා. අන්තිමට මැරලා ගිහිල්ලා ආයත් ඒ જાති අසුචි ගොඩක් බදාගෙන මේ අපි ඔය කියන ආකාරයෙන් <clears throat> නැවත අපි සුගති ආත්ම භාවයක් ලැබුවා කියලා ඉතින් ඒකට උදන් අනාගෙන අර අසුචි ගොඩියම ජීවත් වෙනවා. දැන් ඔය ඉපදිලා ඉන්න සුගතිය හැටි තමයි මේ කියා දෙන්නේ. දැන් ඔක දුගතියක් කියලා නේ කිව්වේ නේ. මම හිතලෝ හොඳයි නේ දුගතිය හැටි. ඉතින් අපිට මේ අයි බුදුහාමුදුරුවෝ මනස ලෝකේ සුගතියක් කියලා මේ කිව්වේ. ඈ? සුගතිය නෑ. සුගතියක් නෑ තමයි. මේ මේ ටික කරගන්න පුළුවන් හින්දා සුගතියක් තියෙනවා. නැත්තම් කරන්න බෑ. මනුස්සයෙකුට විතරයි, දෙවියෙකුට විතරයි මේ தත්ත්වය තේරුම් කරගන්න පුළුවන්. හරිද? ඒක තමයි මනුස්ස ලෝකේ පහළ වෙන්නේ බුදු කෙනෙක්. නැත්තම් දිව්‍ය ලෝකෙම උපදින්න දෙපන්නේ. සුගතිය කිවි ඕම මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් නැත්තම් ඔක ඇද කිලිම සුගතියක් නෑ. හැම මොහොතකම දුක්ඛිත අසුභ ආසාර භාවයකින් ජීවත් වෙනවා මිසක් මේ බුදුආරගෙන මේ අසුරු ගහන තැනක්වත් සංසාරේ කිසිම සත්‍යයක් මේ කියන විදිහේ සැපයකටපත් වෙලා නැහැ කියලා. දැන් දුක්ම වේදා තියෙන එක සැප කියලා රැවටෙනවා. දුක් විඳ විඳා ඒ දුකම සැපයයි රැවටෙනවා. ඒක මේ වේදා තියෙන. එනි දරුවා දරුවා කියලා ස්වාමියා භාර්යාව ඥාතිය කියලා තමන් ආයෙ රැස් කරගන්නේ මොනවාද? අර අතුරු කොටම භෝජනය කර කර කර කර ඒකම රැක රැක ඒකම මගේ මගේ කියලා ඔය මගේ වාතය කරනවා. හරිද දැන් තේරෙනවද ඔය කයේ හැටිවම දැක්කනම් තමන් ඔය විදිහටම අනිත් මිනිස්යාගේ ශරීරයත් ඔය විදිහයි කියලා දැක්කනම් ඔකට ඇලෙන්න විදිහක් නැහැ. ඔකට ආසා කරන්න විදිහක් නැහැ. ඔක මගේ කියන විදිහක් නැහැ. ඔක ජාතිය කියන විදිහක් නැහැ. ස්ත්‍රී පුරුෂ කියන විදිහක් ඕකේ නැහැ. හරිද? හරිද? හ්ම්. දැන් ඉතින් ඔක තේරිලා නම් තේරිච්චාට මොකද වෙන්න ඕනේ? මහත්ය අදාළම සංස්කාරේ ගොඩේ. අදාළේ ගොඩේ ඉඳි මොකද කරන්නේ කියලා අහන්නේ. බුදුහාමුදුරු දේශනා කරපු මාර්ගය ගමන්. ඒ මාර්ගය තමයි මේ යන්නේ. ඉතින් මාර්ගය යනකොට මොකද කරන්නේ කියලා මම අහන්නේ. ඈ? තාලියක් හොදවදනාව නාව අර දුව ගාව හරි බොදා ගාවට හරි කියලා අදුතුමාල ළඟට කිට් වෙලා ඉන්නාද කියලා අහන්නේ. ඈ? මාර්ගය හදා ගන්නවා කියන්නේ. ඈ? ඔක්කොම කාටවද? මාර්ගය හදාගන්න මාර්ගය හදාගන්න කියලා වම් බදාගෙන හිටියට හරියන්නේ නැහැ. තේරවන තේරිච්ච එක ආයෙම එක ඉන්නේ නැති වෙනවා. ඒ ඇත්ත. එතරයි. ආන් යන්න මාර්ගය තේරිලා කියලා කියවේ හැකියි. නැත්නම් මේ මාර්ගය තේරුණා කියලා ආසුචි කියලා දැන දැන ඒකත් එක්ක ඉන්නවනම් යාට තේරිලා කියන්න පුළුවන්ද? දැන් මුංජි කාලේ ආසුචි ගොඩේ වාසය කරන කෙනාට තේරිලා කියලා අපි පිළිගන්නේ යා ඒ ආසුචි පිට වෙනකොට ඒවා අයින් කරනවා හොදනවා කියන තත්ත්වයට එනකොට. හැබැයි අර මුංජි කාලේ නම් යා මන්ද බුද්ධිකෙක් නම් එයාට මොකද වෙන්නේ? එයා අවුරුදු 60ක් 70 වගේත් ඔහේ ආසුචි ගොඩේම ළඟියි. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ තව මචං කොච්චර බණ ඇහුවත් ඔයාලටම ගෑවෙන්නේ ආන් අර නීවරණ කියන ඒවා බලවත් ඉඳ ආයත් ඔය අතුරු ගොඩේම ලැබිලා බුද්ධ ආගම දන්නවා කියවට කවදාවත් අවබෝධය ලැබිලා නැහැ. ඔච්චරයි. අවබෝධයට ආවනම් අර අසුචි ගොඩේ වාසය කරපු පුංචි ළමයා අවබෝධ වෙනකොට ඒකෙන් අයින් වෙනවා. වගේ මේ සත්‍ය තේරෙනකොට තේරෙනගෙන ඔය මෝඩ අදහස් අයින් කරලා ඔය දෘෂ්ටි වලින් ගැලවිලා එයා ඉවත් වෙනවා ඕකේ. එහෙම නැතුව මේකෙන් ගැලවෙන්න ක්‍රම නැහැ බුදුහාර කිව්වේ ඒකයි. තමන් තමන්ගේ දේ ගැන කරන්න දෙයක් නැහැ තමන් පෙර කරගත්ත අවිද්‍යාවෙන් කරගත්ත අකුසල කර්ම හින්දා මේකට රිංගගත්තා. දැන්වත් ඒකෙන් ගැලවෙන්න තමන් මේකෙන් අයින් වෙලා මේවත්තට තවත් මහන්සි වෙලා තමන් හම්බ කරලා මේක පෝෂණය කරලා මේකෙන් ගැලවෙන්න බෑ. මේක අත්හැරීම සඳහාම මේකෙන් අයින් වෙන්න මේකේ තියෙන අසුබ ස්වභාවයම අසාර භාවයම පිළිකුල් භාවයම තමන් දකිනකොට ආන් එකෙන් අයින් වෙන්න පුළුවන්. කාදාවත් සුබ බව සාරවත් බව දකලා ගැලවෙන්න බෑ. ඊයේ මං කිව්වේ මිත්‍යා සංකල්ප විතරයි ගොඩ නැගෙන්නේ. අසරුලේ සරුයි කියලා ගන්න හැමදැනකම මිත්‍යා දෘෂ්ටිය. අධිගමයකටවත් එන්නේ නෑ. යා මිත්‍යා දෘෂ්ටිය ඉඳගෙන. එහෙම බන තේරෙනවා කිව්වට වැඩක් නැහැ. ඒකට මම භාවිතාම් කරනවා ගම අපි මේ මේක මෙහෙම ආයෙක කැලටිස් දෙයක් කියලා ඒක බදාගෙන ඉඳලා වැඩක් තියෙනවා. ඒක දන්නවනේ. දන්නවනේ ඒක වෙන්න බෑ. දන්නවනම් එයා ඒක පිළිකුල් කියලා පිළිගන්නවනම් ඒක අතාරින්න ඕනේ. අතාරින්න නේද මම දන්නවා ඒක ඒ වුණාට කමන්නේ කියලා කිව්වට හරියන්නේ නැහැ. එහෙනම් ඒක සාධාරණ කතාවක් නෙවෙයි තමන් සංසාරේ පුරාම කරගෙන ආවේ toy ටිකමයි. ඒක තේරිලා නම් අය නැවත ගිහිසේ පාවිච්චි කරන්නේ නැහැ කියන දඬ එන්න ඕනේ. එච්චරයි. ඒක තමයි බෝසත්ත්වෝ කරේ. බෝසත්ත්වයන්ට ඔක තේරුණේ නැහැ. බුදු වෙනකොට තමයි තේරුණේ. ඊට පස්සේ කිසිම කෙනෙක් මහාන වෙනකොට කිසිම කෙනෙක් විවාහ වෙනවට කිසිම කෙනෙක් ඔය කියන ආකාරයෙන් එදා දෙක පාවිච්චි කරනවට බුදුහාමර ඉඩ දුන්නේ නැහැ මහාන වෙච්ච කෙනාට එනත් බුදුහාමර කියන්නේ මහාන වෙච්ච කෙනාට එහෙනම් විවාහ වෙලා ඔයත් දරුවෝ ටිකක් එහෙම හදාගෙන ඉන්න කියලා. බුදුහාමරෙන් කරන්නේ නේ. ඔයාට වඩා එන හොඳට අපි හදනවා. ඇත්ත. නේ එහෙම කිව්වේ නැත්තේ ඇයි? එහෙම කරන්න බෑ. වැඩක් නැත්තම් වටින්නේ නැත්තම් අත්හල යුතුයි. හරිද? ඒක පත්‍ය ආධාරණ නෙමෙයි තේරෙනවා නම් තේරිච්ච වෙලේ මතයි. හරිද? දැන් ඒක අතාරින්නේ නැත්තේ ඇයි? ඇයි මොකක් නැත්තේ? ඈ? දැන් ආන්නේ අද ගෙදර යනවද? එහෙම නැත්නම් අදත් ඔය ගිහිල්ලා ආයෙ අතුරුචිකට පාවිච්චි කර කර ඉන්නවද නතර වෙනවද කියලා. ඈ? මොකද වහන්නේ? ආයෙ රතාවට යනවද? ඔහොම යනවද ආරාමයකට? මොකද? මොඩයන් කර කර තව බුද්ධහම් බුද්ධහම් කියලා තවත් ওই බහූත ඔය ඔය ඔය අතුරුජි මල් පස්සේ දුව දුව ආයෙ නේද බුද්ධහම්ම තේරුණා නම් ආයෙ දවස් ආයෙ ඕකට මේ අවුරුදු 100ක් යන්නේ එකපාරින් තේරුණා නම් තේරිච්ච දැනේ මතින් නතර කරන්න. ආයෙ මේ හැමදාම බණ හැමදාම මේ දිල්ල අරගෙන හැමදාම භාවනා කර කර ඉන්නවා කියලා එකක් නැහැ බුද්ධහමේ. කොල්ලා ඉවරන පස්සේ ආයෙ කරන් දෙයක් තියෙනවා බුදුආරගේ කතාම් කරණියක් නාපරායන්. කතාම් කරණියක් ගලියොත් කරන්නේ නාපරායන් නැවත කරන්න ඕනේ නැහැ. ආයි මේක මේ හැමදාම නග දකල් දකල් දකලා ඉන්න බුද්ධහමන්නේ ඈ මොකද කියන්නේ හදාතර මොඩියම් කර කර දරුවෝ ළඟට වෙලා දරුවන්ගේ දරුවෝ බල බල බොම්බම් කර කර ඉන්නවද? ඈ දෙය කරන්නේ මේ ආවේ. එහෙම නැතුව ආ මේ දරුවගේ දරුවෝ බල බල අර අතුතු මල් ටික තාම පෝෂණය කර කර උන් ටික ටික ටික ඉන්නවා නේ මගේ කිරියම් මගේ ගැගිනවනේ. නේද? ඒක න්‍යාය. නැත්නම් අරහෙට වෙලා ඉඳි බණාරම වලට ගිහලා. තේරුණා නම් මකයා කරන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ නැද්ද? හ්ම් හොඳයි තමයි. හොඳයි මට හොඳ හින්දා තමයි කියන්නේ. හොඳ හින්දා තමයි බුදුහාමර කිව්වේ ඒිට ඇර වෙන ක්‍රමයක් නැහැ හොඳයි කියන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මොකද තමන් මොන මේ මහානකම හැර වෙන කිසිම තැනක් නැහැ තමන්ට උපයා ගන්න නැතුව කන්න පුළුවන් ඉඳ තැන් සකස් වෙන බෙහෙත් ඒත් ලැබෙන ඇඳුම් පැළඳුම් ලැබෙන තැන. හරි. එහෙනම් එහෙම තැනක් නැහැ. ඒක තමන්ට අනිවාර්යයෙන් මේක වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා. අපිටත් වෙහෙදෙන්න ඕනේ හැබැයි අපිට ඔය ආයෙ වෙහෙදෙන්න තරම ලක්ෂයෙන් පංගුවක්වත් වෙහෙදෙන්න ඕනේ නැහැ. දැන් ආයෙත් බුදුහාමි පහසුවෙන් නිවන් දකින්න ඕන නම් පහසු වෙදී තමයි ඒක. හරිද? මොරයන් කරන්න ගියාම ඒව කරන්න වෙලාව යනවා අනිත් ඒවා කරන්න වෙලාව නැති නේ ඒකට. ඥානවත් වැඩ කරන්න වෙලා නැහැ. ගොංකම් කරා කරා කරා කරා මොනා කරන්නද? හරිද? අවුරුදු ගාන අපි ඉස්කෝලේ ගිහිල්ලා විභාග ලියලා උපාධිය අරගෙන අවුරුදු හතරක් පාස්සිත ඊළඟට රත්තා කර කර රත්තා කර කර මෙයා තූචි මල්ල රකින්න. නේද? ඒකලා මැරලා ගිහිල්ලා ආයෙත් යඳුරි ගොඩක් අගෙන. මං අහන්නේ ඕක මොකක්ද? දැන් ඔක තේරිලා තිබ්බා නම් මේක කුණු වෙනවා මේක ගඳ ගන්නවා මේක පණුව ගන්නවා මේ කය කොට දෙකක්වත් මට ඔය ඉදිරිය තියාගන්න බෑ කියලා ඒ જાති එකක් තමන් රකින්නෙත් නැහැ. ඒ જાති එකක් පාය ලං කරගන්නෙත් නැහැ. නේ? කොහොමකයි බුදුහාමුදුරුව දක්වන්නේ? අනුන්ගේ ඒවා කොච්චර දැක්කත් ඔබ දෙරින්නේ නැහැ තමන්ගේක දකින්නකම්. හරිද? ඒකනේ මම කියන්නේ. ඔය දොස්තරලා ඕව තරම් අනුන්ගේ ඒවා කපලා කොටලා කෑලි කෑලි උන්ගේ කුණු වෙච්ච කෑලි අයින් කළා මහලා ඔය කියන පණුව අයින් කළා රුද්ද කළා බෙහෙත් දාලා ඔක්කොම කරනවා. හරිද? ඒක දොස්තර දන්නවන්නේ නැද්ද මේ මේ කයේ හැටි මෙහෙමයි මේවා කුණු වෙන ඒවා ගඳ ගහන ඒවා මේවා විනාශ වෙනවා පණුව ගහන ඒවා පිළිකුල් ඒවා කියලා. හරිද? දන්නවා. ඒ දැන දැන මොකද කරන්නේ? ඒත් දොස්තරත් ඒ වගේම කුඹ වෙන එකෙක් එක්ක ආයෙත් විවාහ වෙනවා. ඒ උඩ තේරෙන්නේ නැහැ. ඒක මේ කියන්නේ. ඉතින් ඌ එක දැක දැකම ඒ જાති කුඹ වෙන එකක් එක්ක උසාව වෙනවා අපා. අයි අනුන් තුලින් දකින්න බෑ බුද්ධහම. ඔය අනුන් තුලින් හොයන්න කියලා තමයි ඔක වෙලා තියෙන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ මේක දකින්න එක තමන් ගා. තමන් එක දැක්කොත් ඕම් ඔක ඥානවන්තයෙක් නම් තමන් කැමති වෙනවද අසූචි ගොඩක් තමන්ගේ ඇඟේ ගෑවෙනවට? එහෙනම් තමන් එසේනම් තමන්ගේ ඇඟේ තියෙන අසූචි ගොඩක් කියලා දන්න කෙනෙක් තවත් කෙනෙක් ළඟට යන්නෙත් නෑ අසූචි ගෑවෙයි කියලා. හරිද? එවම දරිතාවුරුගේ සූත්‍රයක දරිතාවුරු කියනවා මගේ මේ කුණුවේන කය තවත් කෙනෙකුට හානියක් වේදයි කියලා මම සැකයෙන් තමයි වාසය කරන්න කියලා. ඔයයි හැමදාම ලං කරගන්න බලනවා අසුචි කොටවල. ප්‍රඥාන්ත කෙනෙක් නම් අනිත් අය කෙරේ මෛත්‍රිය කරුණාවක් තියෙනවා. අසුචි කොටක් ලං වෙනකොට ගඳ ගන්නවා පිළිකුලයි අසුබයි කියලා දන්නවනම් තමන් ඒක ලං කරන්න උත්සාහ කරන්න ඒකෙන් ඈත් වෙන්නමයි උත්සාහ කරන්නේ මෛත්‍රිය කරුණාව කම්කම්පාවක් තියෙනවා. හරිද? දැන් දේනවා දැරි. ඔක්කොම කන පිටයි කරන්නේ කියලා. ඈ බුද්ධ ආගම දේනවා නම් ඔය තමයි වෙන්නේ. ඒකට කන පිට තමයි යන්නේ. දෙමියන් කියන්නේ දැන් තේරෙනවද ඔය කැලදිත් දෙක විතරක් තේරුම් ගත්තත් ඒක ඇති එයාට රහත් වෙන්න එනකොත් දුන්නේ සීවලියම් රහත් වුණා කියන්නේ මේ කෙස් ගහ විතරක් දැකලා කෙස් ගහේ අසුබ ස්වභාවය අසාර්ථ භාවය අනිත්‍ය භාවය දැකලා ලෝකේම අත්හැරිය කියලා කියන්නේ ඉතින් ඕක තමයි කිව්වේ කායානුපස්සනාව කියන භාවනාවේ ද්වතිංස ආකාර භාවනාව 32ක් ආකාරයෙන් මේක භාවිතා කරන්න කය කියන්නේ. දැන් තමන් කවුරු දැක්කත් අද ඉඳන් තමන්ගේ අවබෝධය භාවිතාව හරිනම් මොකද වෙන්න ඕන? දකින්නකොටම කැලේ 32ක් බව තමන්ට සිහි වෙන්න ඕන. ආන් මෙහෙම කාදා හරි තමන්ට ඔක්කොම මේ විදිහට දැක්කන්න පුළුවන් එච්ච දාට වැඩි හරි. තමන්ට තාම පේන්නේ අම්මා තාත්තා දරුවා කියලා නම් Tamanට අවබෝධය නැහැ. හරි. අම්මෙක් ඉදර නැහැ. තියෙන කැලේ දිද්ද අපි ඉදරයි. හරිද? එහෙනම් තමන් දකින්නේ හැමදාම එතන තියෙන කෙස්ලොම් දත් අම්මත් නහරයට ගැලීදුවා නම් ඕක හරි. එහෙනම් දාවක පුරුදු කරන් වෙනවා. මොකද සංසාරේ පුරුදු කරේ නැහැ. ඒකයි කිව්වේ කායේ කායානුපස්සී විහෙරති වාසය කරන්නේ. දකින්න දකින්න දකින්න දකින්න දකින්න හැම වෙලේම දැන් අර වැරදි සංඥාව තමන් පුංචි කාලේ ඉඳන් මේකට පුරුදු කරා දැන් හරි සංඥාව දාන්න. මේක ඇත්ත. තමන් පිළිගත්තත් එකයි නැත්ත් එකයි මට ඒක ප්‍රශ්නයක් නැහැ. මේක පිළිගත්තා හෝ නොගත්තා මේක ඇත්ත. හරිද? මෙතෙක් කරේ තමන් බොරුවක් පිළිගත්තා කවුරු හරි කියපු හේතු සහිත හේතු හේතුවක් නැතුව හරිද? මොකද දැන් පුංචි කාලේ තමන්ට මේකට මේක මනුස්සයා කියන්නේ නැතුව මේක මොකක් හරි වෙන්නමක් මේකට කියලා තිබුණා. ඒක තමයි තමන් අද දක්වා කියන්නේ. ඇයි ඒක තමන් හිතියෙම මුලාවේ. ඇයි? ඒක තමයි බුදුහාමුදුරුවෝ අමූලික ශ්‍රද්ධාව. පිළිගත්තා. ශ්‍රද්ධාව කියන්නේ පිළිගැනීමක්. අමූලිකයි. ඒක අදහසක් හේතු සහිත හේතු භාවයක් මොකක්වත් නැහැ. ඔය කියන ඉද පිළිගත්තා. දැන් මේක හේතු සහිතව Tamanටම පැහැදිලි කරලා දුන්නේ. තේරෙනවද? එතකොට ආන් හැම හේතු සහිතව Taman මේක තේරුම් ගත්තා නම් පිළිගත යුතුයි. ඇත්ත ඇත්ත පිළිගර ගන්නවා නම් ඇත්ත භාවිතා කළ යුතුයි. ඇත්ත භාවිතා කරනකොට Tamanට ඒවා සමග වාසය කරන්න බැරි වෙනවා. ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒක හැටි බුද්ධාගම. මම කියන්නේ බුද්ධාගම තේරෙනකොට කවුරුත් එතන නතර වෙන්නේ නැහැ. ආය රකින්න එකක් ඕක ඇද්ද නැහැ. ඔය රකින්න දඟලන්නෙත් නැහැ. මේ මේ ටික ගියා දීලා එයාවත් ඕකෙන් ගොඩ දානවා. මිස ආය මේ මොකෙක් කතා කර කර ඉන්න එයාට කිසිම උමානාවක් නැහැ. උනා වෙන්න විදියක් නැහැ. හරි. හරිද මෙතරෝගම තමයි කාය අනුව දකිමින් වාසය කිරීම. වාසය කරනවා කියන්නේ තමන් පාරේ යනවා නම් පාරේ යනකොට දැන් කවුරු දැක්කා මොකක්ද හිතන්න ඕනේ. ඉතින් තනක් නෑ ওই භාවනාවට. තන දකින්න ගෑලඩිස් දෙකක් යනවා කියලා ඉතන එකයි තියෙන්නේ. ඔය කේස්ල ගොඩක්, ප්ලොම් ටිකක්, මස් ටිකක්, නහර ඇට ගොඩක් දුවනවා කියලා ඉතන. එච්චර. හරි. දැන් කරන්න ඕන තරම් තැන් තියෙනවා. බත් එක යන කොටත් පුළුවන්, කාර්යය කියලා වෙනකොට පාරේ නැහැ දැක්කත් පුළුවන්. එහෙනම් තමන් ඔය කෙනාකන් තනියෙන් තමන් නිින්දට යනකන් තමන් ගැන හිතන්න පුළුවන්. මෙතනදී කැල්ඩා ගැන දැන් කෙස්ල හොඳ තම්මත් නහර ටිකක් නාවනවා, හොදනවා කියලා හිතාගන්න. එච්චරයි. ඒකයි කිව්වේ විහෙරති කියන්නේ වාසය කිරීම. ජීවත් වීම. එතන භාවනා කරන්න මේ වෙලාවක් නැහැ අරක නැහැ මේක නැහැ කියන්නේ භාවනා දන්නේ නැතියෝ. හරිද? භාවනා කරන්න ඕන තරම් වෙලා නේ. තමන් හැම වෙලෙම භාවනා කරන එක තියෙන්නේ. දැන් දරුවා දකිනකොට දරුවා මතක් කරනකොට විතර ඕ කැල් ටික දෙකක් මතක් වුණා. කැස් ටිකක් ලොම් ටිකක් දාත් ටිකක් මස් ටිකක්. හරි? එතන. අම මතක් වුණා තිදෙන ගැන තියෙන. අම්මනේ ආයතන කැල් ටික දෙකනේදී කැස් ලොම් දාත් අම්මත් නාරේ ටිකක් මතක් වුණා. හරි? එතකොට ඒ දැනෙන්නේ. එතකොට තමයි නිකාම අර මම සංඥාව, ඒ පිළිබඳව ආසාව, ඒ පිළිබඳව ජාතිය, කුලය, ස්ත්‍රී පුරුෂ භාව කියන මේ සංඥාවල් ඔක්කොම විකෘති සංඥා නැති වෙලා යයි. මේවා දැනගත්තා නම් කිසිම වැඩක් වෙන්නේ නැහැ. තමන්ට මේ දැනගත්තාම වෙන ප්‍රතිඵලය තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිඵලය නිමන්ට ඉබේ ලැබෙයි. කළොත් කරන්නේ නැත්නම් තමයි දැන් මේක අහගෙන ගෙදර ගිහිල්ලා අපි මෙහෙම එකක් ඇහුවා කියලා බුදිය ගතට හරියන්නේ නැහැ. තමන් දහසට සිය දහස් වාරයක් කෙනෙක් දකින්නකොට මේක හිතන්න බුදු කරන්න වෙනවා. හරි. ඒක මට පොරවන්න බෑ. ඒක මේ බුදු ආර්ගිය නිවන් දක්වන්න බෑ. දකින්න හැටි කියලා දෙන්න පුළුවන්. නිවන් දකින්න ඕන නම් මේ භාවනාව විතරක් ඇදී මේක විතරක් කරලා රහත් වෙච්ච අය සාධනේ ඉන්න. දිගටම කරන්න ඕනේ. අතාරින්න නැතුව පේන පේන පේන හැම කෙනාගෙනම ඕක ඕක ඕක ඕක ඉතින් කරන්න. ආයි බුදුහාමුදුරු කිව්ව විතරයි මං ගැනවත් එහෙම හිතන්නේ කියලා බුදුහාමුරු කියනවා. අර වක්කලි හාමුදුරට කිව්වේ මොකද්ද? වක්කලි හාමුදුරු මහණෙනි බුදුහාමුරු කායේ ශාරීරියේ ලස්සනයක් දැකලා ඒ ලස්සන හැමදාම මම බල බලා ඉන්න ඕන ඉඳා කියලා බුදුහාමුරු ළඟට මම ළඟට වෙලා ඉන්න ඕන කියලා බුදුහාමුරු ගියන් ගිහලා මහණ වෙනවා. මොකද මහණෙනි බුදුහාමුරු බල බලයි. යාන්තේ බුදුහාමුරු මොකද කරේ? බැලලේ බැලලේ අපේ වක්කලි කින්තේ ඉමන්තේ භූතිකායං කාය ප්‍රමත්ත ඔබ කරන්නේ මගේ කුණු වෙන කය පූතිකය. පූතික කියන්නේ කුණු වෙන කය. කය දිහා බලාගෙන. හරි. දැනනද? කල් කරා ඉන්න කොක්ක මේ හැටි. අර භාවන මධ්‍යස්ථාන මේ භාවන මධ්‍යස්ථාන අර පොයට මේ පොයට අර මේ පන්තලේ මේ පන්තලේ කියලා මොනවා කරිද? අතෝ දිගට බල බල ඉඳලා උන් එක කට කට ටික ගහින්දලා ආවා. එහෙම කකුරයිද මේ කොරාන ඉතින් අය. මේ නරුගෙන් ගැලිලා තියෙන්නේ බෑ. අය ඒක තමයි කියලා තියෙන්නේ. ඇත්ත දෙනවා නම් ආය ඕන එක ඕනකට නටා ගත්තා කියලා තමන් ගැටේ කරගන්න. මොකද අය කවුරු ගලවන්න ඉయ్యා තමන් ගලවන්න බෑ කාට තමන්. තමන් ගලවනවා තමන්ට දී අනුන් ගලවන්න තමන්ට බෑ. අනුනුත් ගැලවේ තමන් ඔකෙන් ගැලවුණා නම් ඔයෙන්දා තමයි තමන් ඉන්නේ තමයි යති. හිතලා දරුවෝ ඉන්නේ ඉඳ අම්මා තාත්තා ඉන්නවා කියලා කිව්වට ඔය කියන්නේ දරුවෝ දරුවෝ කොහේ ඉඳද අම්මා තාත්තා දෙන්නම ගියානා. ඒක දරුවෝ ටිකත් උන් පස්සෙන් එනවා නිකන්. ඉතින් නැත්නම් දරුවෝ ටිකත් ඔය අමාරුවේ දානකම් තමයි වෙයි. ඔක කියන්නේ. ඔය කියන්නේ ලංකාවේදී හැමෝම කියනවා ඉතින් අපේ අම්මලා වේවා ඔක කියන ආකාරي. අපේ ළමයි තාම පුංචිනේ එයා ලොකු මාතුනම් ඒ විවාහ කළ දෙල්ල එහෙම අපි එන්නා. ඒ කියන්නේ උන් අරුන් අමාරුයි දාලා මුන් එන්න යනවා මුන් එනවා දැක්කේ. තව තව අසුචිකරකට තව අසුචිකරකට බාර දීලා මුන් එනවා දැන් ඒකලා කියන්නේ මොකද්ද? ආ ඒක තමයි දරු සෙනෙහස කරුණාව දයාව. දැන් අරු අමාරුයි දාලා කරුණාව දයාව. මෙවුන් මෙතිකාට උන් තල්ලු කළා දාලා මේ අය එනවා නිවන් දකින්න කියලා ඒකලා අරුන් අමාරු වෙනවා. ඒ හරි සෝ කරුණාව. නිදහස් වුණා කියලා. ආ නිදහස් වුණා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දන්නේ මුගේ මල කරදරේ කියලා. තමයි නිදහස් වුණා කියලා. දැන් තේරෙනවා තමන් කොල්ලා තියෙන වගේ හැටි. ඔය සම්මුති ලෝකයේද වෙලා. සම්මුති ලෝකයේ බොරු ගඩවල් වල වෙලා ඔන්න කර කර ආන්නේ තමයි. ඒක තමයි බුදුආමර කිව්වේ. ඔය පොතක් යන ආකරණ වැඩ ඔක්කොම මොනවාද? රුම්මත්තක වැඩ. සබ්බේ පුතඥා උම්මත්තකා. ඒ කියන්නේ පිස්සන්ගේ වැඩ කර කර ඉන්නේ. ඈ මොලේ දිනකට කළා නැහැ. දැන් පිස්සු වැඩ නෙමෙයිද? පිස්සු. පිස්සු නම් තව කරලා ඉන්නේ. පිස්සු හොඳ වුණා නම් යෝ මානෙ. පිස්සු තියෙන අය ඔක්කොම ගෙදරට එලා ඉන්නවා. <laughs> ඉතින් පිස්සු කියනකම් ගෙදරට වෙලා ඉන්නවා. පිස්සු හොඳ වෙනකොට මායි. ඒක නේ හැටි දැන් පිස්සන් කොට ඉන්න එකට හොඳ වෙච්ච අඹු එක තියාගෙන ඉන්නවද? ඒතර පිස්සු ගියා ඌ ඉන්නවා ඒකට. ඒක නේ හැටි. එහෙනම් ගියා ගැටි ඔය මහාන වෙන්නේ ඕක අර පිස්සු ඕකට ඔය බුට් එකක් අක්කාලා ඕක ආයෙ ගෙදර ඉන්න වෙලාවට අර යම මොකරි වෙලා තමයි ඕක ආයෙ මහාන වෙන්නේ කියලා කිව්වේ. හරිද? නේද කාටද දීලා? ඔක්කොරම් පිස්සු නේ අපිට පිස්සු නේ. සත්‍යේ පුතග්ගෙන මේ සත්‍ය තේරුම් අරගත්තේ නැති පුතග්ගෙන භාවය ඉන්න එකයි බුදුරජාණන් කිව්වේ පිස්සු කියලා. හරිද? හ්ම්. ඒ තමයි දැන් ඉතින් මුල වැඩිච්ච වල කරන්න දෙන්නේ දැන්වත් හදා ගන්න. ඒක තමයි බුදුහාම කිව්වේ ඒවා ඒ කාලේ වරකට එයා කරන්න දෙයක් නැහැ. දැන් ඒව ගැන හිතලා හිතාගෙන දැන් අතහැරලා දාලා දැන් දැන් පටන් ගන්න වෙයි. හරි අන්තිම කරා. හරි ඒක. මේක දේවල් වලට බලන්න යන එක තමයි කර්මයට වෙච්ච දෙයක්. ඒව ගැන හිතේ දැනලා තියඩෙකුත් නැහැ. Tamanට එකෙන් ඇති වෙන ලාභෙකුත් නැහැ. Tamanට ඇති වෙන පාඩුවකුත් නැහැ. ඒ ඉඳලා ඒව ඔක්කොම වෙලා ඉන්න තියෙන වෙලා ඉවරයි. ආය අමුතෙන් ඒක ගැන කරන්න දෙයක් නැහැ. දැන් කරන්න හරියි. හරිද? නේද? ඈ? මෙන්න අර තමයි වැඩි හරිනේ. يعني දෙන්න දැන් මෙතන පහලක දෙන්න අපිට හතර පහ දෙන්න නේද? කාට එන්න 300කට භාවනා කරලා 300 කෙනෙකුට ඕන් 10 දෙනෙක් විතර එන්න අපිට. එහෙම තමයි තියෙන්නේ. කොහොමද පයි? ඇරි ඉන්නේ මම දැන් ඉන්න 200ක් විතර ඉන්නවා. ඇදලා. ඇදලා මේක කොරන් දෙදී මම කියන්නේ ඉතිපුරුෂ බාධයක් අපිට නැහැ කියලා. බුද්ධාම දෙවිචාරි ඉතිපුරුෂ ભેදයක් නැහැ. අපේ සම්බුද්ධියේ ඉන්න මොඩ දක తీරුවන්ට ඔක තේරෙන්නේ තමයි බුදුහාම නීති දාන්න දෙන්නේ. අවබෝධයේ ඉන්න අයට ඔගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මේ අවබෝධය නැහැනේ ලෝකේ ඉන්න බෞද්ධරයක්. ඒතර ඒ හින්දා මේ සම්මුතියට ගැලපෙන විදිහට බුදුහාමුදුරු නීති පනවන්න උනා. එහෙනම් භික්ෂුණීන් වහන්සේලා මෙහෙම ඉන්න ඕනි, භික්ෂුන් වහන්සේලා මෙහෙම ඉන්න ඕනි කියලා. නැත්නම් ඕකේ අදීදී අරුමයක් නැහැ බුදුහාමුදුරන්ට. ඔය ප්‍රශ්න තියෙන්නේ සම්මුති ලෝකේ ඉන්න අය ඔක්කොම මේ සත්‍ය අවබෝධය නැහැ. ඒලා ඉන්නේ මෝඩ කමෙන්. ඉතින් මෝඩයාට ඕක එකක් තියෙනවා. ආ මේ තමයි ඔය ප්‍රශ්න තියෙන්නේ. නැත්නම් ඉතින් අපිට ඕකේ දිවන්නේ නැහැ. මේ ටික කරන්න පුළුවන් ඕන එකෙක් ඒකට පණ ඇදින්න මැරලා යන්න දෙන්නේ හැටි වුණාත් අපි ගන්න අපි පහන කළා දානවා ඇයි එයාට ඕන නම් මේක කරගන්න එයාට ඒක කරන්න අපිට දෙනවා බුදු සාධනේ තියෙන්නේ ඒකට ඒක මේ ඔය පිළිම හදා හදා චෛත්‍ය හදා හදා ආහාර වාට වාටවා මෙව්වාට වාටවා ඔවා කර කර යන්නේ බුද්ධ ධර්ම තියෙන්නේ අපේ වෙලා දෙන්නේ ඒකනේ ඒක තමයි බුද්ධ ධර්ම වෙලේ දාන්නේ ඒක කරවලා ඒක නෙමෙයි වෙලා දෙන්නේ අපි අය දියුණු වෙලා මම බුද්ධ ආමඳන්ගේ පන්තල හරි දියුණු වෙලා කියලා කියන්නේ මොනවද ඉබා හොඳට තට්ටු පහේ විතර බිල්ඩින්ගක් හදාගෙන චෛත්‍යයක් එහෙම හදලා වාට රම් වැඩක් එහෙම ගහලා ඒ කියන විදිහට රාප්පයක් එහෙම දාලා එහෙම තිබ්බම හරි සූකකට පන්සල දැන් දියුණුයි කියලා. අර ගඩොල් කොට වල උඩ ගාලා කොට ගාලා දියුණුයි. හ්ම්. අයෝක දියුණුවක් කියන්නේ. දියුණුවා නම් ඔක එක එකක්වත් ඉන්නේ නැහැ. ඒක තිබ්බට පස්සේ නැහැ අවබෝධයෙන් ඉන්න කෙනෙක් නම්. හරිද? මොකද බුදුහාමට තෙන් දුන්නා. හරිද? මොකද? ඔයා කල්පනා කරන්නේ. ඈ? ආරණ්‍ය කොහෙන්ද? ආරණ්‍යගේ කොහෙවත් නැත්නම් මේ හදාගන්න කියන්නේ. කොහෙන්ද පටන් ගන්නේ? ආරණ්‍යයක් වෙවන්න නැත්නම් ආරණ්‍ය කරන එකයි තියෙන්නේ. හල්ටි. අද එතකොට දැන් ඕන් ඔකයි Tamanට තියෙන්න ඕනි අවබෝධය. ඉතින් ඕක පාවිච්චි කරන්න බෑ Tamanට නීවරණ වැඩි වෙනවා. ඔකයි තියෙන ප්‍රශ්නේ. මේක ඇත්ත. ඒ වුණාට මේ ඇත්ත Tamanට හැම වෙලෙම භාවිතා කරන්න බෑ. Taman ගාව නීවරණ වැඩි නිසා. ඔකයි වෙලා තියෙන්නේ. Taman මේ ටික දන්නේ නැත්නම් දන්නවා. මොකද තම කවදාවත් ජීවිත කාලේ මෙතෙක් කල් හිතුවද අම්මා දකිනකොට හරි තාත්තා දරුවා හරි ස්වාමියා හරි කවුරු හරි දකිනකොට ඕම් කෑල් 32ක් දැක්කා කියලා. එතකොට නෑ බුද්ධ ධාතුන් ඒ දුවනවා ඒ ඒ එතකොට බොරුද එතකොට ඒක මොනවාද? බුද්ධ ධාතු දුන්නේ කිද්දම් ධාතු වහන්සේ ඒ දේවල් ඊටන් ඇයි ඒ දේවල් තව රකින්න දුන්නේ තව ආයෙත් දුන්නා කියලා. රකින්න නේද? එහෙමයි. මම අහන්නේ නිකන් දැන් ඒක. අහන්නේද? මේ ඕකේ ඉන්න ඔක්කොම නිවන් දකින්න ආපු අය නෙවෙයි ඉන්නේ. නිවන් දකින්න බැරි අයට පිං සිද්ධ කරගන්න ඒව කර කර ආයෙන්න කියලා බුදුහාමුදුරුව ඒවා තවුවා. බුදු කෙනෙක් නිසායි කියන්නේ. බුදුහාමුදුරුව දන්නවා මේ ලෝකේ තුන් જાතියක් ඉන්නවා කියලා. මේ ආත්මේ රහත් වෙලා ඉවර නැයි ඉන්නවා. මේ ආත්මේ මාර්ගඵල ලැබලා නිවන් දැකලා ඉවර වෙන්නේ නැති. රහත් වෙන්න බැරි හැබැයි මාර්ගඵල ලැබන අය. මාර්ගඵල ලබන්න බැරි අය ඉන්නවා. ඒ අයට මාර්ගඵල ලබන්න මේ කියන මාර්ගයට එන්න එයාට පිං සිද්ධ කරගන්න ඒව ඉදිරි කරන්න කියනවා. එහෙම නැත්තම් බුදුහාමුදුරුවට ඕනේ නැහැ වකරන්න. ඒ තමයි ඒව ඕනේ. එහෙනම් ඒව අතහැරලා අපි යන්නේ නැහැ. ඒක ඕන. ඕන අර කෙනා. හැබැයි මේක නිවන් දකින්න ඕන නම් ඒව එකක්වත් ඕන නැහැ. අය මොකද රහතන් වහන්සේලාට ඔබ තිබ්බ කියන්නේ. ඒ ඕන රහතන් වහන්සේට. රහත් වෙන එකක්වත් ඕන. අය කැලේ ඉඳන් බොය කියන ආකාරයෙන් 27000 3000 රහත් වෙනකොට අය ඕක තිබුණ මේ චෛත්‍ය තිබුණා, පිළිම තිබුණා, ඔය බෝධි තිබුණා කියන්නේ. කොහෙද නලෝ? ඒ වෝණි ආංග જાතියයි නැහැ. මොකද ඔයාලටත් ඒක ඕන කියලා ඉතින් මම දන්නවා. ඒ මොකද ඔයාලට මේ ආත්ම නිවන් දකින්න ඕනේ නැහැ. <laughs> එන්න දෙන්නේ එහෙම නැත්නම් ඉතින් ආරණ්‍යයේදී කොහෙද කියලා දාන්න නෑ. තේරෙනවද කිව්වේ? එහෙනම් ඔය චෛත්‍ය පිළිම වන්දනාවල් ඔය සංස්කෘතියල් මේකට එකතු කරේ මොකටද? අන් ඒක ටික එහෙම කොටසක් මේ ලෝකේ ඉන්නේ හින්දා. මේ ඔක්කොම මම කිව්වේ දැන් ඉතලත් මම කිව්වේ මේ කියන එක අහනවා නම් මේ ඉන්නේ වුන් ඔක්කොම ඔය ප්‍රශ්නේ ඉවරයි. මොකද මුන් බෝ කරනවනේ කියන එක අහන්නේ නෑනේ. බෝ කරන එක නතර කරා නම් ඉවරයි කන්නේ ඉතින්. එතනින් හට ආයි බෝ වෙන්න ඉක්ුත් නෑ උන් ඔක්කොම නිවන් දකලා ඉවරයි. දැන් අපි පොඩි කාලෙවත් අපිට ওই වගේ ධර්මය අහන්න ලැබුණේ නැහැ නේ. බැඳීම් ඇති කරගෙන යන්නේ දැන් ඔය දේ ඒක වෙච්ච දේට වෙච්ච දේට කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් අර ඉන්න පොඩි යෝඩ එකටවත් ඇත්ත කියලා දෙනවා. උන් අර ඉස්කෝලේ යවලා මොඩිකම් කරන්න යවන්නේ නැතුව උන් පන්සලට එකක් යනවා. උන් පන්සලේ ගිහින් තියෙනවා. එතකොට හරි. දැන් මොකද ඒකට බොරු ගන්න කාලේ වැඩක් නැහැ. මේක ඇත්ත උගන්නනවා අදවා. දැන් තමන් බලහත්කාරී මොන යුතුයකම කියලා යුතුයකම කියලා <laughs> තමන් ඔය කිල් කරන්නේ මෝඩ කමේ කරන එක. ඇවිල්ලා තියෙන්නේ. එහෙම අයත් එක්ක දැන් අපේ ඒ අපච්චිලාගේ අපිට එහෙම බලනකොට ඇවිල්ලාම තියෙන්නේ. ඒ ඇච්චදේර කරන්නේ නැහැ. දැන්වත් හරියට කරන්නේ කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ එහෙනම් බුද්ධ දාත්‍රේ නැතිනම් නැතිම කියලා කෑ ගහගෙන හරියන්නේ. එහෙනම් පැටව හදාලා තමනුත් ඇවිල්ලා මහාන වෙනවා. එතකොට හරි. ඒ බුද්ධ දාත්‍රේ නැකේ. ඔය කයිය ගහකට එකෙක්වත් දෙන්නේ නැහැ නේ උඹට අහන කරන්නේ. මොකද අයි ගිහිව 7 කොටියක් හිටියත් බුද්ධ දාත්‍රේ නැකෙయ్యා. අකින්න ඕන මම මේ විදිහට බණ කියන්නේ මේ විදිහට හැදෙන්නේ බික්කු මහන්දලා ඉන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා අපි පොඩි කාලේ පන්සල් ගියලා සිල් ගත්තා ඔක්කොම කරන්නේ ඔස්සනේ ඒලාට මෙහෙම බණ එහෙම නැහැ නේ. ඉතින් එහෙම ඉතින් ඔය කියන එකක් කර කර ඔය හිටියා මිසක් ඔය කළා මෛත්‍රී බුදුහාම කාලේ නිවන් දකින්න කිය. යථාර්ථයේ ඉඳලා නේ. තමයි මේ විදිහට මම හිතන්නේ. ඒක වෙලා තියෙන්නේ. ඒක යථාර්ථයේ ඇත්ත පෙන්වන්නේ නැහැ නිකන් කෙනෙක් බැලුවා. ඒක තමයි ඉතින් අදටත් එන්නේ ඔච්චර තමයි පන්සල් 60 කොටියක් මෙහෙ තිබ්බත් වෙන්නේ ඕක නැතයි අපි මෙහෙ ඉන්න ඕනේ නැහැ. මේ ඉන්නාට මෙහෙට ගියා දෙලිමන මම මේ හෙන්න ඕනේ නැහැ මේ ගියා දෙන්න 아무තේ ඒක කියන්නේ ඒක තමයි අපි මේ ලංකාවේ ඉඳලත් ඒක නැතුව මෙහෙ ඇවිල්ලා තාම එකක් නෙමෙයි කරා අපි ලැබි මොකද තියෙනවා අපේ නැහැ එහෙනම් අපි ලැබි මේක වැදගත්කමක් තියෙනවා සාරා ඕ ඒක මොකක් හරි අපිට අපිට වාසනාව තියලා තියෙන චුට්ටක් හරි මඟ පාදලා ලංකාවට වඩා මම හිතන්නේ හොඳයි මෙච්චර කරගන්න හම්බෙන්නේ අසුචිකොට වැඩි වුණා නේද? මේ වැසර කමිට්මන්ට්ස් කරන්නේ අර මඟුල් ගෙදරක්ද මල ගෙදරක්ද ඉන්නේ නෑ මල ගෙදරක් උනත් දෙන මේ අනිත්‍ය ගැන කියන්නේ නෑ මොකක්ද දෙයක් කියනකොට ඒ කියන්නේ ඒ ගැන කියන්නේ මොකක්ද ඒක කොහෙන් ගියත් ඔච්චර තමයි ඒ හිතියත් එකයි මේ හිතියත් එකයි යෝගා ඔය කියන ආකාරයෙන් ඇත්ත හංගන එක තමයි හැමදාම ලෝකෙම කරන්නේ වැඩි ඒ හිතියත් ඕකයි ඉතරයි ඒ හිතියත් ඉතියෝගා මැරිච්චම් පස්සේ වගේ එකයි ගුණ කියලා ඒක හිතියට වඩා ලස්සන දිනවන පෙට්ටිය වැහලා ඒක තමයි ගන්න ගන්නයි. ඊට පස්සේ ඒක ඇත්ත මගේ වගේ කියලා කියන්නේ නැහැ සෝරට ගිහිල්ලා තනින්න කුණු ගඳ ගන්න. ඒ නේ කාර් කුණු වෙලා හිතියට වඩා හොඳට ඉන්නවනේ ඒක ලස්සන හොඳ දැන් පවුඩර් දාලා කෝට් එකකුත් දාලා ටයි එකකුත් දාලා. නෑ ඒක ඉතින් කුණු වෙනකන් ගඳ හින්දා ගිහින් දාලා එනවනේ. ඒක තමයි යෝගේ ඇත්ත පෙන්නන්නේ නැහැ බුදුහාර කියන්නේ ඒකයි කිසිම දාක Tamanට පෙනෙන දේ ඇත්තක් නෙවෙයි ඇත්ත පෙනෙන්නේ නැහැ. ඒක නුවණින් දැනගන්නවා මිල කාදාවත්. ඇත්ත තමන්ට දකින්න හම්බෙන්නේ නැහැ මේ පියවි අයෙන් කවදාවත් ඇත්ත වෙන්නේ නැහැ. ළමයි ඉන්න අය වශයෙන් මම කතා කරන්නේ. දැන් 10ක් 15 වගේ ලොකු 15 ක්ලාසයක් තමයි. දැන් එයාට මෙච්චර කාලයක් මම කියලා දුන්නේ ඇත්ත කියලා දේවල්. ඒතකොට එයා මෙච්චර කාලයක් කියපු දේවල් මත යම්කිසි විශ්වාසයක් ගොඩනගාගෙන ඉන්නවනේ. සාර්ථකයෙන් කියලා. දැන් මම මේක අනිත් පැත්ත හරවනකොට මම විශ්වාස කරලා ඊට පස්සේ කොහොමද මේ අප්‍රෝච් එක ගන්නෙ? ඔය එක ලේසි නෑනේ. තමන්ම ගන්න ඕනේ. මේක අපිටත් දැනලා තමයි අපි දැන් තමයි මේක දැනගත්තේ. මේ මේ මාහුරු කෙනෙක් හම්බෙලා මෙහෙම වුණා දැනගත්තේ. ඒ නිසා දැන් ඉඳන් මම ඔය මෝඩකම් නතර කරනවා ආගෙන තමන් ඒක නතර කරන බව පෙන්වන්න ඕනේ. එතකොට එයා පිළිගන්නේ. ඒක තමයි බුදුහාමගේ ඕක තමන් ඔතන ඉඳන් කියන තාක්කල් එයා පිළිගන්නේ නෑ. ඇයි තමන්ගේ වෙනසක් ආයේ නෑ. තමන් එතන ඉඳගෙන ආයෙත් ඒකම කර කර මේක බොරු කියනවා නම් පිළිගන්න බෑ ඒක. ඒ තමයි බුදුහාමරෝ කරේ ඒක ගෙදර ඉඳන් ඔබ කරන්නේ නැතුව ඒක තමයි ගිහිගේ අතහැරලා ගිහිල්ලා බුදු වෙලා තීරණය කළේ ඔතන ඉඳන් ඔක කරන්න බෑ ඉතින් ඔබත් මෙතෙන්ට එන්න කියලා රාහුල කුමාරයාත් එක්කන් ගියේ ඒකට තමයි. තමට කියන්න බෑ ඒක. මොලේ තියෙන කෙනා ඔය අනිවාර්යය වුණා. දැන් තමන් ඔය කියන ආකාරයෙන් දරුවාට විවාහ වෙන්න එපා, දරුවා දන්න එපා, මොකද ගුණ මේ කියන ආකාරයෙන් මෙහෙම එකක් කියලා කිව්ව ගමන් එයාට මොලේ තියෙනවනේ කණ පිට හැරිච්ච ගමන් ආයි එහෙනම් අම්මා තාත්තා ඔය ඔක්කොම කොල්ලා මට මොකෑ කියන්නේ කියලා අහුවොත් එහෙම ගැන කතා කරලා අපි ළමයි ලොකු ඉක්නට කිව්වා. එතකොට එයා කිව්වා මේ හරහද වදින්නේ නැහැ හැබැයි එයාට පෝස් එකක් දෙගන්නවා කිව්වා. ඔයගලට තියෙන ඇතන ඒ සත්‍යවල භාවය තේරෙන්නේ නැති ඉන්න මූල හරි බල්ල හරි තියෙන ඔය මොන එකක් සතු කරන්නේ. ඔය 32 වෙන්නවා නේද? ඒක ඒ විදිහට කියා දෙන්න ඕන. ඉතින් ඒක කියා දෙනකන් එයාට අකුසල වෙන්නේ නැති වෙන මේ පරිසරයේ තිබ්බම ඔය ප්‍රශ්න මොකුත් නැහැ. දැන් වෙලා තියෙන්නේ යාට වැඩි සංඥා දාලා දාලා දාලා දාලා එයාට ආසාවල් පොඩි බැඳුවාට පස්සේ එයාට එකෙන් ගැලවෙන්න බෑ. ඔයාට වෙලා දෙනෙත් ඔච්චරයි. ඔයාට අරක 70 අරක 70 මේක තමයි වටින එක මේක තමයි සැප මේක තමයි සුබ කියලා බොරු සංඥා දැම්මා. ඒ දවුනුත් ඒව පුරුදු කරලා වල්ලා වල්ලා වල්ලා දැන් තමන්ටත් එකෙන් ගැලවෙන්න බෑ. දැන් තමන්ටත් කිව්වේ ඒකනේ. ඒ හොඳ රස්තාවක් කරනවා නම් හොඳට විවාහ වෙලා දරුවා හදාගෙන එහෙම ඉන්නවා නම් තමයි ලෝකේ යා හොඳ කෙනෙක් කියන්නේ. ඒක තමයි හරි වැඩේ, ඒක තමයි වටින වැඩේ කියලා ඉතින් බුදු. ඉතින් කොනා ඉතින් ඒක. ඒක නෙවෙයි. තමන් ඉති වෙනා යනවා. ඒක නෑ. ඉතින් බැරි නෑ. දැන් පොඩි උන් පොඩි කාලේ ආය කවුරුත් ආය මේ ඔය කියන ආකාරයෙන් කැමැත්ත එකනේ ගත්තේ නැහැ. බලෙන්මයි එයාට බොරු ගන්නවා. ඉතින් ඒ වගේම දැන් බලෙම මේ ඇත්ත උගන්නවා. අරරත් ඒ නම් උදාහරණ ගන්න එතකොටත් එහෙම වෙන්න පුරුදු වෙන්නපත් මේක කර කර ඉන්න. මේක කරන්නේ නැතුව වෙන බොරුවක් කර කර ඉන්න. ඒක පුරුදු වෙන්නේ නැහැ. පුරුදු වෙන්නේ නැහැ. තමයි මේ බුද්ධ ආගම ඉගෙන ගන්නවා කියලා ඔය විභාග පාස් කරා කියලා මම උපාධි ගැහුවා කියලා බුද්ධ ආගම ගැන. ඒකෙන් මේක පුරුද්දක් වෙන්නේ සංසාරේ ගැලවෙන්න. ගැලවෙන්න නම් මේ ඇත්ත දකිනවා කියන පුරුද්ද ඕනේ. ඒක තමයි කුසලය. දක්ෂතාවය. කුසලය කියන්නේ හැකියාවක්. ඒක හැකියාව. හරිද? හ්ම්. දැන් තේරෙනවද? උඩ හැටිද? වෙලා තියෙන වැඩේ. මොඩකම්. ඈ? දැන්වත් මොඩකම් තේරෙනවද? ඈ මොඩකම තේරෙනවා නම් මොකද කරන්න ඕනේ? තව ටිකක් මොඩකම් කරන්න ඕනේ. වරකට බලෙන් ඇඟට යන්න ඕනේ. හ්ම්. දැන් බෙහෙත් දීලා ඈ ඉන්ජෙක්ෂන් ගහලා ඔක්කොම කරලා දැන් ඔය ඔය කියන අතෝජි ගොඩ හොඳ කරන්න හැම බුල ඈ ඉවා බෑ ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ මහාන විද්‍ය කෙනාට එයා වෙදකම් කළත් එයාට මහානකම නිවැරදිව පවත්වන්න බෑ කියනවා. භික්ෂුවන් වහන්සේ කෙනෙකුට භික්ෂුවකට වෙදකම් කිරීම ගන්න. කියන්නේ. හරි. ඔය බොරුව රකින්නේ නෙමෙයි මහතිය. බොරුව රකින්න අපි බෙහෙත් දෙන්නේ. මැරලා ගියට කමන්නේ. මේ අවබෝධයෙන් මැරලා ගිය කෙනා අනිවාර්යයෙන් උපදින්නේ නැහැ. අවබෝධය ලැබෙන ගමන් ශරීරය හරියට පවත්වා ගන්න ඕනේ. ඔව් ඒකට ඉතින් පුළුවන්. ඒක ඔගේ පොන් නිකම්ම පොමක් පාදිනවා. ඒක බාරෙන් කියන්නේ ඔය පොඩ්ඩක් කාලා නිකන් හිටියාම හරි. ඔය නැති ඒවා කන්න ගිහිල්ලා ඕන නැති ඒවා කරන්න ගිහිල්ලාම ඔය ලෙඩ හැදිලා තියෙනවා. නිකන් බලන්න මොකක්ද ලෙඩ තියෙනවා කියලා බලන්න. මේ කොලෙස්ටරෝල් හැදලා තියෙන, ප්‍රෙෂර් හැදලා තියෙන, සීනි හැදලා තියෙන්නේ. Tamanට ඔය ඔක්කොම අර හන්දිරු දාලා අරවා මේ වෙලා තින්නේ. ඔක්කොම අර මේ කාලා කාලා ඔය කුටු උඩට වෙලා ඉන්නවා කියලා හිතලා තියෙනවා. ඔය මේ පාත්‍රය අරන් ගිහලා පිට පාද කරලා ටිකක් එක වෙලක් වාදලා පැත්තට නිකන් හිටියනවා උපන්නේ නැහැ. ඔක්කොම ව්‍යායාම ටිකක් හම්බෙනවා. ඔය ආහාර ටික අල්ල පාලනය වෙනවා. ඔය නිකම්ම ඔක්කොම ලීඩ හොඳ වෙනවා. මොකද අර කැලේ ඉන්නවනේ මෙහෙත් දෙන්න අය කවුරුත් දොස්තරලා ගිහින් හිටියා කියන්නේ 20000 30000 ඊට විලා බුදුහාමත් එක්ක. එයා කොහොමද හරි සෞපියම් පන්නෝ හිටි? ඔය ක්‍රියාකාරකම් වල මොනවද කියන්නේ? ආතාවෙන් දැන ඔය කැලේ මේ වැඩි වෙලා දෙන්නේ. කන එක තාරාවනේ. එකක් දාලා. මං කිව්වේ ඊයේ ජීවිත ආතාවෙන් දැන ඔක වෙන්නේ. ඉතින් මැල්ල ගියාම මොකද මම මැල්ල ගියා කමන්නේ කියලා භාවනා කරලා මම කෙනෙක් භාවනා කරොත් එයා මැල්ල යන්නේ නැහැ අනිවාර්යෙන්. මාර්ගඵලයක් ලබන්නේ නැතුව. ඒ තරම් වීර්යයක් දෙන කෙනෙක් අනිවාර්යෙන් එහෙම. එහෙම නොලැබුවත් ප්‍රශ්නයක් නැහැ. යටික පුරුද්දක් විදිහට විලාකාත්මට හේතුව. එහෙම කට්ටියක් නෙවෙයි. බාහිදාරු තීර, කුකුසාදී රජුරු, කුමාරකාශ්‍යප ආමුරු, සාහිය බ්‍රාහ්මණය, සන්තතියම්දියා කාශ්‍යප බුදුහාර කාලේ එහෙම කරා. ජීවිත ආසාව අතහැරලා මැරලා ගියක් කමන්නේ මේක මම අවබෝධ කරගන්න ඕනේ කියලා කරා. හැබැයි අවබෝධ වුණේ නැහැ මොකක්වත්. හැබැයි බුරුද්ද හින්දා ගෞතම බුදු සාසනයට ඇවිල්ලා මොකද කරේ? කෙටි කාලවලදීම මාර්ගඵල ලැබුවා. එහෙනම් තමයි ජීවිතේට මේ ලැබිච්ච ජීවිතයෙන් වටිනා වැඩක් කරගන්න ඕන ඒක විතරයි වටින වැඩේ. මුළු සංසාරෙම තමයි මේ වගේ ජීවිත කෝටි ප්‍රකෝටි ගාණක් ලැබිලා කරලා තියෙන්නේ නොවටිනා වැඩක් විතරයි. කරලා නැහැ වැඩක් වැඩක්. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ. මේකෙන් කරන වැඩ ටික ඔය බල්ල වෙලත් හරක් වෙලත් එළුව වෙලත් කරන්න පුළුවන්. කාමයේ ඇදිරෙන එක හැපිනවන එක කන වේන එක කය පිනවන එක ඕක දිව පිනවන එක ඕක බල්ල බලල්ලු හරක් පවා කරන එක. දැන් තමන් කරන්නේ තේරි විතරයි. ඒ ශරීරය පාවිච්චි කරලා. ඊට මොකක් කරන්නේ? ගැටව බෝ කරන එක බල්ල බලල්ලු කරන්නේ නැද්ද? රටව රැක ගන්න එක ඒ සතු කරන්නේ නැද්ද? ඒ සතුන්ට ඊට දැන් හදා ගන්න නැද්ද ඒ සතු? මේ සතු ආරක්ෂා කරගෙන ලොකු මහත් කරන්නේ නැද්ද ඒ පැටවුන් ටික ඒ තිරසන් සතු? ඒක ලොකු මහත් කරලා ආයත් තමන්ගේ වර්ගය ආභෝ කරන තත්ත්වය ඒ සතුත් කර කර ඒ සතුත් එක්ක ඉඳලා මැරලා යන්නේ නැද්ද? ඉතින් දැන් මොකද වෙන්නේ? ඒ தත්වෙට මේක කියා දෙන්න බෑ කියා දෙන්න පුළුවන් අහලා තේරුම් ගන්න පුළුවන් ඔය අයත් ඒ தත්තු වගේ වාතය වල මැරලා ගැට ඇති වැඩක් නෑ ඔය කයි ඇදගත වැඩක් කරන්න තියෙනවා නම් ඔය කයින් ඔවුන් ඔය වැඩේ කරගන්න. කයින් ගන්න තියෙනවා නම් උපරිම ප්‍රයෝජනෙ ඔවුන් උගයි. මේ කයින් තේරුණා දැන් ඇඩේ හ්ම් දැන් හිතන ඔබ තේරුණා නම් ඔක අතෑරලා යන්නේ නැත්තේ මොකද ඈ දැන් ඔබ තේරුණා නම් තේරිච්ච වෙලේම අත්තරින්න ඕනද නැද නැත්නම් අතාරින්න නැත්තේ ඇයි? බය තමයි මට. මම හිතන්නේ බය. තමයි මූලික වෙන්නේ කියලා. ආශාව. ආධාර. බය එන්නේ ආදාමින්දයි. ආදානෙන් තමයි බයෙන් දෙයක් තියෙන්නේ. ආශාවේ තමයි. ආදාව තරහ කියන්නේ බය කියන්නේ තරහේ ස්වභාවයක්. ඒකට ආශාව නැතුව තරහ ඉන්නේ නැහැ. තරහින් තරහ කියන ස්වභාවයේ එක අවස්ථාවක් තමයි බය කියන්නේ. හරිද? බය කියන්නේ ඒක. තරහේ ලක්ෂණයක්. තරහ එක ආකාරයක ලක්ෂණ විදිහක් තමයි බය කියලා කියන්නේ. බය කියන්නේ එහෙම එකක්. දැන් තමන් මැරෙන්න බයයි කියන්නේ. මරණ බය කියන්නේ මොකක්ද? ජීවත් වීමට ආසයි. ඒතර ආසා කරන දේ නැති වෙයි කියලා ඇතිට තත්ත්වයක් ඒතර තරහ. ඒකේ ස්වභාවය තමයි වචනයක් පාවිච්චි කරනවා බය කියලා. ඔය තමයි. මාත් බයිනේ. බයිනේ ආසා කරන දේවල් දෙන්නේ නැහැ. ආසා කරන දෙයක් තියෙනවද ඔය? අලගන්න එක තියෙනවද? හඳයි දැන් ඔබට. අදාගන්න බෑ. ප්‍රඥාවන් තියෙන කෙනෙක් නම් ආසා කරන්නේ නැහැ. ප්‍රඥාව නැති අර උඹු වගේ අය, බල්ලෝ වගේ අය, කපුටෝ කබලියෝ මැත්තෝ පණු වගේ නැත්නම් පෙරේතී වගේ අය නම් මොකද කරන්නේ? එයා නම් ඉතින් ඔබට ආතල් කරගෙන ඉන්න ඒ තමයි බුදුහාමර කිව්වේ එයා මනුස්ස වෙන්න නම් බෑ එයා ඒකාන්තේ තිරිසන් જાතියේ තමයි කියලා. නේ? අදේ දැම්මත් මනුස්ස වෙන්න බලන එකයි තියෙන්නේ මම දන්නේ මට කරන්න දෙන්නේ. ඈ? මොකද? දැන් ඕක කොහොම ගියා දුන්නත් ඕක නීවරණ යටපත් වෙච්ච අවස්ථාවකදී හරි විදිහට තමන් ඕක දැක්කනම් ඒ මොහොතේ මාතාරිනවා. අම්ද වෙලාවට තියෙන ප්‍රශ්නේ ඒකයි. නීවරණයටපත් වෙලා නැහැ වේගය හරියට. එහෙම නැත්නම් බුදුහාර මේ ටික කිව්වා මේ ටික කියා දුන්නේ මුලින්ම යතකුල පුත්‍රයාට යතකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ ටිකට. ඔය යතකුල පුත්‍රයාත් ඔය අනුන් ගැන හොයෝ යාක් දිව කෙනෙන්නේ. යතකුල පුත්‍රයාත් ඔය කියන විදිහට යාළුවෝ ටිකත් එක ගිහලා නානතොටේ ගිහලා අර කාන්තාවක් එක ගිහිල්ලා ඔය කියන කාන්තාව පැනලා ගියා ඔක්කොම ආවර ටිකත් අරගෙන. ඉතින් මොකද කරේ? හ්ම්. දැන් ඒ කාන්තාව ඔය ඔය දුවදුවා යනකොට කැලේ යනකොට බුදුහාමරම් මොකද බුදුහාර හැබේ. ඔය අනුන් ගැන හොයලා Tamanට කවදාවත් වැඩක් වෙනවද? ඔය Taman ගැන හොයාගත්තත් වැඩගත් බවක් ඇති වෙන්නේ නැද්ද කියලා. ඉතින් අදකුල පුත්‍රයා කියනවා ඉතින් මම හැමදාම කරේ අනුන්ගේ හොය හොය ඉන්නේ තමයි මම දන්නේ නැහැ ඉතින් මං ගැන හොයන්නේ කොහොමද බෑ කියලා. ඒ බුදුහාර කෝ මොකද ඉතින් බලා ගන්න කියලා. හරි. දැන් ඒ විදිහට බල්ලා ඉවරනකොට පෙර සංසාරේ වෘද්ධත් එක මොකද උනේ? එතනදිම රෝවාන් වෙලා රහත් වෙලා ඔක්කොම වෙලා ආයෙත් ගාම ආයෙ කිව්වා මට ඔය හොයන්න ආපේ කවුනෙත් නෑ මගේ යාළුවෝ ටික ගෙට මට එවුම් ඕනෙත් නෑ ඔබ ඔබ අපිත් එක්කම ඉන්න වගේ ඔවුන් නතර වුණා දැන් මේක හොයන්න අනිත් එවුම් ටික ආවා ඊට පස්සේ හැරිගලත් ඔකම වුණා හරිද ඇත්ත තේරෙනවා නම් මොකෑ වෙන්නේ එතකොට ආයෙ හොය හොය ආගේ දඟලන්නේ ඒ වැඩ පොරන්ට යන්නේ නෑ කවුරු එතනම නතරේ ඇදිලි දෙඩි අර මොනවට හොයන්නද ඔයාලා ඇති වැඩි මොකද්ද වැඩන්නේ. බොරු වැඩ කරගලයි. ප්‍රශ්න මට හිතට එනවා දැන් දැන් අපි කියමු දැන් ඒක තේරුම් අරගත්තා ඒක අපි තීරණය කළා නවත්තන්න කියලා. ඔව්. එතකොට දැන් අපි එහෙම ගිහිල්ලා අපි භාවනාව වගේදී ඉන්නකොට දැන් අපේ හිතේ තියෙනවා යම් කිසි පසුතැවීමක් ඇති වෙන්න පුළුවන් නේ. අපි පසුතැවීම අතහැරලායි මාන වෙන්න ඕනේ. පසුතැවෙන්න මාන වෙලා බෑ. ඒතර චිත්තහත්ත වගේ වෙයි. මම හිතන්නේ දැන් පසුතැවෙන්නේ Tamante එක කරන්න බෑ මම අපා මෙහෙම දෙයක් කළා කියලා හිතුවොත් මම එහෙම දෙයක් කළේ නෑ. Taman තින්නේ කන්නකොට මම යන්නේ මේ මේ නිසයි. ඒ නිසා මම එතන වැරද්දක් කළා නෙවෙයි නිවැරදි දෙයක් කරන්නේ. නෑ මම දැස් කරේ දෙන්නේ මම පසුතැවෙන්නව නෙවෙයි ඒක මම කරා කියලා. මගෙන් කැරිය යුතු කොටස් ටික දැන් මගේ ළමයි දෙන්න කියනවා. ඒ දෙන්නාට ඉන්ඩිපෙන්ඩන්ට් ජීවිතේ පුළුවන් තරමට ඒගොල්ලන්ට උදව් කරන්න ඕන ටික කරන්නේ නැතුව මම මගදී මගහැරලා ගියා කියන පසුතැවීම තුලින් ඒක තමන්ට නෙමෙයි ඒක තමයි ඒක මට මගේ ගම කියන්නේ මගේ මාර්ගයේ ගමට බාධාක් වෙන්නේ තමන්ට ඒක තමයි මම කියන්නේ තමන් ඒක නොසිතා අයින් වෙන්න තමන් ඒක වගකීම ඒ අයට මේ දේ පැහැදිලි කර දීලා අයින් වෙන්න. දවුණාද? දැන් ඔය කරන්නේ වගකීම නෙවෙයි. දැන් කරන්නේ මොඩකම්. ඇත්ත කියලා දෙන්න ඕනි. ඇත්ත කියලා දීලා අයාට ඒක තේරෙන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. එයා තේරුම් ගත්තොත් තේරුම් අරගෙන යාට නෑ මම ඕක කරන්නේ මම මේකම කර කර ආයෙත් නොකද ඒක යාගේ එකක් ඒක අපිට අදාළ නෑ තමන් කඩේ තමන් කරන එකයි දැන් ඒගොල්ලන්ට එහෙම කරන්න තාම කියන්නේ දැන් 10 ඉඳලා 13 ළමයි දෙනෙක් ගත්තොත් ඒ දෙන්නට අසාව කරන්න බෑ කන්න දෙන්න මොකද ඒගොල්ලෝ මහණෙන් නැස් නැත්තම් ඒක තමයි ඒගොල්ලෝ පාරට දාලා ඒ කියන්නේ කරන්න බෑ ඒක තමන්ට යාන්ගේ පෙර කරගත්ත කර්ම ඒ විපාකය ගෙවන්න සිද්ධ වෙනවා ඒකදී අපිට කරන්න යන්නේ නමුත් ඒ தත්ත්වය අවසන් කරන මට කරගත් ප්‍රමාණයක් මට කරගන්න පුළුවන් නේද? ඒක ඉතින් ඒක ගන්න ඉතින් තමන් වැඩි කෝල කෝල ඉන්නේ තමයි කරන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඒක තමයි වැඩි. තමන් දැන් ඒක එක්කෝ ඒ තීරණය ගන්න ඕනේ. එසේ ඒ අයට මේ කොහොම හරි මම අවබෝධ කරනවා කියලා තමයි උපක්‍රම සීලිය ඒක කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඒ අයට උදාහරණ නැත්නම් ඒ කරන්න තමන්ට සිද්ධ වෙනවා. ලෝක සම්මුතියට අනුව ඒක කරන්න වෙන්නේ. ලෝක සම්මුතියේ නීතියක් දෙනවනේ. එයා රකින්න ඕනේ. එහෙනම් එයා රකින්න ඉඳලා ඉතින් තමන් එතකන් ජීවත් වෙලා හිටියොත් සිටිය තමන් කරගන්න එක තියෙනවා. ඒකට අපි වගේ කියන්නේ අපිත් අදාළ නෑ. තම කවුද 17 කියද්දී තමන් ඇද ගන්න ජීවිතය කියලා. ඒක අපිට දන්නේ නෑ. ඒකයි බුදුහාම කිව්වේ අපමාදයේද සම්පාදයේද කියලා. හරි. ඒ වෙලින් ගමන්ට පෙරව කියන ආකාරයෙන් ධර්මය නොලැබීම නිසා ඇතිවෙච්ච අවිද්‍යාවෙන් කරගත්ත කර්මයේ විපාකය. නේද මොඩකම් කරගත්තා නම් ඉඳ වෙනවා නේද කියලා මොඩකම් කරගන්න කරගත්තේ නැති නම් හොඳයි මොන හරි කර්මයක් ඉඳනේ නැත්තම් නැත්තම්ම ගෑවෙන්නේ මලු ටිකක් කියලා නිදි කරා ඒක තමයි ටිකක් කෙල්ලගෙන හිටියේ ඒ තමයි සිද්ධිය එහෙනම් කොච්චර හැදුවත් කමන්නේ නැහැ දරුවෝ 100ක් හැදුවක් කමන්නේ නැහැ තමන් ආවෝදයෙන් ඉඳන් හැදුවේ එයා ඒ විදිහට හදයි එන්න බුදුහාරෝ ඒ කියන ආකාරයෙන් විසාකාට දරුවෝ හදන්න එපා කියන්නේ මොතරම් හදන්න කිව්වා. බුදුහාර දන්නවා ඒ දරුවෝ ටික ඔක්කොම හරි මාර්ගයට දානවා කියලා විසාකා. දැන් ඔයාට උනේ ඔයා හරි මාර්ගය දන්නේ නැතුව අය ඔකරේ එන්න විවාහ වෙලා ඕන තරම් දරුවෝ හදන්න. හැදුවට ප්‍රශ්නයක් නැහැ තමන් ධර්මය දැනගෙන නම් කරන්නේ එයා ඒකාන්තයෙන් ඒ අය මේ මාර්ගයට එයි. එහෙම නැත්නම් දුරට වැඩක් වෙන්නේ. ඒක වැඩි තමන්ට මේක තේරිලා තිබුණා නම් තමන් තේරිච්ච කෙනා අනිවාර්යෙන් කොහෙන් කාට කොයි මොන මාර්ගයෙන් හරි ඒ අය එක දෙමු වෙනවා. නැතිද? බලහත්කාරයෙන්. බලහත්කාරයෙන් තමයි පොඩි කාලේ ඉඳන් බලහත්කාරයෙන් උගන්වන්නේ ඔයාලට. මම කැමැත්තෙන් ඉස්කෝලේ යනවා නැගිටලා එකක්. ඈ? එකක් කැමැත්තෙන් යන්නේ ඔය බලෙන්ම එකක් යන්නේ. බලෙන් එකක් යන්නේ එකක් බලන්න කැමැත්තෙන් කරන්නේ. මේ ලෝකේ මොකෙක්වත් කැමැති නැහැ ඔය එක වැඩක් කරන්නවත්. නොකර නිකන් ඉන්න නේද කැමති? තමට මේ මේ රුපියල් කෝටියක් නේදලා කෝටියක් විතර පඩියක් දෙනවා නිකන් ඉන්න කිව්වොත් එහෙම නිකන් ඉන්නවද වැඩ කරනවද? <laughs> නිකන් ඉන්නවා. මේ ලෝකේ කවුරුත් කැමති නෑ වැඩ කරන්නේ. කරන්න කැමති නෑ. නොකර ඉන්නවා කැමති. ඒ ඉන්නේ ඔක්කොම එකයි. බලෙන් තමයි ඔක්කොම බොරු ගන්නලා තියෙන්නේ. ඉතින් බලෙන්ම ගන්නන්නේ. ඒක තමයි ස්වභාවය. ඒ නිසා ඒක ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ ලෝකයේ ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ ඔක්කොමලා කවදාවත් එකපාරට මේ සත්‍ධර්මයේ ඔක්කොම ආවෝද කරලා නිමා කරන්නේ නැහැ. ඒ විදිහේ ඒ විදිහේ කර්ම සකස් වෙලා තියෙන විදිහ තමයි ඒක සිද්ධ වෙන්නේ. තමයි ඔක්කොම තේල්ලා තිබුණා නේ ඔක්කොම ටිකත් එක යනවා යනවා. ආයෙ බලෙන් හරියලා. එදේ. ආ නැත්තේම නේ. එහෙම තමයි මේක. ඒ මේ පෞද්ගලික කාර්ය මම ඕස්ට්‍රේලියාවට දාන්න යෝනිලා ඉනකොට ආයෙ ඕස්ට්‍රේලියාව තිබෙන ජීප් එක අරන් හිටියේ ඔන් ඔක්කොම ඒවා අතල් දාලා පවුල පිටින්ම ළමයි තුන් දෙනායි අම්මයි තාත්තයි තුන් දෙනා හත පහ දෙනාම ගියා නම පහ දෙනා. පොඩිම ළමයාට අවුරුදු 7යි. ප්‍රඥාවක් නැහැ. බලෙන් හරි කරන එකයි තියෙන්නේ. ඒ ප්‍රඥාවක් නැහැ. එයාට වරදක් වෙන්නේ නැහැ. දැන් තමන් දැන දැන වරදක් නේ කරන්නේ දැන්. එයා පුංචි කාලේ දම්මහල ගන්න එයාට බොරු ගන්නන්නේ නැහැ. එයාට ගන්නන්න වෙන්නේ ඉගෙන ගන්න වෙන්නේ ඔක්කොම ඇත්ත. දැන් බොරු ගන්නලා උගන්ලා ඊළඟට ඇත්ත උගන්නන්න වෙන්නේ. අපිට නෙවෙයි ළමයින්ට ඉතින් ළමයිට ඒක තමයි. ඉතින් ළමයිට ඒකෙන් තමයි මහාන කරන්න ඕනේ. නැත්නම් වෙන තැනක් ගිහලා මහාන කරලා හරියන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. එහෙනම් තව වැඩක් නැහැ. ඒ ඉතින් බුදුහාරු පොඩියයි මහාන කරන්න එපා කියලා නෑ. බුදුහාරු පොඩි පොඩි යාළුවා මහාන කරා. බුදුහාරු තවරුත් ඇති රාහුල අමාරු මහාන රාහුල අමාරු මහාන කරගත්තා. අවුල් හතේ. හරිද? රහත්ුනේ නෑ අවුරුදු හතේ. අවුරුදු විතරේ රහත් වේ රාහුල අමාරු. අවුල් අමාරු. ඒ විදිහින් ආදාය ඉදිරියට කර්ම රැකසිලක තියෙනවා ඉතින්. මොකද යාට අකුසල් වෙන්නේ. රහත් නොවේ නිකම්ම මැරලා ගියා කමන්නේ මේ සත්‍යකේ යා දැන දැන ඒ විදිහට කර කර ඉඳලා. මොකද යාට අකුසල් වලින් පිරිච්ච ස්වභාවයක් නෙවෙයි අකුසල් වලින් යාට පිට බලසයක යන්නේ. නැත්තම් මේ පරිසරයේ ඉන්නවා කියන්නේ මෙයාට අකුසල් වෙන්නේ වෙන්නේ. හරිද? මේ ඉතින් ඔක ගැඹුරට තමන්ට ධර්මයේ තේරෙනකොට ඉතින් ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක තමයි ස්වභාවය තමයි හරියට ධර්මයේ හරි තැනින් අල්ලගන්නේ නැතුව වැරදි තැනින් වලින් අල්ලගෙන අපි මා ඔය කියන ආකාරයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්නවා. අපි මේ මැදුම් පිළිවෙතේ ඉන්නේ කියලා ඔහොම කිය කිය හිටියට ඔය ගෙවල් වලට ඔක හරියන්නේ නැහැ. එහෙනම් දැන් එතන ඕම වගේ ප්‍රශ්නේ තියෙන්නේ තමන්ට මේ නීවරණ බලවත් නිසා මේවා කොච්චර ඇහුවත් තමන් අනිත් පැත්ත හැරෙන්න සූදානම් නැහැ. තමන් තුළ තියෙන කර්ම ස්වභාවයත් තමන් තුළ තියෙන අර නීවර ධර්මතාවයන්ගේ බලපෑම බලවත් වීම නිසා. හ්ම්. එහෙනම් ඔයා නැවත නැවත කර කර ආයෙන්න කර කර ආයෙන්නකොට තමන් කුසලයේ බලවත් වෙච්ච වෙලාවක තමන්ට වෙලාව හම්බෙයි අයින් වෙලා යනවා. ඉතින් ඒක වගේ විදිහටයි වෙන්නේ. නිකන් ආගෙන හිටියට වෙන්නේ නැත්නම් මේවා කර කර ආයෙන්න කර කර කර කර යනකොට තමන්ට අවස්ථාවක් එයි මේක කරා ඇති ඉතින් එහාට ආයෙ කරන්නේ නැහැ කියලා තීරණයක් තමන්ටම ගන්න පුළුවන් වෙලාවක්. ඒක තමයි ඒක අවධානය. ඒක ආව වෙයි. හරිද? එතකන් අපි කිව්වට වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරු කාලේත් ඔය හත් පාරකට මහර වෙච්ච අයිඩියා කියන්නේ. ඒක එකපාරක් හිතවලු නෑ මේක නම් හොඳයි තමයි. එහෙම ගිල්ල ඉන්න කියලා ආයෙ ටිකක් කාලයක් ඉන්නකොට අඩා මෙහෙම ඉන්න බෑ ආයෙ යනවා යන්න කියලා ගියාර යන්න ගෙදර. කවන්නේ නැද්ද? එහෙම කරලා හරි මොකද? බැන්නන් නැතලා යන්නේ ගෙදර. තමන් වැඩක් කරන්න උත්සාහ කරනවා ඉතින් කරන්න බැන්නා නේද? ඒක තානම නැහැ. මොකද ආයෙ මහරලා සිවුරු වලින් තානම එකඩව. තානම. තමන්න බෑ කියලා හිතනවනේ. උත්සාහ කරන එක වටනවා. උත්සාහ කරාම මේක බැරි වෙලා හරි වුණොත් එයා මොකද ඒ? කාටද දෙන්නේ? උත්සාහ කරන්න උත්සාහ කරේ නැතු උත්සාහ කරන්නේ නැත්තම් කවදාත් ඒක වෙයිද? වෙන්නේ නැහැ. උත්සාහ කරන එක හොඳ නැද්ද? හොඳයි. තේන්ද උත්සාහ කරනවා. එහෙනම් මම කියන්නේ මාසයක් කමාරක් ගිහලා මාන වෙලා ඉඳලා එනවා. එතකොට බැරිම තා වයින් නැත්නම් එහෙම දිගටම ඉන්නවා. ඒ තමයි අර තායිලන්තේ මම මාන කරනවා ඔක ඕන එක අවුරුදු 7 8ේදී ඔක්කොම මාන කරනවා. ඊළඟට කැමති නැහැ ඒවා ඉන්නවා. නැත්තම් නැහැ. ඉතින් ඒක. පොඩි කාලේ මාන කරලා ඔක්කොම. සෝන්සේ කියන්නේ දැන් සෝන්ස්ලාගේ මේ අරණේ මම අවස්ථාව තියෙනවද తాවකාලිකව මට්ලම් කොට හරි. తాවකාලිකව අපි මාන කරන්නේ නැහැ. මාන කරනවා. ඉතින් තමන් ඕන తాවකාලික වෙන එකයි දෙන්නේ. අපි එහෙම කරන්නේ නැහැ. තමන්ට තියෙන ඕනනම් මහ වෙලා කරන්න කරන ඇඟලා යන්නේ වෙන කතාවක්. අපි తాවකාලික බුද්ධාගමේ తాවකාලිකට නෑ. හරිද? එහෙනම් අපි తాවකාලික මාන කරන්නේ අපි මාන කරන්නේ తీරව මාන කරනවා. හරි ඉතින් බැරි නෑ ඉතින් අනේක යාර වැඩක් ඒක ඉතින් එදත් වුණා අදත් වෙන බුදුහාම කාලේ නම් ඔය කියන ආකාරයෙන් වෙන එක මාන වෙලා අයින් වෙලා ගියා. හරි. හරිද එතකොට දැන් ඔය කියලා දුන්නේ වර්තමානයේ කයේ ස්වභාවය දකිමින් අනිත්‍ය බව, අසුභ බව, අසාර බව, පිළිකුල් බව ප්‍රත්‍යක්ෂ කරගන්න. දැන් ඕක මේ කයේ තියෙන හැඩියක්. ඒක මේ රජුරවන්ටත් එකයි, ජනාධිපතිටත් එකයි, බුදුහාමරටත් එකයි, අගමැතිටත් එකයි. ඈ ඔය කියන දුගියට මගියට කාටත් එකයි. හරිද? කාටත් පොදු සත්‍ය. ඔක වෙනස් කරන්න පුළුවන්ද? දැන් අතීතය ඔක වෙනස් වෙලා තිබුණාද? දැන් වෙනස් වෙලාද? එහෙනම් අනාගතයේ ඔහොම මේ හොටු කෙල කම කඳුළු හැදෙන්නේ නැති මොකෙක් හරි ලෝකෙ බිහි වෙයිද? ඒක ඔය කියන ආකාරයෙන් නලෙන් බිහි වුණා කියලා ඕපවාතී වුණාක කොයි කාකාරයෙන් බිහි කරගත්තා කිව්වද? ඈ දැන් ඔය ආද කාලේ හදනවනේ නල බබ්බු කියලා නල බබ්බුගේ වෙන මොනවද වෙනවද? කිරිපැණිය වෙනවද? හරි කියලා අහන්නේ. ඒක ගේන්නේ තවම තමයි. ඒක අනාගතේ මොකෙක් හරි වයින් ආව දෙන්නේ හොටු කෙල කම කඳුළු ආපු තමයි. හරි ඒ හින්දා වර්තමානයේ තේමයි අනාගතයේ තේමයි අතීතයේ තේමයි. එහෙනම් තුන් කාලයෙන් කොයි කාලයකටවත් අය හොඳයි කියන්නේ ශරීරයක් හොයන්නේ. එරදී ආන් එහෙමනම් ඔක අත්හරිනවා මිස ලං කරගෙන ඉන්නේ චේතනාව පහළවෙන්න බෑ කාටවත් අවබෝධ වෙනකොට. දැන් ඒ වගේම බුදුහාමර දක්වන්න කියනවා මෙසේ මේ ආකාරයෙන් සත්‍ය හෙළි කරන කොටත් ඔහුට යම් මට්ටමකට නීවරණ නැතිවීමක් වෙනවා. හැබැයි ඕකේ නීවරණ බලවත් නිසා තවදුරටත් දැන් මට තමන් තමන් දන්නේ නැති වුණා තමන් මේ ටික ආගෙන යනවා තමන්ට නොතේරීම තමන්ගේ නීවරණ ටිකක් යට වෙලා ඉවරයි දැන් නැති වෙලා ඉවරයි හරිද තමන් ඔක දැන් දිගට දිගටම හිත හිතා හිත හිතා හිටියොත් ඔක නැතරම නැතිලා යයි ඒ තමන්ගේ වැඩක් ඒක ඒතර ඒ වගේම බුදුහාමර තවදුරටත් ඔක පැහැදිලි කරනවා මේ කය සකස් වෙච්ච තැනදී අපිට මේ මනුෂ්‍ය ශරීරයන් පිළිබඳ විතරක් මේ අවබෝධය ලැබුවේ. නමුත් මේ මුළු ලෝකය පිළිබඳව අපිට එහෙම අවබෝධයට මත් වෙන්න බෑ. අපිට හිතන්න බෑනේ අර ඇහුවේ කොහොමද අපි දෙයියෙක් ගැන දන්නේ කොහොමද අපි ප්‍රේතයෙක් ගැන දන්නේ කොහොමද අපි දන්නේ. උඩේ වුණාට ඒව ගැන දැනගන්න වෙනවා. නැත්තම් එතන අපිට විචිකිච්ඡාව කියලා තියෙනවා. එහෙනම් ඒක නැති වෙන්න අපිට මේ කය සකස් වෙච්ච ආකාරය පිළිබඳව සත්‍ය දකින්න. මේ කය ඇති වෙච්ච ආකාරය පිළිබඳව සත්‍ය. හ්ම් කොහොමද ඒක දකින්නේ? ඒකට මේ කය ගැන තව දැන් ගැඹුරට පරීක්ෂාවක් කරන්න කිව්වා. මේ මොකක්ද කියන්නේ මේ කය ගැනම තමයි. හරි. දැන් අපි ඕක අර ඊයේ සම්මුති වශයෙන් අඳුරගත්තානේ. මේ කය කියන එක ගත්තාම කොහොමද හැදිලා තිබුණේ? දැන් අපි දන්නවා කැලේ 32ක්. දැන් ওই කැලේ 32ම හැදුනේ මොකෙන්ද? මොකේද? කෑම හින්දා. කෑවේ නැත්තම් හැදෙන්නේ නැහැ. මාර්ගෝතේදීව එකතු වෙලා හැදුනා අම්මා තාත්තා එකතු වෙලා ශුක්‍රාණු ඩිම්බයක් එකතු වෙලා කලල කියලා අපි හටගත්තා කියලා කිව්වා. ඒතර මේ කලලේදී කෙස්වත්, ලොම්වත්, දත්වත්, මස්වත්, ඇටවත්, නහරවත් තිබද? මොකවත් නෑ. හරිද? ඒක මපන්නේ ඈ. ඒතර මොකද උනේ? අම්මා කන කෑමෙන් ගෝන් එක එක જાති දාලා එක එක ඒවා හැදෙන්න පටන් ගත්තා. දැනුත් දැනුත් තමන් කන කෑම හින්දා කෙස් හැදෙනවා, ලොම් හැදෙනවා, දත් හැදෙනවා, ඔක්කොම හැදෙනවා. හරි? මේ මොහොතේ මේක දිර දිර අකුම්මේ වී යනවා, ආයෙත් හැදෙනවා. උන්නේ යනවා ආයෙ හැදෙනවා. හරි? ආ එතකොට ඒක අපි ඊයේ පිළිගත්ත දෙන්නේ. එතකොට මේ කයේ කොටස් 32 මෙහෙන මොනවාගෙන් හැදිලා තියෙන්නේ? ආහාර. ආහාර මොකෙන් හැදුනේ කියලා අපි බැලුවා. මොනවාගෙන් හැදුනේ? පස් ජලය ආතේ ඉරේලිය. පස් වතුර ගින්දර සුළඟ කියලා ස්වභාවයේ තියෙන තත්ත්වීන් ටිකක් කියලා අපි අඳුරගත්තා. ඒ හින්දා ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ අපි තේරුම් කරගත්තා ඊයේ අජීවී අනිත් හැම එකක්මත් ඒ වගේ අපිට පේන්න තියෙන ඈ තම පේන තියෙන සීමාවද අපිට මේ අඳුරන පේන්න තියෙන සීමාව ඒවා ඔක්කොම පස් අඳුර ගිනි සුළං මේ මහ පොළව ගත්තත් ඒත් එහෙමයි. ගහක් ගත්තත් එහෙමයි. බිත්තිය ගත්තත් එහෙමයි. පොළව ගත්තත් එහෙමයි. මේ වට මේසේ පුටුව කෝපේ වමුණා ගත්තත් මොනවද? පස් වතුරේ ඊනි සුලා. හරි. එතකොට දැන් එහෙනම් මෙතන කෑලි 32ක් කියන එක ඇත්තක්ද එතකොට ඇත්තද? අපි ඇත්තක් කියලා දුවර ඒකත් ඇත්තම ඇත්ත නෙවෙයි. යම් දුරකට ඇත්ත. නමුත් ඒ ඇත්තම ඇත්ත නෙවෙයි. මොකද මේක වත්කුණු වෙලා දෙල්ල යනකොට ඔය කැලේ ටික නැහැ. මොකද වෙන්නේ ඒක පස් වෙනවා. නැත්තම් දිය වෙනවා. එහෙනම් ඇත්ත නම් ඇත්ත ඉතුරු වෙන්නේ නැහැ. ඇත්ත කියන්නේ ඒක සෑම කාලයකම සදාතනිකව පවතින්න ඕන. පවතිනවා නම් අපි ඇත්තක් කියලා කියන්නේ. ඒක තිබිච්ච තත්ත්වය නැති වෙලා යනවා නම් ඒක බොරුවක්. නේ? බොරුනේ. අපි ඒක නැහැ කියන එකනේ අදහගෙන බොරු කියන්නේ. එහෙම දෙයක් නොවේ ඒක. ඒක නෑ නම් බොරු කියන්නේ. එහෙනම් ඒක තමයි මේ කය කැලදිත් දෙකක් කියලා කිව්වට ඒක බොරුවක් ඇත්තට. අපි දැන් ඉස්සල්ලා හිතුවා ඇඟ කියලා. ඒතර ඇඟ ඇත්තක් නෙවෙයි ඒක කැලේ දිද්ද එකක් කියලා දැන් දැනගත්තා. දැන් කැලේ දිද්ද එකක් ඇත්ත නෙවෙයි ඒක බලාගෙන ඉන්නකොට ඒක මොකද වෙන්නේ? ඒකත් පස් වතුර ගින්දර සුලම් කියන ස්වභාවයට වෙන්නේ. එහෙනම් කැලේ දිද්ද එකක් සැබෑම සත්‍යයක් නෙවෙයි. ඒක කිව්වේ එකක් සම්මුති සත්‍යයක් නෙවෙයි. ඈ? පටවියාපෝ තේජෝ වායෝ. පටවියාපෝ තේජෝ වායෝ. මම දන්නේ නැහැ හොයලා බලන්න යනවා මොකක් ප්‍රශ්නක් තියෙනවද හරි දැන් මේවත් ඕනේ එතකොට පස් වතර කිතුලම් කියලා එකක් කියවනේ හරි ඒක හරිද ඒක පිළිගන්නවද කියලා ඉතින් මං අහන්නේ ඈ දැන් මේ මයනසේ කිව්වත් මේසේ හැදෙන්නේ පස් වතුර ගින්දර තුලන් කියන වගේද නැද්ද හ්ම් ඒක පිළිගන්නවද නැද්ද කියලා අහන්නේ නේද? දැන් තමයි ওই පස් කියනේම අඳුරනවද නැද? අඳුරන තමයි කොහෙන් හරි ගේන්න කිව්ව පස් අරන් ආවා කියන්නේ. වතුර ගේන්න පුළුවන්. ඒකයි අඳුරන හින්දා. හරිද? ගින්දර? හුලම්? ගේන්න කිව්වොත් එම හරියට අරගෙන ඉන්න බෑද බලන්න. ආ බැලුම් වගේ හුලම් දාගෙන ආවා කියන්නේ. තමන්න තමන්න කැලිෆෝනියා හුලම් ටිකක් ගේන්න කිව්වොත් කියනවා. ඒ මගේ හුලම්. හරි හරි පුළුවන් නේද? <laughs> හුලම් ගේන්න නේද? හුලන් ටික කරන් යනකොට හුලන් අරගෙන එන ටයර් එකෙන් හුලන් ටික ගහගෙන මේ හරින හුලන් ටික. හරි ඒ අඳුරනවානේ. ඒන අඳුරන නිසා තමන් ඒවා පාවිච්චි කරලා දාන්නවා. ඒකනේ මට ඕනේ ආන් ඒක. තමන් සරලව දාන්නේ. හිතර පස් අතර ගින්දර දාලා. හිතර දැන් ඒ වගේම තමයි මේ ඇඳුම් මේස පුටු ඔක්කොම අත්මනාගෙන් හැදලා දෙන්නේ. ඒවද නැද? ඒ දේවල් වල එකතු. ඒ දේවල් වල එකතු වෙන නිර්මාණය කියලා. පස් වතුරින් මොකද මේවා ආයෙ කැඩලා බිඳලා විනාශ වුණාම මොකක්වත් වෙලා දෙන්නේ? පස්. ආයෙ පස් වතුරින් ගින්දර තුලම් බාඩේ වත් වෙනවා. නේද? දැන් මොකද්ද ප්‍රශ්නයක් කියන්නේ? පඨවි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා එකක් කියනවා මොනවද යකෙද්ද එහෙම තමයි බුද්ධ ධර්මයේ තියෙන්නේ ආ බුධාරෝ දේශනා කරලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හදලා තියෙනවා කියන්නේ අද ඒක තමයි ප්‍රශ්නේ ඈ ඒක දෙකක් තියෙනවා කියලා එකම දේ දෙක. ඒ දේ දෙන මොකරේ කොහෙලා බලන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. 22 නේ යන්න බෑනේ. සැකයක් තියන කියලා යන්න නේද බලන්න. ඈ මොකද ඔය අම්ම කියන්නේ? දැන් ඔන්නම කියනවා බුද්ධාගමේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරකින් මෙව හැදෙනවා කියලා ලු. එහෙම නෙවෙයි ප්‍රශ්නේ ආවේනේ. ඒකනේ බණ අහලා තියෙන දා ප්‍රශ්නේ. බණ අහලා නැත්නම් හරි හොඳයි. බණ අහලා තියෙන දා ඔය ප්‍රශ්න දෙන්න ඔක්කොම. බණ අහලා නැති වෙන්නේ බණ කියන්නේ හරියලේ. බණ අහලා තියෙනකොට බණ කියන්නේ කියලා තමයි අමාරු. මොකද බුදුහාමුදුරුවෝ අමාරු තිබුණේ අපිට තමයි අමාරු තියෙන්නේ. <laughs> බුදුහාමුදුරුවෝ අලුතෙන්ම බණ කිව්වේ. ඒකට අහන්න ගන්න අරගේ අයියා අර මෙහෙම කිව්වේ මේක මෙහෙම තියෙන්නේ. ඔව්. දැන් මුන්ට වෙලා දෙන්නේ මොකද? කම්පයා කරනවා. මුන් බණ ඔක්කොම දන්නවා අපිට කලින්. <laughs> ඒක තමයි ප්‍රශ්නේ මම දන්නවෝ කැටි. හරිද? ඒ තමයි අරම කරන්න තර්ක කරන්න විතරක් කරන්න ඉන්නව දන්නවා කියලා හිතාගෙන ඉඳන් යනවා. එහෙනම් ඒකට කවන්නේ. හරි කවන්නේ නැහැ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉඳ ගන්න බැහැ නේද? නේ? ඉඳ ගන්න ඕනේ නැද්ද? ඕනේ. හොඳයි. දැන් ඔන්න ඔහම හතරක් කියනවා. පඩවි ආපෝ තේජෝ වාය කියලා ඔන්න හතරකුත් කියනවා. දැන් අපි හොයාගෙන ගියහම මේ ඇඟ ගැන අපිට පස් වතර ගින්දර තුලන් කියලා හතරකුත් හම්බුණා. හරිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවයි පස්තර කිඳුලාන් කියන ඒවයි එකමද නැත්නම් ඒවා වෙනද ඒවා නැත්නම් එකමයි එකම ඒවා උදාහරණ උදාහරණ කියන්නේ ඒ කියන්නේ පස් කියන්නේ පඨවි පස් කියන්නේ පඨවි හා අය ආපෝ කියන්නේ වතුර වතුර නේද තේජෝ කියන්නේ තේජෝ කියන්නේ ගින්ද රසය ගින්ද රසය වායෝ කියන්නේ සුලංග ඒ හුලං පිම්බෙන්නේ ඒ කියන්නේ මොකක්ද ප්‍රශ්නේද ඒකම සරලව දැනෙන්න කියලා. මොකද පාන්නේ කියලා අපි? <laughs> හරිද ඒක? මොකද කියන්නේ? දැනෙන භාෂාවෙන් හම්බුනත් හරි. ඒක හරි. හරි. මොකද කල්පනා කරන්නේ? හරි. ඔය සරලව. මොකද දොස්තර නෝනා කියන්නේ? <laughs> මන්දියේ හැමදෙරේ දෙකම එකයි පාලි වලින් කියලා දෙන්නේ බුදුහාමුදුරුවෝ අපි ඉගෙන ගන්න දේ. සිංහලෙන් ආ ඒකයි පාලියෙන් කියවා අපි සිංහලෙන් කියනවා. නේද? හරිද අම්මා? හරි. Eh, bukan bareng. Hari bareng apa Hari mana? Boleh. හද ගතිය නෙමෙයි. පස් කියන්නේ මොකක්ද? පටවියට. පටවි කියන්නේ තද තද බව නෙමෙයි. හ්ම් හ්ම්. දැන් මම දන්නේ ප්‍රශ්නයක් ආවා. මොන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන යන්නේ දැන් පඩවි ආපෝ තේජෝ වායු කියලා හතරක් කීවා. එයාගෙන පස්වතුර බින්දු තුලන් හතරක් කියලා කීවා. දැන් ප්‍රශ්නය අනුව මේ අය කියනවා මේ දෙකම එකයි කියලා. දැන් තමයි උත්තරේ මොකද්ද? මේ දෙකම එකක් නෙවෙයිද නැත්නම් දෙකක්ද? මට හිතෙන විදිහට නම් පස් කිව්වම හතරම තියෙනවා. පස් කිව්වම ඔය හතර. පස් කිව්වම මොන හතරද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායු. පස්වල පඨවි ආපෝ තේජෝ වායු හතරම තියෙනවා. එතකොට පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ මොනවාද ඒක? ධාතු භාව. ධාතු භාව. ගාවන සුදු භාව. හ්ම්. හ්ම්. වාතේ. එතකොට දැන් වාතය ගත්තාම නෑ එක්ස්පෑන්ඩ් වාතය ගත්තාම වාතයේත් ඒක ඔක්කොම තියෙනවා. හුලම් කියන එක. වාතයේ භාග නැහැ. වතුරේ වතුර දෙනවද? වාතයේ වායුව ගතිය වැඩි අනිත් ඒවා වැඩි. සමහර ඒවා අටලි ගතිය තියෙනවා. අඩු වැඩියෙන් කියන්නේ. එහෙම නැහැ. හරි මොකක් හරි එකක් එහෙම හිතාගෙන ඉන්නවද ඒක හරි උත්තරයක් දී ගන්න බෑ. මොකද මොකද කියන්නේ? නම කියන්නේ මොකද? එහෙම කියලා හරියන්නේ නැහැ. තමන්ටවත් කණේක අදහසක් තියෙනවා. මොකද අනුන් කියන කෙනෙක් කියලා හරියන්නේ නැහැ. මොකද හිතන්නේ මොකද්ද? කියන්නේ මේ වල රූපේ ආකාර. ඒ කියන්නේ පටවි ඒ කියන්නේ අපි කියමු යම් කිසි මේ ඔබ්ජෙක්ට් මොකක් හරි ඔබ්ජෙක්ට් එකකට පටවි ගතිය වැඩි සමහර ඒවාට වායය වැඩි. අඩු වැඩි බව. ප්‍රශ්නය පටවි ආපෝ තේජෝ ආයෝ කියලා හතරක් නම් කිව්වා. පස්වතර විදුලන් කියලා හතරක් කිව්වා. මේ දෙක මේකද නැද්ද? ප්‍රශ්නේ උත්තරේ මට ඕනේ. මට ඕනේ ඒවා එකද නැත්නම් නැද්ද? නැත්නම් අපි මොකක් හරි ප්‍රශ්න උත්තරයක් හොයාගමු. ඒක නැත්නම් නැහැ කියන්නේ හේතුත ඒ නිකම්ම බෑ හේතුත අයිතෝ කියන්න ඕනේ. මේ මේ මේ හින්දා මෙහෙමයි මේ මේ හින්දා මෙහෙමයි. නැත්නම් නිකම් යා යා කිව්ව හින්දා පොතේ තිබෙන්නේ එහෙම බෑ. දැන් පස්සට ගිහම පටලි ගතේ ප්‍රබලයි. හ්ම්. එතකොට දැන් මේ වාතය ගත්තාම වායු ගතිය ප්‍රබලයි. ඉන්ද්‍ර ගත්තාම තේජෝ ගතිය ප්‍රබලයි. අනිත් ඒවා ඊට වඩා. ඉතින් ඒවා මොනවාද තර පටවියාගෝදේ ජයගෙන්? ඒකේ ස්වභාවය විස්තර. ස්වභාවයෙන්. සමහරකින් තද ගතියද නැත්නම් ගලා යන ගතියද නැත්නම් ඒක උෂ්ණත්වයද නැත්නම් ඒකේ එතකොට දැන් පස් කියන්නේ මොකක්ද ඒකේ? ඒකේ තියෙන තද ගතිය. තද ගතිය විතරයි. හතරම ගැන අන්තියක් තියෙනවා. අඩු වැඩි වෙන්නේ. දැන් කොහොමද අපි එම් පිළිගන්නේ? අපිට අතට දැනෙන්නේ. ඈ? බුදුහාමුදුරුවෝ කියන්නේ. <laughs> බුදුහාමුදුරුවෝ නැද්ද කියලා අපි කොහොමද දන්නේ? කොහොමද සාහිත්‍ය වාක්‍යන්නේ? පොතේ තිබ්බත් පිළිගන්න එපා කියලා තමයි බුදුහාමරණන් කියලා තියෙන්නේ. මම නම් එහෙම දන්නවා. මහා පිටක සම්පදා නේන. ඒකට තාහරුතේ වර්ණගන්ත රසෝ කියන සුද්දාස්තික අනක්ති. අඩම්ම දෙනවා. කොහෙද? කොහෙද? කොහෙද වදින්නේ? දැන් දැන් දැන් හම්බෙන අවම ප්‍රමාණය. හ්ම්. කොහොම හඳුනගන්නේ? දැන් කවුරු කියනද පිළිගන්නේ? දැන් බුදුහාර දේශනා කරගෙන පිළිගන්නේ කියලා තියෙනවද? <laughs> එහෙනම් ඉතින් ආයෙ මොකද කියන්නේ? <laughs> ඒ දැන් තමන් ඒක ඒක සූත්‍රෙත් කියලා ඒකම පුරනවා අපව. දැන් අපිට අපිට මේක පරීක්ෂා කරනකොට අපි මේ අදගතිය කියන එක අපිට දැනෙන දෙයක් නේ. ගහ කලයක් ගත්ත ස්වාමීන් වහන්සේ ගස් දෙක අපි පිළිගන්න අවශ්‍ය නැහැ අපි අපි මේක නාගලන්ද අපි අහලා තමයි ඉගෙන ගන්න අපි පිළිගන්නවා කියන එක තමන් පරීක්ෂා නොකර පිළිගන්නවා නම් තමන් ගාව තියෙන්නේ අමූලික ශ්‍රද්ධාව. අමූලික ශ්‍රද්ධාවෙන් කෙනෙක් කිසිවා කවදාවත් මාර්ගඵලයකට එන්න බෑ. එයා ආකාරවදී ශ්‍රද්ධාව යන පරිේශනයක් කරලා ඇති කරගත්ත පිළිගැනීම මත ඔහු එය භාවිතා කිරීමෙන් අචල ශ්‍රද්ධාවට එන්නේ. අචල ශ්‍රද්ධාවට එනකම් තමන් මාර්ගඵල ලබන්නේ අමූලික ශ්‍රද්ධාව දිනනවා ඔය බණ දන්න ආය පොතකින් කියවලා දැනගත්ත අයට ඔක්කොම අමූලික ශ්‍රද්ධාව දිනනවා. පරිේෂණය කරනකොට තමයි ආකාර විසද්ධාව වෙන එක කරලා දන්නවා. සමහරවිට ගස් වගේ නැත්නම් ඊපස්සේ අවබෝධයට ආවම පස්සේ තමයි අචල ශ්‍රද්ධාව වෙන්නේ ආයෙ විනාශ කරන්නේ නැහැ යා. ඒ අදහස ඒක ඒකමයි අම්මා නෙවෙයි තාත්තා නෙවෙයි බුදුහාරය වෙලකව මාරය වෙලකවත් ඒක එහෙමයි. ආන්න එක තමයි අචල ශ්‍රද්ධාව කියන්නේ. බෙල්ල කැපුවත් ආයෙ වෙනස් කරන්නේ නැහැ. ඒ දන්නේ නැත්නම් මම දන්නේ කොහොමද? හැම මගෙන් අහන්නේ. මට අපහසුයි. ඒ සාපේක්ෂව බලගෙන මොකද අපි බලන්නේ? සාපේක්ෂ. හ්ම්. ඔව් ඒ බුදුහාම ප්‍රත්‍යක්ෂ වෙලාවේ තාවේ තියෙනවා කියලා අපි කොහොමද දන්නේ? ඒ තමන් ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව බුදුහාමුදුරු කිව්ව දේ ඇත්තයි කියලා පිළිගන්නේ කොහොමද? දැන් ඔන්න උදාහරණයක් කියන බුදුහාමුදුරු පැත්තකින් තියන්නකෝ. පිහිය කැපෙනවා කියලා උදාහරණයක් කියන්න මම ඈ. ඔන්න පිහිය කැපෙනවා. ඇත්තද? කපල බලන්න. ආන්නේ තමයි මාත් කියන්නේ. කපල බලනකම් කවුද දන්නේ? මේ පිහිය මොන පිහියද? ඒක බටර් පිහිය බටර් කපන්න පුළුවන් පිහිය නෝ කියලා පාන් කැපුවොත් කැපෙයිද? බටර් එක කැපෙනවා බටර් කපන පිහිය. එනේ ආන්න එක තමයි ආකාර දිට අද්දාගෙන. බුදුහාමර කිව්වට පිළිගන්න එක අමුලික ශ්‍රද්ධාව. ඒක පිළිගන්න. ඒක පළවෙනි වැඩි ඒක. ඊට පස්සේ කරලා දැනගන්නේ. ඊට පස්සේ අචල වෙන්නේ ඒක. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. අචල වුණාට පස්සේ කොහොමත් වෙනස් වෙන්නේ ඒක නැතිව තමයි මේක ඒක බහු බුදු ආකාර කරලා ඉන්නේ කියලා මම දන්නවා. ආ හරි හරි ඔය ඉන්නකෝ මම හරියට අනිත් දවසේ ගඟින්න ඊට පස්සේ මාර්ග එකක්වත් නැති වෙන හරි කොල්ල දෙන්නම්මා. බැරිින්ද ඒ නෙවෙයි මම මෙයාගේ ලෙන්. හරිද? ඈ? ඒ ඉස්සරේ. හොඳයි එහෙම ආපේක. හැබැයි ඉතින් එහෙම එන්න ඈ. බයිනා එහෙම නෙවෙයි ඉතින් මම ගබා. නැති කළා දාන ඔය තියෙන මෝඩ අදහස් ඔක්කොම නැති කරන්න ඕනේ. ඒක තමයි දෘෂ්ටි කඩන්න ඕනේ. මොකද පළවෙනියට වෙන්න ඕනේ ඒක විතරයි. බුදුහාමර පළවෙනි කරන්න තිබුණේ ඒක. කලින් දේශනා කරපු පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන්. මතන්නේ? කොටස් 60 ගැන කතා කරන්නේ. ඔව්. අභ්‍යන්තරයේදී බාහිර පරික්ෂණ වල කොහොමද ඒ හැඩය හැඩය බාහිරින් දකින්න බෑ ඇත්තටම හැඩය. තමන් සමාධිය ඇති කරගත්ත අවස්ථාවක සමාධිය තුළ තමන්ට දකින්න පුළුවන්. ඉතින් ඒක එහෙම නැතිනම් තමයි තමන්ට මේ විදිහ රූප දටහන අපෙන්නේ බුදුහාරන් කාලේ ඒවා දකින්න තිබ්බා. අමුසෝණේ කියලා බලන්න පුළුවන්. මිනි කුණු වෙනකොට ඒ දකින්නේ තවත් බාහිර කෙනෙක්ගේ බාහිර කෙනෙක්ගේ දෙයක් නෙවෙයි. බාහිර කෙනෙක්ගේ දැකලා තමන්ට සමාධිය ඇති වෙච්ච අවස්ථාවේ තමන් තමන් තුළ දකින්න පුළුවන් ඒක. ඉතින් ඒ தත්ත්වේ නැතිනම් තමයි මෙහෙම කියලා දෙන්නේ. ඒ සමාධිය එහෙම නැති හින්දා තමයි බුදුහාමුදුරු ගිහිල්ලා අර අනුසෝනේ බලන්න කිව්වේ. දැන් ඔයාලට සමාධිය ආව දාතට ඔක තේරෙයි. එහෙම බලන ක්‍රමයක් තියෙනවා. පුළුවන්. තමන් තමන්ගේ අභ්‍යන්තරේ තියෙනවා. දැන් නෑ යන්නේ සමාධිය තුළින් තමන්ගේ අභ්‍යන්තරේ අජ්ජත්තා සම්පතා දාන. හේතසෝ ඒකෝදි භාව. තමන්ට හරියට දෙවෙනි ධ්‍යාන දක්වා වැඩි නම් ඒත් ඔක වෙනවා. හරිද? ඉතින් ඒක නැහැ කියලා අපි දන්නවනේ. එහෙම ඒක නැති කෙනාට මේක උපකාර කරගෙන කරන්න කියලා බුදුහාමුදුරු කිව්වා. අනුමාන වශයෙන් Tamanට ඒක තමයි අර කිව්වේ ඒ Tamanගේ කයේ කොටස් වල ක්‍රියාකාරීත්වය අනුව ඒ ක්‍රියාව සිදු වෙන මෙහෙම කොටසක් තිබෙන්න ඕනේ කියන එකත් ඒ අනුව බාහිරින් දැකලා ඒකට අනුව Tamanගේ කයත් මේ විදිහේ සමායයක් තියෙන්න පුළුවන් කියලා. ඇත්තටම 100% කියන්න බෑ ඔය කියන කාරණේ මහත්යගෙන් ගන්න හරියි. ඒ කියන්නේ අපි දන්නේ නැහැ දැන් හතරවත කියලා අපි මෙහෙම කරලා ඒක අපේ එක හතරක් දන්නේ නැහැ. ඇත්තද? ඔව්. සාමාන්‍යයෙන් එහෙම එහෙම හිතන යාම එහෙම හිතන අය තමයි වැදගත් ඇත්තට මේ බුද්ධ ආගම තේරුම් ගන්න. ඇයි බුදුහාම එහෙම කිව්වේ? අන්න ඒක තමයි වැදගත්ම දේ. ඇයි එහෙම වෙන්නේ? කියලා තමන් ආන් එහෙම කල්පනා කරන කෙනාට ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් ආබුදුආරේ එහෙම කිව්වනේ අපි එහෙම කරමු කියලා ඔය කියන මොට්ට සද්දා ඉන්නකොට ඒක එකක් බැරි වෙනවා. හරිද? බුදුආ ළඟට ආපු තරමක් ආවිල්ලා නිවන් දැක්ක ඉක්මනින් ඕම ඔය අදහස් තිබිච්චයි. ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ කොහොමද මේ වෙන්නේ? ඇයි මෙහෙම වෙන්න බැරිද? ඇයි මෙහෙම මෙහෙම වෙන්නේ නැද්ද කියලා ආන් එහෙම ඉවසපු අය තමයි එහෙම වෙන්නේ. හරිද? හරිද? දැන් තේරෙනවද? අදාළ. ඒක එන්න තමන්ට එතනට එන්න බැරි නිසා මේ විදිහ ක්‍රමයක් බුදුහාම නේදුවා. ඒක තමයි අපිත් මේ කියන්නේ. තමන්ට සමාධිය ආව නම් ඔය මොකක්ද කියා දෙන්න ඕනේ. ඕවා නිකම්ම තේරෙලා ඉවරයි. නිකම්ම තේරෙනවා යාර. ඒ ඔක්කොම තේරෙලා තමයි ඒක වෙන්නේ. හරි. ඒද ඒක තේරෙන්නේ නැති හින්දා දැන් ඒක කියා දෙනවා. කියා දුන්නාම ඒක පිළි අරගෙන ඒ විදිහට පාවිච්චි කරගෙන ඉන්නකොට ඒ අවබෝධයට එනවා. ඔය පිළිය. හරි. එතකොට දැන් අපිට තියෙනවා ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නය අන්දරනේ මෙන්න මේ පාරම තමයි ප්‍රශ්නේ දැන් මොන්නේ ප්‍රශ්න දාන්නේ. පටවියාපෝදේජෝ ආයෝ කියලා හතරක් කෙන බුදුහාමර දේශනා කළා තියෙනවලු. එතකොට පස් වතුර ගිනි තුලන් කියලා හතරක් තමන් හඳුරගෙන තියෙනවලු. ඒතර ඔක්කොම වගේ වැඩි හරියක් කිව්වේ පටවියාපෝදේජෝ ආයෝ කියන ඒවායි පස් වතුර ගිනි තුලන් කියන ඒවායි දෙකම එකයි කියලා නේ. දෙකම එකයි නෙවෙයි. ඒක සිංහලයි පාලි කියලා දෙකක් වෙන නෙවෙයි. හරිද? පඨවි වලට සිංහලෙන් කියන්නේ පස්සේම නෙවෙයි. ආපෝ වලට සිංහලෙන් කියන්නේ වතුරේම නෙවෙයි. තේජෝ වලට ගින්දර නෙවෙයි. වායෝ වලට උලන් නෙවෙයි. එහෙම තමයි හිතාගන්නේ. එහෙම හිතාගියම උලන් තමයි යනවා. හරිද? එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ ගති ස්වභාව කියලායි කියන්නේ ධර්ම. හරිද? දැන් ඔය ටික වෙනම දැනගන්න. ඒතර කවුරු කිව්වට පිළිගන්න එහෙම බෑ දැන් ඈ. බුදුහාමර කිව්වෙන්න පිළිගන්න එපා කියලා බුදුහාම කියන්නේ ඉන්න පිළිගන්න එපා. මම කියන්නේ පිළිගන්නත් එපා. හරි? එහෙනම් ඒවට කියනවා ගති කියලා. එතකොට ගති ස්වභාවයන් හතරක්. පඨවි කියනවා තද ගතිය කියලා තමයි සිංහලෙන් කියන්නේ. හරිද? පස්තේම නෙවෙයි. ආපෝ කියනවා වැగిරෙන ගතිය. හරි? තේජෝ කියනවා උෂ්ණත්ව ගතිය. වායෝ කියනවා හමා යන ගතිය. මමයි කියන්නේ. හරිද? එහෙනම් පස් කිව්වොත් පටවි වලට වැරදි. හරි? වතුර කිව්වොත් ආපෝ වලට වැරදි. එහෙනම් ඒක වැරදි කියලා මුලින් මතක තියාගන්න. හරිද? එහෙනම් පටවි කිව්වොත් මොකක්ද එතකොට? ආදා ගාති කියලා. ආපෝ කිව්වොත් යටිරෙන ගතිය. තේජෝ කිව්වොත් උෂ්ණත්ව ගතිය. වායෝ කිව්වොත් අමායන ගතිය. හරි. දැන් ඔහොම කිව්වට බෑනේ. දැන් කොහොමද වඳුරන්නේ? තදගතිය ඇලලා තදගතිය දැන් තදගතිය දැන් ඔයාලට දැන් ස්පර්ශය ඔව් ආ ස්පර්ශ කරාම දැනෙනවා තදගතිය නේ මොනවද දැනෙන තද කරා ස්පර්ශ කරාම ඒ කියන්නේ අල්ලන්න පුළුවන් ඒවා ඔක්කොම තදයි එහෙමද නෑ එහෙනම් දැන් මොක තේරෙන විදිහක් තියෙනවද මම දන්නේ නැහැ. මොකරි තේරෙන ක්‍රමයක් තියෙනවා. පදගතිය කො මුඩු ගතිය දැනෙන්නේ ආගම සම්ස්පර්ශය. පදගතිය කලි මුඩු ගතිය කලි දැනෙන්නේ ස්පර්ශ කරාම. හරි? පදගතිය කියන්නේ මොකද්ද ඒක මම අහන්නේ. ස්ථිර ස්ථිර හැඩයක් එහෙම තියෙනවා. හැඩයක් එහෙම තියෙනවා. හැඩයක් තියෙනවාට පදගතිය කියනවා. හැඩයක් නැත්තම් විසිරියන ගතිය. එකින් එකට වෙනස්. දැන් මම මම අපිට ඔය කොස් ගහක ආහාර අරටුගේ දැන් අපි හබරල කොළඹ දෙපා දෙක ඒ ඇතුළේ එහෙම බලනකොට වතුර ගතිය අර කොහොම බලනකොට හරි මට කමන්නේ මට බලන්න ඉතින් මට බලන විදිය කියලා දෙන්නකෝ මම බලා ගන්නවා ඊට පස්සේ. සී දැන් අතට දැන් සීතල ගතිය වගේ ඒ උෂ්ණත්වය කියන එක සීතල හෝ උණුසුම වෙන්න පුළුවන්. උෂ්ණත්වය කියන එක. එතකොට එතකොට හමා යන ගතිය කියන්නේ මම නිකන් මට තේරෙන්නේ වගේ හබරන ගාන ඒ පිම්බෙන ස්වභාවය ඒකේ තියෙනවා කියලා හිතන්න පුළුවන්. පිම්බෙනවා කියලා. ඒ කියන්නේ අපි ශරීරය ගත්තත් බඩවැල්වල හුලංග තෙරපෙන එක හමා යන ගතිය බඩවැල්වල ඒක තියෙනවා පුළුවන්. මොකද කියන්නේ? අනුලංග තියෙනකොට ඒක ලොම් වෙලා තියෙන තද ගතිය. ඈත් වෙනවා තද ගතිය නෑ. ද්‍රව ගතිය. ඒ රූප යන එකින් එක වෙනස් තද ස්වභාව එක මම හිතන්නේ එකක තද මට කමක් නැහැ වෙනත් හරි මොනවා හරි මට අඳුරන්නයි ඕනේ. අඳුරන විදියයි මට ඕනේ. සමහර ඔබ්ජෙක්ට් මොකක් හරි ගන්න එක මොකක් හරි එක වෙනත් වෙනස් වෙනවද වෙනත් වෙන නම් දාන්න ඔය අඳුරන්නේ. සමහරවිට අය කෙස් ටිකයි ලොම් ටිකයි දත් ටිකයි මස් ටිකයි නහර ටිකයි තමයි හැම එකකටම තියෙන්නේ. ඒ වුණාට ආර්ය ඥානවති මියා දිරියාවති ආර්ය ඥානපාල කියලා කියන්නේ. ඒ වගේ අතරම ක්‍රමයක් තියෙනවානේ. ඉතින් ඒ මොකක් කරමු දෙන්නේ නැගලානේ තමයි. ඉතින් මට ඕනේ ඒකට අඳුර ගන්න ක්‍රමයක්. දැන් අඳුරනවනේ මෙයා මෙයා දිරිපාල මෙයා ඥානවති මෙයා ඈ අරයා මෙයා කියලා නම් දාන්න තියෙන්නේ. ඉතින් ඒ අය ඔකටම තියෙන එක જાති ඒවා තමයි. ඉතින් ඒකට වෙනස්කමක් තියෙනවා. නේදනත්කම අඳුර ගන්නවන්ට මො කොහොමද මේ ශරීරයේ කොටස් අපි තමන් ගැන බැලුවොත් හුස්ම ගන්න එක හිතන්න පුළුවන් hama යන ගතිය පුළුවන් එතකොට දැන් ඇන්ඩි රස්නය ඒක ඇවිල්ලා වායු උෂ්ණත්වය හිතන්න පුළුවන් සීතල ඒක හිතන්න පුළුවන් ඇට වගේ නැත්නම් තද ගතිය තියෙන එක වෙන්න පුළුවන් එතකොට කොහොමද අඳුරන්නේ අපි ඉතින් ස්පර්ශයෙන් එහෙම දැනෙන්න පුළුවන් ස්පර්ශයෙන් දැන් දැන් එහෙම නිකන් අපිට අත අත ගාලා බලුවේ. හා. හුලම් හුස්ම කියන එක දැනන හරි පිට වෙනකොට hama යන ගතිය දැනෙනවා. පිට වෙනකොට hama යන ගතිය. ඒ කියන්නේ බඩේ උලන් අද තෙරපෙන ගතිය තියෙන්නේ දැන් අපිට. තෙරපෙනවද උලන් කියන්නේ? උලන් නෑ නෑ ඒකට ඒ hama යන ගතියක් බඩවල කියනවා. බොරවල් හමා යනවා. ඒ රිහුලං කරනවා. හමා යන ගතිය මං කියන්නේ බඩ පිම්බෙන හැකිලෙන එකේ හමා යන ගතිය. මං කියන්නේ මං අනිතයි රාවලට මං කියන්නේ මට තේරෙන්නේ. ඒකට රස්නේ ගතිය කියන්නේ අපේ බොඩි එකේ හීතලට දැන් අපිට සීතල ඒ දැනෙන එක උෂ්ණ සීතල හෝ රස්නේ වෙන්න පුළුවන්. ඊට පස්සේ රස්නේ ගතිය ආවේ පතන්නේ තේජෝ වරස්. අපාය කියන විතරක් නෙවෙයි අර තමයි ආපෝ ආපෝ කියන්නේ වැగిරෙන ගතිය තියෙනවනේ මේ දැන් සෙදුල් බා වැగిරෙන ගතිය මේ බඩවැල් වල තියෙන අර දියා දියා නෑ මේ කබඩොත් තියෙන්නේ ලේවල ඒ වෙලෙදි මම පැරදි වෙන්නේ ඔක්කොම වැරදි තමයි. නිවැරදි කරන්නේ සාරි. ගති කියන ඒවා කොහොමද අඳුරන්නේ කියලායි මම අහන ප්‍රශ්නේ. දැන් ওই ටික පැත්තකින් තියන්නකෝ. හරිද? ඈ උදාහරණ තමයි කියන්නේ. ඔයා හිතන්න එහෙම පුළුවන් නම් බැරිය. ඔයාට කියන්නේ පරමාර්ථ ධර්මතා කියලා. පරමාර්ථ ධර්මතා කිසිසේත්ම සම්මුති අඳුරන්න බෑ. ඔය පළවෙනි ප්‍රශ්නේ ඕම ඕක ඔයාය මේ නොපෙනෙන නොතේරෙන ධර්මතා ටිකක් පෙනෙන ලෝකයේ වර්තමානයේ අඳුරන්න යනවා. ඔයාට වෙලා තියෙන්නේ තාන් එකයි ඔය විද්‍යාවට වෙලා තියෙන්නේ තෝක. භෞතික ලෝකයේ අඳුරන්නේ අපි ඔය සම්මුති ස්වභාවයන් ඒ කිසිවක් මේ પરමාර්ථය ස්වභාවයන් එක සංසන්දනය කරන්න බෑ. තේරුණා? ඔය වෙලා තියෙන එක භෞතික විද්‍යාවට තමයි අපි ගමන් කරන්නේ. ඒට අනුව තමයි අපි මේ ලෝකයේ තියෙනව සම්මුති. මේ සම්මුති සියල්ල තුළේ අපිට කවදාවත් પરමාර්ථ දකින්න බෑ. ක්‍රමයක් තියෙනවා ඒක. ඒක දන්නේ නැති ඉඳලා ප්‍රශ්න වෙලා තියෙනවා. හරිද? ඒ හින්දා ඒවට කියන්නේ පරමාර්ථ කියලා. පරමාර්ථ ධර්මතාවයන් යනු කිසිසේත්ම මේ ඇහැට ගෝචර වෙන අතට අවු වෙන Tamanට තේරෙන දෙයක් නෙවෙයි. හරිද? Taman දැන් නමුත් ලෝකයේ Taman භාවිතා කරලා තියෙන මේ ඉන්ද්‍රිය ගෝචර ධර්මතාවයන් විතරක් නිසා Tamanට ඔක තේරුම් ගන්න දැන් අපහසු වෙනවා. ඔකයි ප්‍රශ්නේ. හරිද? අපි පුරුදු වෙලා තියෙන මේ ඇකන්නාය කියන ශරීරයේ තේරෙන දේවල් අඳුරන්න විතරයි. ඊට එහා දෙයක් අඳුරන්න අපි ගන්නෙ නැහැ. නමුත් ඊට එහා දෙයක් අඳුරන්න දැන් හැකියාව භාවිතා කරන්න ඕනේ. නුවණ කිවියාම එකයි. නුවණින් විතරයි ඔක පුළුවන්. පැහැදිලිද? දැන් ඔය ගති කියන ඒවා ගත්තාම තමන්ට ඔක අහලා තියෙන ඔය ගති විතරනේ තව ගති තියෙනවා ලෝකෙ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ගති ටිකක් කිව්වනේ. දැන් ওই ටික පැත්තකින් තියලා තමන්ට තේරෙන ගති ටිකක් මම කියන්නම්. එතකොට ඔන් ඔය ගති වල ස්වභාවය අඳුර ගන්න ඕනේ. ගතිය කියන එකේ ලක්ෂණ. දැන් තමන් දන්නවනේ තරහ ගතිය කියලා එකක්. ඔය ගති තියෙන්නේ. මෝඩ ගතිය, ඔයගෙන් ඉරිසියා ගතිය, වෛර ගතිය, මාන්න ඔක්කොම ගති. හරි? ගති. දැන් ඒක අඳුරන්නේ තරහ ගතිය කියන එක. ආ තරහ ගතිය කොහොමද අඳුරන්නේ? තමන්ට ගෙදියම්. ඕනේ ඉරියව් වලින් වගේ තමයි අඳුරගන්නේ කියන්න බෑ ඒක. ඒක හරි කතාවක් කොහොමද කියන්නේ? දැන් මං අහන්නේ කියන්නේ කොහොමද කියලා මං කියන්නේ දැන්. තමන් තරහ ගතිය කියලා කියන්නේ කොහොමද? තරහ කියන්නේ තමන්ට දැනෙන තමන්ගේ මූණට මේ හරි තවන්ට දැන් තරහව ගැන දැන් තමන් දන්නවනේ. හරි. දැන් තවක් කෙනෙකුට තරහව ගැන කොහොමද දන්නේ? ඒක බනින්න පුළුවන් වචනයට හරවලා බනින්න. බනින්න පුළුවන්. හා. ඉරියාව වලින් කියන්න පුළුවන්. ඉරියාව වලින් කියන්න පුළුවන්. හා. දැන් තරහ කියන්නේ ඉරියව්වටද? නෑ. තරහ කියන්නේ බයිනවටද? නෑ. එහෙනම් තරහ කියන්නේ හොරවනවටද? තරහ කියන්නේ ගහනවටද? තරහ කියන්නේ බඩමුට්ටු පොලේ ගහනවටද? ඒ දේ වැඩේ ඔක්කොම තරහයි. ඒ වැහි සිතුවිලි ස්වභාව ගත සිතුවිලි දෙයක් පිට කෙරීම අපිට ඒ ක්‍රියාවලිය ඒක තමයි. එළදම් තරහ කියන්නේ මොකද්ද ඒක? ඈ? දැන් තරහ කියන්නේ නැද්ද? සිතුවිලි. සිතුවිලි. ඒ සිතුවිල්ල පෙන්눔 කරන ක්‍රියාවට බාහිරාතරවලින් බාහිර නෙමෙයි බඩමුඩු පොලේ ගාලා පයින් ගාලා ඒකලා කෑ ගාලා බැනලා තන වෙනනුලා ආයෙත් තරහ කියලා ගතියක් තියෙනවා දැන් පේන්නේ නැහැ. ඒතර පේන්නේ කොයි වෙලාවටද? ක්‍රියාවට දැන් කොහොම තරහ ගිහින් ඉතින් අපි සම්මුතියකින්. එතන මොකද වුණේ තරහට ඒතර ඒ වෙලාවේ? තමන්ගේවත් තරහ කියන එකත් ගතියක් තියෙනවා. ඒක පේන්නේ නැහැ අඳුරන්න බෑ. ඒ වුණාට බයින වෙලාවට තරහලු, බඩමුට්ටු පොලේ ගහනකොට, ඔරවනකොට, ඈ ගහනකොට තරහලු. ඒ ඒ වෙලාවට තරහ දැක්ක අඳුරගත්තා. ප්‍රතික්‍රියා දැක්වීම තමයි දැනගන්න. ප්‍රතික්‍රියා දැක්වීම දැනගත්තද? විද්‍යාවක් වුණාම ඒකට දක්වන ප්‍රතික්‍රියාව. හරි. ඒ ප්‍රතික්‍රියාවේ ගතිය අනුව තමයි තරහද මේ ප්‍රතික්‍රියා ගතිය කියනවා දැන්. දැන් කෙනෙක් අත උස්සනවා. හරිද? අත උස්සනකොට ඒක තරහද? හැබැයි ගහන්න අත හිතුවත් එහෙම. <laughs> ඈ? ඉතින් එහෙම කොහොමද මං ගහන්නේ ඒක තමයි දැන් අත උස්සනවා කියන එක ක්‍රියාව. අර දැන් තමන් කියනවා ඉතින් අත උස්සාවේ දැන් මොකද ගහන්න අත උස්සාවද? යාට එහෙම නැත්නම් යා කවුරු හරි වැටෙන්න යනකොට යා අල්ල ගන්න අත උස්සාවද? එහෙම නැත්නම් යාට ආදරයෙන් අත කතා කරන්න අත උස්සාවද? මොකවුද දන්නේ? දැන් කොහොමද තමන්ගේ යන ප්‍රතිචාරය තියන්නේ කරන්නේ? දෙදෙනෙක්ගේ ඒ දෙන්නෙක් අතර වෙන සාකච්ඡාවකදී වෙන ප්‍රතික්‍රියාව අනුව අර අරයා කියන දෙයට කේත් ඉතින් තමගේ ගති ඒ දෙේ ඇති කරගත් ආවේගශීලීකමක් වෙන්නන තියෙනවා. ඒක තමයි මම අරගෙන ගතිය තියෙනවා. ඒක කවුරු හරි අපිට කියලා දෙනවා මේ ගතිය ඇති වෙන්නේ පොඩි කාලේ ඉඳන් අම්ම එහෙමත් කෙරෙට තරහ ගියාම මේ විදියට. තරහ තේජෝ ගතියනේ. තරහ තේජෝ ගතිය. එහෙම අපිට කියන්න බෑ ඔය හැම ගතියම තියෙනවා. දැන් මට පැහැදිලි කරන්න ඕනේ කාරණේ මොකයි? ගතිය කියලා එකක් තියෙනවා. ගතිය තිබුණාට අඳුරන්න බෑ. තනියෙන් තියෙනකොට ගතියේ ස්වභාවය අඳුරන්න බෑ. ගතිය අඳුරන්න නම් එක්ක ක්‍රියාවක් දෙයක් යමක් සමග මිශ්‍ර වෙන්න ඕන. එහෙනම් ඔය මොකයි ගතියේ ලක්ෂණය? එදා සම්මුතිය තමයි අඳුරන්න ලැබෙන්නේ ගතිය එකතු වෙලා තියෙන අවස්ථාවක් වලදී විතරයි. තමන්ට තනියෙන් හොයන්න බෑ. හැබැයි නෑ නෙවෙයි. දැන් තමන්ම කිව්වනේ තරහ කියලා එකක් තියෙනවා කියලා. තියෙනවා. හැබැයි කොහෙද තියෙනවා කියලා හොයන්න බෑ. ඒක වචනෙන් පිට වෙන්න පුළුවන්, ක්‍රියාවෙන් පිට වෙන්න පුළුවන්, ඒක ඉරියව් වලින් පිට වෙන්න පුළුවන්, ඒක බඩමුට්ටු වලින් පිට කරන්න පුළුවන්. හරි? හැබැයි බඩුවේ තරහ නෑ. වචනේ තරහ කියලා ගන්න නෑ. හැබැයි වචන කියලට තරහ එකතු වෙලා. ක්‍රියාවට තරහ එකතු වෙලා. ක්‍රියාවේ තරහ කියලා තමයි ඒක කියන්නේ. දැන් අතීත වලට තරහ නෑ. හැබැයි ඒක තරහින් කරවොත් ඒක කහ ක්‍රියාවක් වෙනවා. හරිද? දැන් තේරෙනවද ගතිය කියන එක හැටි ඒකද? පරමාර්ථ ගෙනවාගේ ලක්ෂණ එහෙමයි පරමාර්ථ ගෙනේවා නෑ නෙවෙයි ලෝකේ පරමාර්ථ ගෙනේවා සත්‍යෙම සත්‍යය තේනවා හැබැයි හොයන්න බෑ හොයන්න බැරි කොයි විදියට තිබ්බොත් තනියෙන් තියෙනවා එතකොට පටවි කියන එක කිසිදාක තනියෙන් හොයන්න බැරි දෙයක් කියලා මතක තියාගන්න පළවෙනි ඔය වැරද්දවම ගා ඔය හිතාගෙන පටවි කියලා එකක් හොයන්න පුළුවන් කියලා බෑ එහෙනම් ආපෝ කියලා එකක් හොයන්න බෑ එහෙනම් ඔය පැටලිල්ලාවේ ආපෝ කියන්නේ ඔය කියන්නේ වතුර වගේ එකක් අර වගේ එකක් කියලා තමයි හිතාගත්තට ඒ නෑ. තේජෝ කියන්නේ එහෙම එකක් නෙවෙයි වායෝ කියන්නේ එහෙම එකක් නෙවෙයි. හරිද? එහෙනම් ගති හොයන්න පුළුවන් වෙන්නේ කොහොම වුණොත්? එකතු වෙච්ච වෙලාව. දැන් ඔකදී ප්‍රශ්නයක් එනවා. මොකද්ද ප්‍රශ්නය? එකතු වෙනකොට ඒවා හැම වෙලෙම එක විදිහකට එකතු වෙන්නේ නැහැ. අඩු වැඩි. එතකොට අපි කොහොමද අඳුරගන්නේ? වැඩිපුර තියෙන වැඩිපුර තියෙන. වැඩිපුර තිබුණාද අඩුපුර තිබුණා කියලා කොහොමද තීරණය කරන්නේ? දැන් ඒ ඒකට වඩා වැඩි හයියව නැද්ද එතකොට? එතකොට කොහොමද හඳුනන්නේ? එකම දේ වතුර ගත්තොත් එහෙම අයිස් අයිස් වෙලා තිබ්බොත් ඒක වතුර වෙනයි අයිස් වෙනයි. හැබැයි ඒ උනාට එකම දේ. එකම දේ වෙන්නේ කොහොමද? එකම දේ නම් එකම දේ කියන්නේ. වතුර නම් වතුර විතරයි. නේද වතුර වාෂ්පයක් වෙන්න පුළුවනේ. ඉතින් වාෂ්පය වතුර නෙවෙයි ඒක වාෂ්පය. නෑ හඳුරවි කොහොමද ඒක මේ ඉතල තව දෙයක් තියෙනවද කියලා. ඔය මං අන්නේමයි දැන් තද ගතිය කියලා එකක් දැන් තමන් කිව්වා. මං කිව්වා ඒක එකම විදියට පවතින්නේ නෑ. එකම ස්වභාවයෙන් එකම ප්‍රමාණයෙන් පවතින්නේ නෑ. එතකොට කොහොමද අඳුරන්නේ කියලා යන්නේ. හැඩයක්. හැඩයක්. දමන දමන ගතිය වල ලක්ෂණ ටිකක් මේ කියා දෙන්නේ නැහැ. ඔක ඉතාලම වැදගත්. ඔය තාම ඔය ටික තේරුම් ගන්න ඕනේ. තනියෙන් අඳුරන්න හිම් බෑ ඒවා. හැබැයි තනියෙන් නෑ නෙවෙයි. අඳුරන්න පුළුවන් වෙන්නේ එකතු වෙලා. එකතු වෙනකොට දැන් මම කිව්වා එකතු වෙනකොට ඒවා අඩු වැඩි වශයෙන් එකතු වෙන්න පුළුවන්. එතකොට කොහොමද අපි දන්නේ එතන අඩුද වැඩිද කොහොමද අපි තීරණය ගන්නේ? ලුණු ඒ වගේ ගත්තා. ලුණු වතුර වෙනයි ලුණු කැට වෙනයි නේද? ඒක දෙකක්නේ. ඒ හතර එකතුව කියන්නේ හතර කැට වෙනකොට ගණකමට තද ගතියට එන්නේ. ඔව්. ලුණු වතුර වල ඒ හතර එක විදිහට තියෙනවා නේද? ඒක වතුර වෙන්න විදියක් නැහැ. එන වතුර වෙනකොට වෙන විදියක්, කැට වෙනකොට වෙන විදියක්. එක විදිහට තියෙනවා නම් එක විදියක්. ඈ කොහොමද වෙන්නේ ඒක? මේ වන්දන විද්‍යාව කියලා ඉගෙන ගන්නවා මොන විද්‍යාවද කියන්නේ ඔය නම් බුදු ආර්ග විද්‍යාව ගැන කතා නම් ඔය මෝඩ විද්‍යාවල ඔක්කොම වැරදයි. ඒ අනු ලං වෙලා කියනකොට තදගතිය වැඩි. හැම වෙලේම තමා විසින් පරීක්ෂා කරලා තමන් විසින් ඇති කරගත්ත තීරණයක් විතරයි මෙතෙන්දී තනාත කරන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න. තම තමාගේ නුවණින් තම තමා වෙන වෙනම මේක අවබෝධ කරගන්න. හේතුව මේ ගති පිටන ආකාරය සාපේක්ෂ වශයෙන් පමණයි අඳුරන්න පුළුවන්. මේකට වඩා මේක වැඩි කියලා Tamanට තීරණය කළ හැකි. නමුත් ඒක වෙන කෙනෙක්ට වෙනත් තීරණයකට ආපු හැකි. ඒ හින්දා තමයි බුදුහාමර කිව්වේ තම තමාගේ නුවණින් තම තමා වෙන වෙනම නිවන් දකින්න. අනුන් තුලින් නිවන් දකින්න බෑ. හරිද? තමන් තනියෙන් දැන් තීරණය කරන්න හේතුව මොකද්ද? මේවා තනියෙන් තියෙන ගති තනියෙන් තියෙනකොට අඳුරන්න බෑ. එකතු වුණාමයි අඳුරන්න පුළුවන්. එකතු වුණාම අඳුරන්න පුළුවන් වෙන්නේ තවත් දෙයක් එක්ක සංසන්දනය කරලා විතරයි. ඒකදී තමන්ගේ තීරණය. හරිද? දැන් උදාහරණයක් කියන්නකෝ දැන් මේ වතුරේක කෙනෙක් කියනවා හරිද රස්නේ කියලා තව කෙනෙක් කියනවා ඒක රස්නේ නෑ කියලා. හරිද? ඇයි ඒ දෙන්නට දැනෙන්නේ දෙආකාරයකට. එහෙනම් කවදාවත් කවුරුත් කියන එකක් මත තීරණය කරන්න එපා කියලා කිව්වෝ ඕම ඔකට. මම ගියේ ඉඳන්ම කිව්වනේ. හරිද? ඊයේ දමක තමන් තනියෙන් කරන වැඩක් විතරයි මෙතන තියෙන්නේ. ඔකට අම්මටවත් තාත්තටවත් ඥාතිවරට බුදුහාමටවත් උදව් කරන්න බෑ. කියලා දෙන්න පුළුවන් කරන්න ඕනේ තමයි. හරිද දැන් කියන්නේ? මේනම් ගතිය අඳුරන්න නම් ගතිය සාපේක්ෂව අඳුරන්න පුළුවන් වෙන්නේ ඒක අනිවාර්යයෙන් දෙකක් එක්ක සංසන්දනය කරන්න වෙනවා. අවස්ථා දෙකක් අරන් සංසන්දනය කළයි මේකට වඩා මේක වැඩි. මේකට වඩා මේක අඩුයි කියලා තීරණයක් ගන්නවා. මිස ගතිය Tamanට নিরপেক্ষ වශයෙන්. নিরপেক্ষ වශයෙන් කියන්නේ තනියෙන් හොයන්න බෑ. මේ ගතිය පැවතීම තුළ එහි ස්වභාවයන් තමයි අපිට හඳුනන්න පුළුවන්. තේරුණාද? දැන් මම ඉස්සර උදාහරණ කිව්වේකට. තරහ කියන එක 아무තු එකක්. වචන පිට කරනකොට ඒක තරහ. තරහත් එක්ක එකතු වෙලා බයිනවා. ඒකට ගහනවා. ඒ තරහ. බඩමුට්ටු පොලේ ගන්නවා. ඒ තරහ. කෑ ගහනවා. ඒ තරහ. හැබැයි ඒක කෑ ගහන එකවත් බඩමුට්ටු පොලේ ගහන එකවත් කියන්නේ තරහ නෙවෙයි. ඒක පණිවිඩ ගත්තොත් ඒක වෙනම ක්‍රියාවක්. හැබැයි තරහත් එක්ක කරාම තරහ ක්‍රියාවක්. ඒතර ඒක සාපේක්ෂයි. අපි කියනවා බඩමුට්ටු පොලේ ගහනකොට තරහ වැඩි. බයිනකොට තරහ අඩුයි කියලා. ඒතර අවස්ථා දෙකක් සංසන්දනය කරන්න. තේරෙනවද? ඒතර ඒක කවුද තීරණය කරන්න ඕනේ? තමයි. හරි. දැන් සාපේක්ෂයි තම තමා තනි තනියෙන් තීරණය කරන්න ඕනේ. අන්න ඒකටයි කිව්වේ පච්චත්තං වේරිතබ්බෝ විඤ්ඤෝහේ. නුවණින් තමා වෙන වෙනම දැනගන්න. ප්‍රත්‍යක්ෂ කියන්නේ ආන් ඒකට. වෙන වෙනම තමන් දැනගන්න ඕනේ. දැන් තමා තනි තනියෙන් වෙන වෙනම අඳුර ගන්නවා. කවුරුත් කිව්වට බෑ. දැන් ඔයාලට වෙලා තියෙන්නේ කවුරුත් කියන හින්දා ආගෙන හිටියා මිස ඕම් ඔක කරන හැටි ගියා දුන්නේ නැහැ කවුරු. ඒකයි තන්නේ. දැන් එතකොට දැන් තමන් දැනගන්න ඕන මේ ගතිය අඩුවෙන් පිළිහෙනකොට මොන වගේ ස්වභාවයක්ද වැඩි වෙනකොට මොන වගේ ස්වභාවයක්ද ආන් එක දන්නේ නැතුව තමන්ට ඒ ගතිය හොයන්න බෑ. එහෙනම් මොකද දැන් ගති හතරක් ගැන කිව්වා. අටවි කියන්නේ තද ගතිය, ආපෝ කියනවා ගෙන ගතිය, තේජෝ කියනවා උෂ්ණත්ව ගතිය, වායෝ කියනවා හමායන ගතිය. එහෙනම් ඔය හැම එකේම මොකද වෙන්න ඕනි? අඩු කියන ස්වභාවයක් තියෙනවාමයි වැඩි කියන එකක් තියෙනවා. ඒතර අඩු වෙනකොට එක ලක්ෂණයක්, එක විදිහක් ඒක වැඩි වෙනකොට වෙනත් විදිහක්. තේරුණා? එහෙනම් ආන්ගේ දෙකම තමයි දැනගන්න ඕනේ. ආන් එක දන්නේ නැතුව තමන්ට ගන්න බෑ. ඒතකොට ඒක අඩු වැඩි වීම තුළ ලක්ෂණ කීපයක් එන්න පුළුවන්. දැන් මම කියන්නේ තරහයි ලක්ෂණ එකක් නෙවෙයි ගොඩක් තියෙන්න පුළුවන්. හරිද? බණින එකත් තරහා පරසවචන කියන එකත් තරහා එතකොට ගහන එකක් තරහා කෙනෙක් බඩු මුට්ටු පොලේ ගහන එකක් තරහා ඒක ඉරියව් වෙනස් කරන එක ඒක ඔරෝණ එක ගොරෝණ එක ඒකත් තරහා හැබැයි ඒ තරහේ ලක්ෂණ ගොඩයි හැබැයි එතකොට ඒ ඔක්කොම තරහට අයිති නැද්ද තරහ ගතියට ඒ ඔක්කොම ලක්ෂණ අයිති දැන් තරහ ගතිය දිනනවා කියලා අඳුරගන්න මම අර ඔක්කොම ලක්ෂණ දැනගන්න ඕනේ නැද්ද දැනගන්න දන්නේ නැත්නම් Taman තියෙන එක ආයක තරහ නෙවෙයි කියලා දිනන. නමුත් ඒකත් තරහ. හරි. එහෙනම් පටවි ගතිය කියන එක Taman කොතනක හරි අඳුරන්න නම් පටවි ගතියේ සියලු ලක්ෂණ Taman දැනගන්න. අඩු වැඩි වීම කියලා. අඩු සහ වැඩි කියන තමයි ලක්ෂණ දෙකයි මූලික වශයෙන් තියෙන්නේ. නමුත් ඒකත් එක්ක ස්වභාවයන් කිහිපයක් තියෙන්න පුළුවන්. හරිද? ආ දැන් එහෙනම් ඕම් මේ කිව්ව කීට අනුව මට කියන්න කොතන හරි පටවි ගතිය තියෙනවා නම් පටවි ගතිය අඳුරන්න ඒ පටවි ගතිය අඩු වෙනකොට තියෙන ලක්ෂණය මොකද්ද? වැඩි වෙනකොට තියෙන ලක්ෂණය. ඒකට සිංහලෙන් කියන්නේ තද ගතිය කියලායි. හරිද? එනත්තම් අහන්නේ දැන් තද ගතිය අඩු වෙනකොට මොකද වෙන්නේ? යම් වස්තුවක් වැඩි වෙනකොට මොකද වෙන්නේ? තද ගතිය අඩු වෙනකොට ක්‍රම්බල් වෙනවා නේද? සෑන්ඩල් හ්ම් කෙනෙක් කැඩෙනවා. ඔව් කැඩෙනවා. එතකොට තද ගතිය අඩු වෙනකොට කැඩෙන්න පුළුවන් වැඩි වෙනකොට මේ නැටි වගේ දැන් මේ කෝපෙන් පොඩි හයි කරලා තියෙනවා. හකලා තියෙන පුළුවන් වැඩි වෙනකොට. ඔව්. තද ගැටි වැඩි නම්. වැඩි නම් හයි වෙලා තියෙනවා. අඩු නම් කැඩෙනවා. තද ගැටි අඩු නේවා. එහෙම කියන්න බෑ කියන්න පුළුවන් ක්‍රමය කියන්නකෝ. තදම දැන් කෝපෙත් කැඩෙන්න පුළුවන්. කෝපෙත් කැඩෙන්න ඕ. කෝපෙ කැඩෙන්නේ නැහැ කියන්නේ කොහොමද? නැහැ නේද? ඈ? මම කියන්න බෑ කියන්න පුළුවන් ක්‍රමය දැන් හොයාගන්න ඕනේ. ඒක තමයි මටත් ඕන දේ. මැටි ගොඩක් ආස්ති ගොඩක් මැටි ගොඩක් වෙලා ඔබට වෙලා ඒක වැශිවාටෙන් තද ගතිය තියෙනවා අනිත් මැටි අවස්ථාවේදී ඒකේ වැగిරෙන ගතිය දකි. දැන් එක ගතියක් කියලා ඉවර කරනවා පහ වැగిරෙන ගතිය අර ඔක්කොම කලවම් කරනවා. මැටි ගොඩක් වේල් ගඩොලක් කිව්වොත් මැටි ගඩොලක් කිව්වොත් ආ ගඩොලක්. ඒතකොට ඒක තාම එතකොට තද ගතිය වැඩි ඒකේ. හ්ම්. ඉතින් වැඩි අඩු කියලා දැන් මම කියන්නේ වැඩිද අඩුද කියලා තීරණය කරන සාධක දෙකක් ඕන. ඒක ඉතින් ගඩොල පුච්චන්න කලින් බැලුවාම ඒකේ ඒ හතරම තියෙන්න පුළුවන්. හතරම තියෙනවා. අරක පිච්චුවාම මට හතරෙන් වැඩක් නෑ දැන්. මට ඕනේ එකයි. අඩුව තියෙනකොට නමන්න පුළුවන්. අඩුව තියෙනකොට නමන්න පුළුවන්. හා. වැඩි තිබුණාම ඒක දෙක කැඩෙන්න පුළුවන්. තද ගතිය දැනෙනවා. අරක ගොඩක් ශාන්තිය දෙනවා. මොකද කියන්නේ නැහැ. තද ගතිය එතකොට වැඩි නම් නැමෙනවා කියලාද කියන්නේ අඩු නම් අඩු නම් නැමෙනවා හා අඩු නම් නැමෙනවා නමන්න පුළුවන් වැඩි නම් කැඩෙනවා නමන්න බෑ නමන්න බෑ කැඩෙනවා හා දැන් තියෙනවා ඔන්න බාලම්ම දැන් ඔහොම 10ක් 10ක් කියවිද යාමට මම කියන මේ මේ මේකට දැන් ඔන්න පීරිසි කොප්පෙත් මේ මේක තියෙනවා මේ මේක කියමු පීරිසියක පීරිසිය තියෙනවා දැන් මතන තියෙනවා යකඩ පීරිසියකුයි මැටි පීරිසියකුයි හරිද <laughs> අද කෝකේ තද ගතිය වැඩි. දෙකීම තද ගතිය කියන්නේ තද වුණාම යකඩ මැටිද කියලා නෑ. හරි එහෙම බෑ දැන් දැන් තමන් කිව්වා ලක්ෂණය. තමන් කිව්වේ කඩන්න කැඩෙනවා කිව්වා තද ගතිය වැඩි නෑ. හරිද? අඩු නම් නැමෙනවා කියලා කිව්වා. දැන් මට කියන්න යකඩ පීඩිතයේද තද ගතිය වැඩි මැටි පීඩිතයේද? දෙකේම එක වෙන්න බෑ වෙනස් උනේ ඒ හිඳයි ඒක යකඩ සහ මැටි කියලා දෙවද්දී දෙවිදියකටපත් උනේ මේ ගතිය වෙනස් හින්දා. දැන් උදාවක් කරේ. ගතිය එක සමාන නම් එක සමාන විදියකටම තමන්ට තමයි තමයි තමන්ට අඳුරන්න ලැබෙන්නේ. ගතිය වෙනස් හින්දා තමයි වෙනස් ස්වභාවයන් දෙකක් විදිහට තියෙන්නේ. දැන් මට කියන්න ඔය යකඩ පීලිසියද තද ගතිය වැඩි මැටි පීලිසියද? අම්බුනේ වැලි වීදුරුව මේ ගන්න පුළුවන්ද? වැලි විදුරේ ඕන එකක් ගත්ත හැකි. ඕන එක මට බලන්න යන්නේ. විදුරක් කරුණාම ආපහු කුඩු කුඩු වෙලා වැලි වගේ වෙනවා. වැලි වලින් තමයි විදුර හදන්නේ. හරි. එතකොට දැන් කෝකද තද ගතිය වැඩි කියලා මගේ ප්‍රශ්නේ. තද ගතිය විදුරේ තද ගතිය වැඩි. ඒකද වැලි? වැඩි තද ගතිය අඩුයි. ඇයි? ඇයි ඒකනේ මේ මේ කුඩු කුඩු තියෙන ක්‍රම්පුනේ. මේකත් කුඩු කුඩු වෙනවා නේද? ඔව්. ඉතින් ඒක කරුණාමනේ. ඒක හරි කතාවක්. එහෙම කියලා හරියන්නේ. හරි ඒක යකඩේ කම්බි දෙකක් අත ඝනකම කම්බියකුයි, කීනි කම්බියකුයි, බගට් කම්බියකුයි. ඒකට අනිත් තද කම්බිය කියලා දැන් අපි යකඩ කුරු දාන්නේ ඒකක් නවන්න බෑ තද ගතිය වැඩි. බගට් එකක මොකක්ද බැරි. දැන් අල්ලනකොට මං කියන්නේ. අල්ලනකොට තද ගතිය වැඩි අනිත් එක නැවෙන. ඒකේදී <laughs> ඒ කියන්නේ චූටි කම්බියක් නවන්න. චූටි කම්බියක් ඉක්මනින් නැවෙනවා. නැවෙන ගතිය. එතකොට ඒකේ තියෙනවා නම් ශිරාට එතකොට තද ගතිය කියන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ දැන් මම අහන්නේ තද ගතිය. මේකේ දැනෙන විදිය දැන්. මොකක්ද දැනෙන්නේ? යක්කද ස්පර්ශයෙන් මන් කියන්නේ. ස්පර්ශයෙන් මොනවද දැනෙන්නේ? හා. එකක තද ගතිය දැනෙනවා අර කියන්නේ. මොකද තද ගතිය කියන එක තමයි මාත් අහන්නේ. තද ගතිය අඩු නම් මොකද වෙන්නේ? වැඩි නම් මොකද වෙන්නේ? රළු ගතිය රළු බව. මොකද? රළු ගතිය මුදු බවයි. රළු ගතියයි මුදු ගතියයි කියලා දෙකක් තියෙනවා. ආන් තද ගතිය එක ලක්ෂණයක්. තද ගතිය මොකක් වුණොත් රළු වෙන්නේ? වැඩි වුණා. ආ තද ගතිය අඩු වුණා. මෘදුයි කියලා කියනවා. හරි. තද ගතිය වැඩි සහ අඩු කියන එකේ එක ලක්ෂණයක් ඒක. තද ගතිය අනුව අපිට අඳුරන්න නම් ඒක රළුද සිනිඳුද කියලා තීරණය ගන්න. හරිද? ඒ වස්තුවේ සිනිඳු බවක් තියෙනවා නම් එතන තද ගතිය අඩුයි ඒක සාපේක්ෂයි. හරිද? රළු නම් ගොරෝසු නම් තද ගතිය වැඩි කියලා කියන්න පුළුවන්. හරි. තව තව තියෙනවා. ඒ ඔක්කොම දැනගන්න ඕනේ කියලා මම කියවනේ මුලින්ම. ඔක්කොම දන්නේ නැත්නම් වැඩ වර්ධිනවා යම් තැනක වලදී. හරිද? දැන් මම කිව්වා ආ එකම විදිහ මම දෙන්නම් දෙකක්. මොන් දැන් එකම ආකාරයෙන් තිනිදුවට තියෙන යකඩ පීරිසෙකුයි මැටි පීරිසෙකුයි තියෙනවා. හරිද? කොහේද තදගතිය වැඩි? ඈ එකම ආකාරයෙන් තියෙන යකඩ පීරිසෙකුයි මැටි පීරිසෙකුයි. දැන් දෙකම අත ගාලා බලන් දෙනවා. අත ගන්න නැතුව තියෙන්නේ ගන්න බෑ. සළුවේ සින්දුවේ කියන එක දැන් මං අත ගාලා කියන්න බෑ. දැන් මම මේක අත ගාලා කියනවා හරිද? මේක සින්දුවේ කියලා. ඇත්තද? තමන් නිගමන එකට එන්නේ. තමන් නිගමන එකට. තමන් නිගමන එන්නේ මොනවා කරලාද? දෙකම පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා මොකද කරන්නේ ඒකට? තමන් ස්පර්ශ කරලා. ඒ ස්පර්ශ කරලා බලන්න. හරිනේ? හා. ස්පර්ශ කරන්නේ නැතුව එහෙම බෑ. ඒක තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලා. දැකලා එහෙම කියන්න පුළුවන්ද ඒක? බෑ. බෑ. ඇයි බැරි? ඇහැට තද ගතිය පේන ඇහැට තද ගතිය පේන එකක් නෙමෙයි තද ගතිය තමන්ගේ ස්පර්ශයෙන් දැනෙන එකක් අර අලු බව සීඳු බව කියන්නේ ඒක තේරෙන්නේ ඇහැට විතරයි ඇහිලා ශබ්ද වලින් කියන්න පුළුවන්ද ශබ්දෙන් කියන්න පුළුවන් තදයි කියලා එහෙම ගඳෙන් පුළුවන්ද රසෙන් ඒක වෙනවා බෑ ඒ කියන්නේ අපි පරිේෂණය කරන්න වෙන්නේ අපිට මේ ආයතන වලින් ඒ කියන්නේ කියාදේ ආයතන වලින් පරිේෂණය කරනකොට අපිට බෑ ඇහෙන් දැකලා කියන්න බෑ ඒක හරිද ගඳෙන් කියන්න බෑ ඇහිලා කියන්න බෑ තද්දේ තමයි රසින් කියන්න බෑ ස්පර්ශයෙන් හරිනේ? ආ එතකොට දැන් මම ඇහුවා ප්‍රඥාට ඒ කිව්වද ඒ හරියි තදගති එක ලක්ෂණයක් තමයි රළු බව සිදු බව. නමුත් දැන් මම කියනවා තමන් ස්පර්ශ කරනකොට රළු ස්වභාවය එකම ආකාරයේ තියෙන පිරිස් දෙකක් තියෙනවා. හරිද? දෙකම එක ආකාරයේ. නමුත් දැන් ඒක දෙකක් වෙන්න වෙන්නේ ඇයි මොනවාරි ගති ස්වභාවයේ වෙනසක් තියෙන නිසා. මද බරයි සහල්ුයි කියන එකත් තදගතියේ ලක්ෂණ දෙක. හරියට හරි. අට තදගතිය වැඩි නම් මොකද වෙන්නේ? බර කියන ස්වභාවයටපත් වෙන්න පුළුවන් යම් තැනක. තදගතිය අඩු වෙනකොට සැහැල්ලු වෙනවා. එතකොට ඕම් වේ ලක්ෂණ ඔක්කොම මම දැනගන්න ඕනේ. තව කියනවා ලක්ෂණ දෙකක් ඒ මොනවාද? තා දෙනවා Tamanට ඒක මෘදු මොලොක් කියන ස්වභාවය කියලා කියන්නේ මොලොක් කියන එක. හරිද? මොලොක් බව. දැන් අපි ඔය ස්පොන්ජියක් වගේ ගත්තාම මොකද වෙන්නේ? මෙලෙක් කියලා කියනවනේ. අපි ඒක ගඩලොක් වගේ ගත්තාම ඒක හයියයි කියලා කියන්නේ. හරිද? ආන් එහෙම ස්වභාවයක් රළු සිනිඳු ගොරෝසු සහල් බර සහල්ලු රළු සිනිඳු මෘදු මොලක් කියලා ඔය කියන ලක්ෂණ ඔක්කොම මොනවාද? පටවි ගතියේ ලක්ෂණ නැත්නම් තද ගතියේ ලක්ෂණ. දැන් ඔය ටික ඔක්කොම තේරෙන්නේ කොහාටද? ස්පර්ශයට. කාටද? Tamanට. තේරෙනවද දැන් කියන එක? ආන් ඒක තමයි පටවි ගතිය එහෙනම් යම් තැනක පඩවි ගතිය එකතු වෙච්ච වෙලාවක තමයි මේ තේරෙන්නේ නෑ තනියෙන් තේරෙන්නේ නෑ. ඒක පඩවි ගතිය යම් තැනක තියෙනවා නම් එතකොට අඳුරන්න තමයි මොකද කරන්න ඕනේ? ස්පර්ශ කරන්න ඕනේ. ස්පර්ශ කළ මොනවා තමයි එතකොට තේරෙන්න ඕනේ? මොකද ස්වභාවය නේද මම දැන් අහන්නේ. දැන් කියා දුන්නේ. තද ගතිය තමයි යන්නේ. තද ගතිය තියෙනවා. වලද සිනිදුද. එහෙම නැත්නම් වලද සෑහලද මුදුද මොළොද. හැබැයි ඒක ගන්න අනිවාර්යෙන් දෙකක්වත් පරීක්ෂා කරන්න ඕනේ. සාපේක්ෂයි මේ. හරිද? දැන් උදාහරණයක් කියමුකෝ. දැන් මට කියන්න මේකද සිනිදු මේකද සිනිදු. කියන්න බෑ. කියන්න බෑ. ඒ කියන්නේ බැරි? ආ ඒක ස්පර්ශ කරලා බලන්න. ආ දැන් මං අත ගාලා බලන්න කියන්න බලන්න. මේක සිනිදුයි? කොහොමද කියන්නේ? ඒක ශෛෂ්ඨික. ඒක නෑ මේක තායි නෝ මේ. මේක මේ දිග මේ දිග. මේක මැට් ටෙච් එකක් තියෙනවා. මේක මේක මේ තියෙන පාට කැලක් තියෙනවා. <laughs> ඒක ඒ වගේමයි. ඒ වගේමයි. කොහොමද? තමන්ට විතරයි. තමන් ස්පර්ශයෙන් කියන. එක එක්කිනාට දැනෙන වෙනියත් වෙනස්. ඒක තමයි කිව්වේ එක එක තනි තනියෙන් දැනගන්න ඕනේ කියලා මම මුලින්ම කිව්වේ. ඒක කිව්වේ කවුද? එහෙනම් කවුද දන්නේ? තමන්. එහෙනම් තමන් මේක අඳුරගන්න මොකද කරන්න ඕනේ? ස්පර්ශ කරන්න. එහෙනම් තමන් ස්පර්ශ කරන්නේ නැතුව මේක කියන්න පුළුවන්ද? හා. දැන් තව ප්‍රශ්නයක් අහන්න. දැන් ඔන්න තමන් මේක ස්පර්ශ කරලා තියෙනවා. හරිද? කලින් අත ගාලා තියෙනයි. කලින් අත ගාවියෝ. ආ තමන් උදේ අත ගාවියෝ මේක උදේ අත ගාවා. දෙයට කාලේ බැලුවා තමන්ට දැනුණා. දැන් අහනවා මේක සරුද සින්දුද? වෙනස් වෙන්නේ බෑ කියන්නේ. ආය අල්ලලා කියන්නේ බෑ. ආය අල්ලලා කියන්නේ. කවුදනේ කවුරුන් හොරලා කියන්නේ. අත ගන්න නැතුව කියන්නේ. අහන්නේ එතකොට නුවණක් තිබුණ පමණට එහෙම නැත්නම් මතකය තිබුණ පමණට මතකයෙන් කිව හැකිද රළු බව සින්දු බව. එහෙනම් කොයි වෙලාවෙද කියන්න පුළුවන්. ස්පර්ශ කරන වෙලාව. ඕනම කන්දර මතක තියාගන්න ඈ. එහෙනම් යම් කිසි තැනක පටවි ගතිය තියෙනවා කියලා යමෙක්ට කියන්න පුළුවන් වෙන්නේ ඒ ස්පර්ශ කරන වෙලාවේ ඔහුට පමණයි. එහෙනම් වෙන මේ දැන් මෙතෙක් කල තමන් වරේ පටවි මෙහි පටවි තියෙනවා කියලා කිව්වනම් කිව්වේ පට්ටපල් බොරු විතරයි කියලා මතක තියාගන්න. අරක මේක කිය කිය ඉන්නම් බොරු කිය කිය. ඒක තමයි ඒකට. හරිද? බුදුහාමරෝ කරපු වැඩේ කරන්නේ නැතුව තමන් බුදුහාමරෝ කිව්ව දේ කිය කිය බුදුහාමරෝ වගේ හිටියා. ඒක වෙලාදී. මම වෙලා දින්නේ. දැන් බුදුහාමරෝ කියන එක අහගෙන බුදුහාමරෝ කියන විදිහට කිය කිය කිය කිය හිටියා බුදුහාමරෝ කරපු දේ කරාගෙන. දැන් දැනන බුදුහාමරෝ කරපු දේ. ඕනක තමයි කිව්වේ චරාත ධම්මේ කියලා. ක්‍රියා කරලා එම් නැත්නම් ආකාරවති සද්ධාව ගැන කරලා තමන් දැනගන්න. මේක අත ගන්න නැතුව මේ ලෝකෙ මොකාටවත් කියන්න බෑ මේක රවුලි තින්දුද කියලා. මං අත ගාවට කියන්න බෑ බුදුහාමර අත ගාවට ඔයාලට කියන්න බෑ. දැන් තේරෙනවද ඔයා කොල්ල දෙන්නේ මේ වැඩේ? බුදුහාමර කරන්න තියෙන දේ කරලා තමයි කිව්වේ. තමන් කරන්න දෙන දේ කරන්නේ නැතුව කිව්ව දේ අහගෙන ඒක කී කියා හිටියා කියන එක දැනයි කොල්ල. ධර්මී භාවිතා කරනකොට මොනවද කරන්නේ කියලා මෙච්චර එකක්. ඒ වෙනුවට තමයි ධර්මී භාවිතා කරනවා. කරලා දැනගන්න. එහෙනම් තමන් අල්ලලා දැනගන්නවට තමයි කිව්වේ සම්දිත්තිකයි කියලා. මේ මොහොතේ ඒක කරනවා තමයි කිව්වේ අකාලිකයි. ඊයේ දැනගන්නත් බෑ ඒක හෙට දැනගන්නත් බෑ මේ මොහොතේදී මේ தත්ත්වය Tamanට තේරෙයි ඊට හදන්නේ ඒහි පාස්තිකයි මේක පරීක්ෂා කරන්නේ නැතුව වෙන මොකක් පරිදා මේ වගේ වෙන ඕන එකක් අත ගෑවොත් Tamanට මේ ගැන කියන්න බෑ එහෙනම් මේක තුලට එන්න ඕනේ ආන් එකයි ඒහි පාස්තිකයි කියනවා Taman තුලින්මයි ඕපනායකයි මේක තුල විතරයි ඒ ගුණය මතුවෙන්නේ මේකේ ගුණ මේකෙන් දකින්න ඕනේ පච්චත්තම් වේ දබ්බෝයි තම තමාගේ නුවණට වෙන වෙනමයි වැටෙන්නේ දැන් තේරෙනවද කියන කාරණේ? දැන් ඔක කරාද මෙච්ච දාලා? ඈ? නෑ. එහෙනම් කර කර හිටියා. දැන් හරිද? මෙන්න පටවි ගතිය කොහේ තිබ්බත් දැන් තේරෙනවද කරන්න ඕනේ හැඩේ මොකද්ද? එවෙලේ. එවෙලේ. ඒ මොහොතේ විතරයි කියන්නේ. ස්පර්ශ කරලා බලන්න ඕනේ. මොනවද තේරෙන්න ඕනේ? අලු බවක් හෝ දින්දු බවක්. බය ආන්නේ. දැන් එතකොට යම් වස්තුවක ගොරෝසු බව තිබිලා සිඳු වෙන්න පුළුවන්. හරිද? ඒක ගොරෝසු බව තිබිලා බර වෙන්නත් පුළුවන්. එකම වස්තුවේ තැන් දෙක එක තැනක් ගොරෝසු තව තැනක් සිඳු වෙන්නත් පුළුවන්. ඒක ඒ තැන ඒ ගති පිටන ආකාරය අනුව වෙනස් වෙනවා. හරි? එහෙනම් මේක අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ තම තමා තනි තනියෙන් මේක තේරුම් කරගන්න කියලා කිව්වෝ. නැ කවුරු කියනින්ද පිළිගන්න එපා. Tamanට වෙනවනම් පිළිගන්න නෑ. හරිද? සාපේක්ෂව සාපේක්ෂව එහෙනම් තමන්ම දැනගන්න. ඔව් එහෙම වෙන්නේ ඒ දෙන්නාගේ ස්වභාවයන් දෙකක් ඉඳලා. ඒක තමයි බුදුහාමරගේ. බුදුහාමරගේ ඥාන එකක්, අරිත්තාමර ඥාන එකක්, මුගලන්නාර ඥාන එකක්, අනුද්දාර ඥාන එකක්, මගේ එකක එකක්, මාත්‍යාගේ එක වෙන එකක්. ඒක Tamanට ඕනේ දැනගන්න. හැබැයි නිවන් දැක්කම ඔක්කොම එකයි. ඇයි ඒ? එතන මොකක්වත් නැති ඒක. ඒක හරියට මොකක්ද? හරිද? එතකන් තාපේක්ෂමයි මේ ලෝකේ ඔක්කොම. හරිද? හැබැයි කවුද දැනගන්න ඕනේ? තමයි. ඔය තමන් කරන්නේ නැතුව එහෙම කියන්න පුළුවන්ද? බෑ. එහෙම බෑ. හරි. ඒක කියන්න පුළුවන් වෙන්නේ කොයි වෙලේද? ඒ වෙලේම. ඒ මොහොතේ ඒ මොහොතේ පරීක්ෂා පරීක්ෂා වලින් මොකද? හරිද? හදනන්නේ. නෑ ඕන දැනක දැන් ඕක හිවියයි. පටවි ගතිය ලක්ෂණ දන්නේ නැහැ නෑ. නැත්නම් ඒ හොයන්නේ බෑ. ඒතර පටවි ගතිය ලක්ෂණයි මේ හොයන්නේ. පටවි ගතිය හොයනවා එහෙම නෙවෙයි. පටවි ගතිය හොයන්න බෑ. ඊළඟට යනවා ආපෝ ගතිය. මොකක්ද ආපෝ ගතිය කියන්නේ? වැගිරෙන ගතිය කියලා කියනවා. හරි. වැගිරෙන ගතිය කියන්නේ තමයි ආපෝ ගතියේ නම් ආපෝ ගතියට සිංහලෙන් කියන නම තමයි වැගිරෙන ගතිය. හරි. ඒක දැන් අඩු වැඩි ස්වභාවය මොකක්ද කියලා තමයි. වැගිරෙනකොට මේ ගොඩක් පැතිරෙනවද නැත්නම් පොඩ්ඩක්ද කියලා. ඒක කොහොමද? ගොඩක් පැතිරෙනවද? ගොඩක් පැතිරෙනවද? තික්නම් හඳුරන්නේ ඒක පොඩ්ඩයි පැතිරෙන්නේ ඒක මේ ඉක්මනින් පැතිරෙනවද? එහෙමින් පැතිරෙනවා. එහෙමින් පැතිරෙනවා. ගලා එන්නේ ආ ගලාගෙන යනවා. වේගෙන් ගලාගෙන යනවාද අඩුවෙන් ගලාගෙන යනවාද? අඩුවෙන් යනවා. ආ වේගෙන් ගලනවාද වේගෙන් ගලාගෙන යනවාද කියන එක අනුව තමන් වැගිරෙන එකක් තියෙන තීරණය කරනවා. හරිද? තව තෙත ගතියයි විලි ගතියයි. තෙත ගතියයි විලි ගතියයි. තෙත ගතිය නම් මොකද වෙන්නේ? අපු ගතිය ඇලිලා තියෙනවා. ඇලිලා තියෙනවා. හා. විලි ගතිය නම් ඒක වැගිරුණාට වැගිරුණාට එතන ඇලිලා තියෙන්නේ හෙල්ලලා තියෙන්නේ නැහැ. දැන් වියලින් වැලියට හ්ම් වැගිරෙන ගතියක් තියෙනවා ඒ වැගිරලා යනවා එතන ඇල්ලෙන්නේ හ්ම් හැබැයි uh, තෙතක තෙත වැලියට කබවල පුළුවන් කබවල වතුර වගේ ගන්න ඒ කබ ගත්තොත් දැන් මම කිව්වේ පේන එකකින් කියන්නේ දැන් ඉතින් දැක්කාම අර වැග්ගි වෙන සෙමසොට්ටු වගේ තියෙනකොට බැලුවම දෙකේ සාපේ ඉතින් තියෙන ඉතින් මේක තියෙන්නේ සාපේක්ෂව දෙකක් අරගත්තොත් සොට්ටු වල තියෙන ගතිය අර උකුවට වගේ තිබුණා අර ගල නිකන් නහය හනි නිකන් වතුර වගේ වැක්කෙනවා දෙකේ ස්වභාවය ගලන ගතිය තියෙනවා ඒකේ වෙනස් විදිය දෙක නැතිදී ඒ කියන්නේ ඒක එක වැඩි එකට වැඩි නම් අඳුරන්නේ වැඩි නම් ඒකේ ස්වභාවය වැඩි නම් අඳුර ගන්න විදියත් අඩු නම් අඳුර ගන්න විදියක් ඕනේ. පටවි ගතිය වැඩි නම් අත ගෑවම ගොරෝසුයි කියලා තේරෙනවා. කොටු කොලවන කාට ඌරනකොට ඒක නිකන් අයි කිපුම් යන කර වාගිරි කියන්නේ. ඒ කෙනාට විතර යනවා. කෙනාට තමන්ටනේ බලන්නේ කිව්වා. ඔය කෙනාට නේ ඕන කෙනෙකුට අත ගාලා බැලුවා කියලා. මොකද තහනන්ගේ අල්ලන්න තමයි. තමන් ඒක එහෙම නෝ. වැගිරි. ඒක මම දැන් Tamante එහෙම දැන් හෙම්බිරිස්සාවේ මුල්ලාවදීක තියෙන එකයි පැවිදා ඒ කියන්නේ එහෙම ගියාම අර ආ මට කියන්න වැగిරෙන ගතිය කියන එක දැන් මේ පීරිසියේ තියෙනවද නැද? පීරිසිය ගැන කතා කරන්න මොකුත් කතා කරන්නේවා ඔය දා මොලේ අවුල් කරගන්න නැතුව පීරිසියේ වැగిරෙන ගතිය කියන එක තියෙනවද කියලා යහන්නේ දැන් තමයි. අඩු වෙන්නේ. අඩු වෙන දේ කියලා අපි දැන් තියෙනවද කියලා අපි දැන්. තියෙනවා. ඈ? මේ බීරි තියෙන. ආයි වතුර ආයි වතුර දාන්න. වතුර දාලා හරි ගන්න නැත්නම් හරි ගන්න මං අහන්නේ පීරිසිය තියෙනවා කියලා. වතුර දැම්මත් එකයි මට ඕක ගින්දර දැම්මත් එකයි. ඒ අඩු ඒකේ ගොඩක් අඩුවෙන් තියෙන්න ඕනේ. ඒක මොකක්? කියන විදියක් නැත්තම් දන්නේ නැහැ කියන එකයි කියන්නේ. හදගතිය ගැන කතා කරේ නෑ දැන් ආන්නේ වැగిරෙන ගතිය. තියෙනවා. තියෙනවා කොහොමද නඳුරන්නේ? හඳුරන්නේ ඒ පීරිසිය ස්පර්ශ වෙන සර්ෆස් එක. හ්ම්. ඒ වගේ තියෙනවා. අතකට රවිලා දෙන්න පුළුවන්. අතගාලා මම අතගාලා මම බලන්න. නැගේ නැගලා. අතගාලා නැගේ නැගලා දෙනවා. මොකද වෙන්නේ? මේසෙත් අතගාගෙන ගියොත් පීරිස ළඟට ගියාම ඒක වැගෙන්න කියලා. ඒක ලැකලා මොකද මොකද? කුඩු කරාම හා හයි ප්‍රෙෂර් එක මෙන්න කරොත් එතකොට චුට්ටක් හරි ජූස් එකක් කනවා. ජූස් <laughs> එකක්? ජූස් අද. පිරිසි ජූස්. පිරිසි ජූස්. පොඩ්ඩක් හරි නැවත. මොකක්ද මම කියන්නේ දැන් ඔය ඒක උණුකමත් පුළුවන් අවුද? ආය නැවත මේක. වැගිරෙන ගතිය කියන්නේ මොකද? පෙන්නන්න බෑ. අතගාලා කියන්නේ. නෑ නෑ පෙන්නන්න පුළුවන් දැනගන්න පුළුවන්. පෙන්නන්න තමන් උණු කරලා කුඩු කරලා ආයි උණු කරලා ආයි මුළු තත්ත්වයට දැන් මොක මැටි තත්ත්වයට ආවම ඒ මැටි තත්ත්වය ගැන කතා කරන්නේ දැන් මේක තියෙනවා කියලා හැමියා මැටි කොල කරන්නේ වෙලාවක් නෑ මම හිතන්නේ මේකේදී මාරි කියලා ඔය පියරිසිය හදන්න ඔය පියරිසිය හදන්න පියරිසිය හදන්න ඕ වතුර දැම්මනේ කොහොමද දෙනවා කියලා කියන්නේ? පෙන්න මේ කොහොමද? තමන් පියරිසිය හැදුවා නම් ඒක යාසාවල ඒ කස්ටෝනිකේ බැග් එකේ තිබ්බ. දැන් තමන් හැදුවද මොකක් හැදුවද දන්නේ දැන් මේක තියෙනවා කියන්නේ තේරෙන්නේ. ඒක ප්‍රෙස් කරන ෆයිබර්ස් දාලා ප්‍රෙෂර් එකක් දාලා මේක කරාට පස්සේ ඔකේ පියරිසිය පොඩ්ඩක් හරි පොඩ්ඩක් හරි වෙනවා. දැන් ඔක ඇපෑලියෙන් තියෙන වැගිරෙනවා නේ. වැදිනා නේද වැටෙනවා. ඒක ස්වභාවයෙන් ඔගේ ආපෝ ගතිය අපිට හොයාගන්න බෑනේ. මොකද? ඔව් ඔය තියෙන ස්වභාවයෙන් අපිට ආපෝ ගතිය හොයන්න බෑ. ඒක මං ඇහුවේ ප්‍රශ්නේ ආන්ගේ හිත තමයි මේකේ ආපෝ ගතිය තියෙනවද නැද්ද කියලා. දන්නේ දන්නේ නැහැ. දන්නේ අපිට අපිට මේ පරීක්ෂා කරොත් මෙහෙම ඔය ස්වභාවයෙන් නැහැ. අත ගන්න හොයන්න බෑ. ඔක්ක අත ගන්න. එහෙනම් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ සෑම වස්තුවක්ම සතර මහා ධාතුන්ගෙන් එහෙම නැත්නම් ඔය පට ව්‍යාපෝ තේජෝ වායු හතරෙන්ම හැදෙනවා කියලාද දෙකකින් තුනකින් හැදෙනවා කියලා හතරම හැදෙනවා ඒක බණත් ඔක්කොම දන්නවනේ දැන් ඒක පර බුරුත් කියනවා කියලා තමයි දැන් මේකේ ඊතර ආපෝ ගතිය නැහැ මේකේ තියෙන දෙකක් වෙන්නේ ඒකට අඩු වැඩියෙන් කියලා අඩු වැඩියෙන් තියෙනවා දැන් නැහැ කිව්වේ ඒක ඒක පට විගතිය වැඩි මම පට විගතිය හැම නැත්නම් මම හැම ආපෝ ගතිය කියන්නේ අපෝ වැඩි තියෙනවා අතන විදිය කියනවද? අතන එකතු කරලා අද ආයි වතුර එකතු කරලා. ඒක හදපු කතා හරියන්නේ දැන් තේරෙනවා කියනවා. දැන් තේරෙනවා. හැම වස්තුවකම ඒ කොටස් කරා මේක නයි අනිවාර්යෙන් තියෙන්න ඕනි කියලා නිකන්. කවුරු කිව්වේ? කවුරු මං කිව්වා මම පරීක්ෂා කරලා පිළිගන්නවා. මේක කවුරු කිව්වට පිළිගන්න බෑ. ඉතින් අපි තමන් තමන් කරපු දේ මට කියනවා. ආගෙ තමයි මටත් උනේ. හම්දුනේ පීවිසිය රත් කරා. ආ? ටිකක් රත් කරා ටොප් කැරෙන්න පුළුවන්. ඔව් කැරෙන්න රත් කරන්න ඕනේ බිම දැම්මා කියනවා. හරිද? මොකද මේ රත් කරාම කැඩෙනවා. කැඩෙන හින්දා රත් කරොත් මට ඕනි ආපෝ ගතියේ ලක්ෂණ මොනවාද කියලා දැනගන්න. ඒක ආපෝ ගතිය නෙමෙයි ඒක තේජෝ ගතිය. මට ඕනි ආපෝ ගතිය. ආපෝ ගතිය ප්‍රමුඛ වෙනවා. ප්‍රමුඛ වෙනවා. තේජෝ ගතිය වැඩි. එතකොට ඒ தත්ත්වය වෙනස් කරලානේ තමයි. ඒක ප්‍රත්‍යක්ෂ ස්වභාවයෙන් කියන්න බැරි නම් තමන් අඳුරට දන්නේ නැහැ. ස්වභාවයෙන් කියන්න පුළුවන්කම තමයි සියල්ල සතර මහා ධාතු කියන තීරණේ තමන් ගන්නෙ කොහොමද කියලායි මම අහන්නේ. දැන් ඔය කවු කියන හින්දානේ ඔය කියන්නේ. දැන් බුදුහාමර කියන්නේ සියල්ල සතර මහා ධාතු කියලා ඊයේත් ඔය කයි එකක් හිටිය කියලා මම දන්නේ මම මොකක් වගේ දන්නේ නැහැ කියලා මොඩියා වගේ මාත් ඉදියා. මම දන්නේ නැහැ ඒකත් දන්නේ නැහැ. මම දන්නවා. ඔක බඩ ව්‍යාපෘතේදී වගේ කයි ගැවුණා මම දන්නවා ඕක දන්නේ නැහැ කියලා. <laughs> මම හිතලා දන්නේද මම දන්නේ ඔබ දන්නේ නැති. හරි. එන්දේම ඇති. එහෙනම් ආපෝ ගතියේ ලක්ෂණ තමයි මම ගන්නෑ. ආපෝ ගතියේ ලක්ෂණ එකක් ඔයා කිව්වා වැగిරෙනවා කියන්නේ ආපෝ ගතිය එක ලක්ෂණයක් විතරයි ඔතන කියලා දෙන්නේ. ඒකේ ප්‍රතිවිරුද්ධ එකක් දෙනවා ඇලෙනවා කියලා එකක්. ඇලෙනවා. හරි. ඇලෙනවා කියන්නේ එකතු වෙනවා කියලා එකක්. වැగిරෙනවා කියන ස්වභාවය කියනවා බින් වෙනවා කියලා. නැත්නම් ඔකට පාලියෙන් කියනවා ඔය අදහසට ආ බන්ධනය වෙනවා විබන්ධනය වෙනවා. තේරුණා? මෙතන එකතු වීම කියලා එකක් තියෙනවා වෙන් වෙනවා කියලා එකක් තියෙනවා. දැන් මේ පිරිසේ කැලේ වලට කඩන්න බැරිද? ආන් මේ කඩන්න පුළුවන් ඉන්නේ ආපෝ ගතිය. වෙන් වෙනවා. ආපෝ එකතු කරන්න පුළුවන්. ඒක තියෙන්නේ තාපෝ ගතියේ. දුක ගන්න ඕන කන්න බලන්න ඔය වෙලා තියෙන්නේ හේතුව මොකක්ද දන්නවද? අර ආපෝ කියන්නේ වතුර වගේ කියලා හිතාගෙන ඉන්නේ. ඔකයි එකක් නේ. ඒක තමයි මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. මම කිව්වේ එකයි. ඔය ධර්මය තුළ තියෙන අදහස වෙනත් භාෂාවකින් කියන්න ගියාම තියෙන ප්‍රශ්නේ ඕක. එහෙනම් මතක තියාගන්න. ඔය සිංහල භාෂාවේ කියන සිංහල භාෂාවවත් නේ බුදුහාමර බණ කියලා දෙන්නේ. පාලි. එහෙනම් බුදුහාමුදුරු සිංහල නෙවෙයි කියලා මං කිව්වෝ. මෙහෙනම් සිංහලයට බුද්ධාම රකින්න බෑ කිව්වෝ මොකද? එහෙනම් බුද්ධ ආගම එහෙනම් බුදුහාමුදුරු සිංහලෙන් කියලා තියෙනවා. එහෙම කිව්වේ නෑ. එහෙනම් මගධ භාෂාව නැත්නම් පාලි භාෂාව කියවෝ මොකටයි? එහෙනම් සිංහලයට ආව පාලි භාෂාව තිබුණා මම පිළිගන්නවා. එහෙනම් බුදුහාමුදුරු ඔය කියන ආකාරයෙන් එහෙම වෙන්නේ නැති කියලා. සොයිනස් ආයෙක පැහැදිලි කරන්න. ආ පැහැදිලි කරන්න ආයෙ නේ හොඳටම පැහැදිලි කරන්න ඕනේ. එතකොට මේ කිව්වේ වස්තුවක් Taman වස්තුවක් තුලින් ඕක අඳුරන හැටි. එක්වීම කියන ස්වභාවයක් සහ වෙන්වීම කියන ස්වභාවයක්. ආපෝ ගතිය වැඩි නම් පහසුවෙන් එකතු වීම සහ පහසුවෙන් වෙන්වීම වෙනවා. ආපෝ ගතිය අඩු වෙන්න අඩු වෙන්න පහසුවෙන් එකතු වෙන්නේ නැහැ. පහසුවෙන් වෙන් වෙන්නේ නැහැ. හරි අපිට ඒ විදිහම කියන්න බෑ හරියටම. හරි. ඒක තරල මතක තියාගන්න එකතු වෙනවා වෙන් වෙනවා කියන්නේ. එකතු වෙනවා කියන එකම තමයි අර ඇලෙනවා කිව්වේ වෙන් වෙනවා කියන තමයි අර බැගිරිනවා කියලා කිව්වේ. දැන් ඔයා කිව්වේ ඒ අදහසේ ඒක ලක්ෂණයක් හරියි. මොනhari වක් කරාම ඒක රැක්කෙල්ල ගලාගෙන යන ස්වභාවය අඩු නම් ඒ කියන්නේ වැඩි අඩු නම් ඒකේ ආපෝ ගතිය අඩුයි අතර. ඉක්මනින් ගලාගෙන යනවා නම් ආපෝ ගතිය වැඩි. හරිද? දැන් අපි එදමු අපි දානවා ගානක් කියන්නකෝ. මේක තත්ත්ව තමයි තේරුම් කරගන්න. ඔන්න වතුර කෝප දෙකක් අරගෙන අපි බේසමකට දානවා. හරිද? එතකොට මොකද වෙන්නේ වතුර ටික? කෝප්ප දෙක දැන් බේසමක් අරගෙන බෝසමට කෝප් වතුර කෝප්ප දෙක දෙපැත්තකින් දානවා. එතකොට මොකද වතුර ටික පාංශුවෙම එක තියෙනවා. ආපහු අපිට වෙන් කරන්න බැරිද? කෝප්ප දෙකට කෝප්ප දෙකට ආපහු වෙන් කරන්න පුළුවන්. හ්ම්. දැන් අපි දානවා ඔය බේසමට මම බේසම විතරයි දෙන්නේ. ඒකට දානවා මැටි ගුලි දෙකක්. දැන් මොකද මේ මැටි ගුලි දෙක? එළ දෙන්නේ නැහැ. මේක මොන මොකක් වෙයිද? එළ වෙනම තියෙනවා. ඕනනම් අපිට ওই මැටි ගුලි දෙක එකතු කරන්න බැරිද? පුළුවන්. පුළුවන්. ඒක දෙනවද නැද්ද? එක තියෙනවා. ආයෙ වෙන් කරන්න බැරිද? පුළුවන්. එහෙනම් දැන් ඕන් ඕකෙන් තමන් අඳුර ගන්න. අර වතුර වඩා අර මැටි වල ආපෝ ගතිය වැඩිද අඩුද? මැටි වල අඩුයි. වතුරට සාපේක්ෂව කියන්නේ. මොකද වතුර ගැන අපිට මොකුත් කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන් වතුර එකතු වුණා භාවිත කරන්න පුළුවන්. මැටි ටිකේ ආපෝ ගතිය තියෙනවා. හැබැයි ආපෝ ගතිය අඩු නිසා ඒක ස්වභාවයෙන් තනියෙන් එකතු වෙන්න බෑ. හැබැයි එකතු කරන්න පුළුවන්. දැන් කරන්න පුළුවන්. තේරුණා? හ්ම් දැන් එහෙනම් මේ පීරිතිය දාපෝ ගතිය තියෙනවා. මේක කඩන්න පුළුවන්. හරිද? කඩන්න පුළුවන් අපාය එකතු කරන්න පුළුවන්. කඩන්න පුළුවන් එන්නේ ඇයි? අපගතියනේ බෙන් වෙනවා. ආබන්ධනේ විබන්ධනේ කියලා ඔක ලක්ෂණ කියන්නේ. තේරුණාද? එහෙනම් හැමදාම තියෙනවා කියලා කවුරුත් කියවට බෑ තියෙනවා නම් තියෙන බව තමන් දැනගන්න ඕනි. එහෙම දන්නේ නැත්නම් තමන් ඉන්නේ අර අමූලික ශ්‍රද්ධාව. ඔය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය තමයි ඔක්කොටම වෙලා තියෙන ප්‍රශ්නය. ඔක්කොමලා බණ කියවලා කියවලා කියවලා වචන සෙට් එක ගන්නවා බණේ අවබෝධය. මොකද කරලා දන්නේ එකෙක්. කරන විදිය කියාදෙන්නේ නැහැ. ඒ කියනකොට අපිත් ඔය බණ දන්නවනේ ඔය ආඳුරු කිව්වාරක නෙමෙයි ගෙනිවාර වචන ටික තියෙන කියන. වචන දන්න එකයි වචන කියන්නේ වචන නැතුව අපිට මේක ප්‍රකාශ කරන්න බෑ. නමුත් වචනේ අර්ථය තමන් ගැඹුරින් අවබෝධ කරගෙන නැතුවයි ඒ කාරණේ කියන්නේ. හරිද? එහෙනම් දැන් ආපෝ ගතිය කොහේ හරි තියෙනවා නම් Tamanට අඳුර ගන්න මොකද කරන්න වෙන්නේ? කඩන්න වෙන් කරන්න. වතුර වගේ එකක් අත කඩන්න බෑනේ Tamanට ඒක වෙන් කරන්න. හරිද? ඒකේ වෙන් කිරීමේ හැකියාවක්. වෙන් කරන්න පහසුද? වෙන් කරන්න අපහසුද කියලා පරීක්ෂා කරලා බලන්න. හරිද? එහෙම නැත්නම් ඒක එකතු වෙනවා කියලා. Tamanට මේ මේක ගත්තත් අපි හිතමු උදාහරණයක් දැන් පිටිය කියලා ගමුකෝ. පිටිය ගත්තොත් ඒක එකතු කරන්න පුළුවන්. එකතු වෙලා සකස් වෙනවා කියලා. රිවෙන් කරලා බලන්න ඕනේ. මොකද එකතු වෙලා හදනවා දැක්කොත් තමයි තීරණය කරන්නේ. මේවා මේවා එකතු වෙලා තමයි මේක හදන්නේ. හරිද? ආනක තමයි ආපෝ වැඩි වෙන්නේ. ඒත් ඇත්තටම ඔගේ ලක්ෂණය මෙහිමයි. ඔබට මතක තියාගන්න. දැන් මම කිව්වා ගති කියන ඒ වගේ ස්වභාවය තමයි මොකද්ද? තනියෙන් තියෙනකොට අඳුරන්න බෑ. හරිද? එතකොට මෙන්න මේ ආපෝ ගතිය තමයි මේ ලෝකේ මේ தත්ත්වය ඇති කරන්නේ. නොපෙනී නොතේරී තිබෙන ගති පෙනෙන තේරෙන වස්තුවක් බවට සකස් වෙන්නේ ආපෝ ගති ක්‍රියාකාරීත්වයේ. නැවත නොපෙනෙන නොතේරෙන බවකට මේ වස්තුවපත් වෙන්නේ ආපෝ ගති ක්‍රියාකාරීත්වයේ. ඔබ ක්‍රියාකාරීත්වය. එන්නත ශක්තියක් ගතිය කියන්නේ එහෙම එකක්. ඒක හැකියාවක්. ඒ හැකියාව කියන්නේ කවුරු කරන ගන්නේ ඒක ක්‍රියාවක්. ඇත්තට. තේරෙනවද? නොපෙනී තියෙන ස්වභාවයන් ගති එකතු කරලා පේන තත්ත්වයක් හදනවා. නැවත නොපෙනෙන බවකට ඒක වෙන් කරනවා. ඕ මොකයි නියම தත්ත්වය. දැන් අපි මේ හඳුරන්නේ ඒ ගති එකතු වෙලා හැදිච්ච ස්වභාවයක தත්ත්වයක් මේ කතා කරන්නේ. නමුත් මේක ස්වභාවය තමයි නොපෙනී තියෙන ගති එකතු වෙලා පේන බවක් ඇති වෙනවා. පේන තියෙන தත්ත්වය නොපෙනෙන බවකටපත් වෙනවා. කරනවා නෙවෙයි කවුරුත් නෑ වෙනවා. ඒක තමයි ක්‍රියාකාරීත්වය. හරිද? හරිද කියන එක? <coughs> උදාහරණයක් තමයි කියන්නම්කෝ. දැන් අපිට වතුර කොහෙන් හැදෙනවද කියලා අපි දන්නේ අපි විද්‍යානුකූලව දැන් දන්නවා. ඉතින් වාෂ්ප වෙලා ගිහලා වතුර එක තියෙනවා කියලා. හැබැයි වාෂ්ප වෙලා යනවා අපිට පේනවා. වාෂ්ප වෙලත් එක නොපෙනී යනවද නැද්ද? වාෂ්ප වෙලා වාෂ්ප ටිකත් අපිට පේන්නේ නැති බවකටපත් වෙනවා. නොපෙනී නොතේරී යනවා. හරිද? හැබැයි ඒක කොහෙදී හරි ආයකතු වෙලා වතුර කියලා එකක් හැදෙනවද නැද්ද? ඒක හැදෙනවා. වතුර නොපෙනී නොතේරී වෙන් වෙනවා ආයේ පේන තේරෙන බවට එකතු වෙනවා. හරිද? දැන් සල්ලෝ කියනකොට දැන් ওই බිත්තිය කියලා එකක් තියෙනවා. දැන් අපි ওই පිටියේ කෑලි කෑලි වලට ගලවල ගලවනවා පිටියේ පේන කාඩ්බෝඩ් එකෙන් බෝඩ් එක ගලවනවා ඔක්කොම කරුණා කෑලි කෑලි වයින් කරනවා. වෙන් කරාන් පස්සේ පිටියකෝ පිටියක් නෑ. නැවත අපි ඕම් ගඩොල් ගල් වැලි සිමෙන්ති පිටියේ බෝඩ් ඔක්කොම දානවා. ආයෙ මොකද වෙන්නේ? පිටියේ කියන්නේ. ආ එහෙම එකක් පේන්න පටන් ගන්නවා. එහෙමුනේ ඇයි? එකතු වෙනවා. එකතු වුණාම වෙන්නේ තේරෙන්න දිනවා වෙන්නාම නෑ. ආ මොකදමයි ආපු ගතිය හැටි. හරි. ඉතින් හොයාගන්න ඔය ඉතින් කරලා වෙන් කළා බලන්න. හරි. දැන් තේරෙනවද? ඒකත් කවුද කරන්න ඕනේ? ඒක පහසුද අපහසුද කියලා කාටද තේරෙන්නේ? කොයි වෙලේද තේරෙන්නේ? ඒ වෙලේට තේරෙන්නේ. මොකද ඒක ඒ ආකාරයෙන් වෙනස් වෙනවා. අපි උදාහරණයක් ගන්න. දැන් අපි දන්නවා කොන්ක්‍රීට් කියලා. දන්නවනේ කොහොමද? කොන්ක්‍රීට් කියනේවා. හ්ම්. කොන්ක්‍රීට් එකක් දානවා. දාපු වෙලාවක් ගන්නවා. එතකොට ආන්ගේ කොන්ක්‍රීට් එක දාපු වෙලාවෙම අපිම කොන් ලෑල්ලක් දැම්ම කොන්ක්‍රීට් එකකින්. කොන්ක්‍රීට් ලෑල්ල. දැන් ওই වෙලාවේ ඒකේ ආපෝ ගතිය වැඩිද අඩුද? වැඩි. හ්ම්. පහසුවෙන් ඒක වෙන් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ කියන්නේ ආපෝ ගතිය වැඩි. දැන් මාසයක් විතර යනවා. එතකොට ආපෝ ගතිය ආපෝ ගතිය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? වෙන් කරන්න අමාරුයි. බෑ නෙවෙයි අමාරුයි. ඇයි ඒ මොනේ? ඒකේ ක්‍රියාකාරීත්වය ගොඩක් සිද්ධ වෙනවා. ඒකේ තරලව කියන්න බෑ. හරිද? හැබැයි ආපෝ ගතිය අඩු වුණා කියලා අපි දන්නවා. ඒකයි කිව්වේ මේ මොහොත විතරයි තියෙන්නේ ගන්න පුළුවන්. පාත් එකේ වඩා ආයක එහෙනම් අපගතේ වැඩි කියලා කර කවුද දන්නේ? එහෙම දෙන්න බෑ. නේද? එදා මේ ලෝකයේ තියෙන தত্ত্বය එකයි කිසිම කෙනෙකුට ඔකින ආකාරයේ নিরপেক্ষ තීරණයක් මේක 100%ක් මෙහෙමයි කියලා කියන්න බෑ. එහෙම තමයි ඔය ඔය නිෂ්පාදකය ඔය කවදාකවත් 100%ක් කියලා කියන්නේ. උන් කියන්නේ 99.99ක් දෙනවා. අර 1000 මිහින්දා තමයි ඔක් කෙලවුනේ කියලා උන් කියන්නේ. ඒ කියන්නේ එහෙමමයි ඇයි හේතුව කියන්න බෑ. කාටද කාටද 100%ක් කියන්න බෑ. එහෙමයි. හරිද? හතර වගේ දෙකක් හරි ඈ. පටවි ගතියයි ආපෝ ගතියයි. ඔය දෙකම අවුල් දඳුරන්නේ තමයි. කොයි වෙලේද? ඒ වෙලේට පමණයි. ඒක දැන් පටවි ගතිය අඳුරන්නේ මොන ක්‍රමෙන්ද? ස්පර්ශ ගතිය. ඒක ආපෝ ගතිය. එක වෙන් කරන්න දැකලා ස්පර්ශයෙන් නෙවෙයි Tamanට ඒක දැකලා නෙවෙයි ඒ ක්‍රියාකාරකම් කරලා නුවණින් Taman මේ தත්ත්වය වටහා ගන්න. දකින්නත් එනවා. ඒක කඩලා බලන්න වෙනවා. එහෙම නැත්නම් තමයි මේක ස්පර්ශ කළා ඒකත් ඒක වෙන් වෙනවද කියලා ඒක බලලා මොනවාරි ක්‍රියාකාරකමක් කරලා නුවණින් තමයි විසා බලන්න. අර ක්‍රියාකාරකම ඕනේ හැබැයි ඈ නතු බෑ. ඔකටම නුවණ ඕනේ. අපාමන්න පටවි ගතිය අඳුරන්නත් නුවණ නැතුව කරන්න බෑ ඔක්. හරි. ඒක විශේෂයි මේකෙදි නුවණින් මසා බැලීම කියලා කියන්නේ. හරිද? එයාට යනවා තේජෝ ගතියට. දැන් ඕක නම් ටිකක් දැනගන්න ඕක නම් කියයි තේජෝ ගතිය තියෙන ලක්ෂණ මොනවද? අඩු නම් මොකද වෙන්නේ තේජෝ ගතිය? තේදලයි කියනවා. වැඩි නම් රස්නේ කියනවා. කොහොමද අඳුරගන්නේ ඒක? අලලා බලන්න ඕනේ. අලන්න නැතුව එහෙම කියන්න පුළුවන්ද? දැන් මේ වතුරේ රස්නේ තීදලද? දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? බලුවේ නැහැ. ඒ වතුරේ අත ගන්න. අපි ඇදුවේ නැති. අතට? අයන මං අල්ලනවා මං අල්ලනවා කියන්න බන්නේ. <laughs> තමන් පරීක්ෂණය තමන් පරීක්ෂණය හා එහෙනම් අපිත් එක්ක එන්න එපා තමන් තනියෙන් කරගන්න එක තියෙන්නේ එහෙනම් අපි කතා බෑ තම තමා තනි තනි කිව්ව ඕක මොකද තමයි එහෙනම් කාත් එක්කව දියන්නේ හොඳගෙන යන්න තමන් තනියෙන් කරගත්තොත් තමයි හරිද එහෙනම් ඒක පුළුවන් වෙන්නේ මේ මොහොතේ පරීක්ෂා දැන් කලින් අත ගියා වගේ දැන් කියන්න පුළුවන්ද බෑ දැන් තමන් ගාව තියෙන වතුර බලුවා කියලා මේ ගැන වතුර කිව්ව ගැන කියලාද තමන් ගාව වතුර ටිකක් තියෙන මේ වතුර ටික අත ගාලා මේ වතුර ගැන කිව්වද බෑ ඒක කියන්නේ මේකම පරීක්ෂා කරන්න එහි පදිකයි කියන්නේ ඕක මොකක්ද ඇවිත් ඒකම පරික්ෂා කරනවා. වෙන කොහෙවත් බැලුවට අරියන්නේ නැහැ. හරිද? හ්ම්. ඒකත් හරි ඒක හොඳින් දන්නවා. ඒතර අඩු වැඩි වීම ඒකේ ලක්ෂණ දෙකයි තියෙන්නේ. ඒකට තේජෝ ගතිය රස්නේ සීතල. දැන් පටවි ගතිය ගොඩක් තියෙනවා. බර සහැල්ලු ගොරෝසු සිනිඳු මෘදු. ඒතර ආපෝ ගතිය තමයි එක් වෙනවා, වෙන් වෙනවා, ගලනවා, වැగిරෙනවා. හරිද? ඇලෙනවා. එහෙම ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ආපෝ ගතිය. දැන් ඒ ගති ලක්ෂණ ඔක්කොම දැනගත්තේ නැත්නම් කොතන හරි පැටලෙනවා. තේරෙනවද? ඒකයි මේ කියන්නේ. නැත්නම් තමන් ඔය කියන විදිහට වැකිරෙනවා කියලා විතරක් හිතාගෙන හිටියොත් වැක්කෙනවා කියලා බැලුවොත් දැන් මේක වැකිරෙනවා කියලා හොයාගන්න බැරි වෙනවා තමයි. තේරෙනවද? එතකොට වර්ධිනවා ඔක්කොම. එහෙනම් මූලික සාධක ඔක්කොම දැනගන්න. මේ ධර්මයේ ඉගෙන ගන්නකොට මූලික ටික හරියට ඉගෙන ගන්න. එතකොට ඔය මොක ප්‍රශ්නයක් නැහැ කොහෙවත්. මේ මූලිකට ඉගෙන ගන්න නැතුව තමන් අර එකේ පන්තියේ ඒ වාඩිලා ඒ එකේ පන්තිය කරන්නේ වැඩි කරන්නේ නැතුව දෙකේ පන්තියට ගියාම කරන්නේ දියන්නේ. ඔය වෙලා තියන්නේ ඒක. ඔය මූලික ධර්මතාවයන් ටික කියා දෙන්නේ නැතුව ඔයා ඉතින් අභිධර්මයයි අර දිනුතරේ මේ සූත්‍රය කියලා සාකච්ඡා කරන මොළව සාකච්ඡා කරන එකකටවත් තේරෙන්නේ නැහැ. මුල් ටික දන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ එලා තියෙන්නේ. මුල දැනගත්තට පස්සේ ඔය ඕන සූත්‍රයක් තියෙන්නේ මොකද්ද කියලා ළමන්ට තේරෙයි. ඔයක සූත්‍රයක්වත් ඔයාට තාම තේරෙන්නේ නැහැ. මොකද ඔයාට මේ මූලික කාරණා තේරෙන්නේ නැහැ. ඔය වචන ටික විතරනේ කියන්නේ පට ව්‍යාපෝතේ ජෝයක මෙතන අර පට ව්‍යාපෝතේ ජෝ අඳුරන්නේ අර පට ව්‍යාපෝතේ ජෝයක කොහොමද මම දන්නේ? ඉතින් වචනේ විතරයි දන්නේ. ප්‍රබලයක් නේ. නමුත් ඒක අවබෝධයෙන් කියන කෙනෙකුයි ඒක ඔය කියන ආකාරයෙන් අහගෙන ඒ වචනේ කියන කෙනා අතර ලොකු වෙනසක් තියෙනවා. බුදුහාමර ඒක අවබෝධයෙන් කිව්වේ. රාතන් වහන්සේ අවබෝධයෙන් කිව්වේ. නමුත් Taman ඒ වචනේ ඉඳලා කරගෙන වචනේ කිව්වට තමන්ට කවදාවත් අවබෝධයෙන්. ඔකයි කියන්නේ. දැනීම සහ අවබෝධය කියන්නේ දෙකක් කියලා කියන්නේ ඕකේ. දැන් ඔයාලට තියෙනවා දැනීම. දන්නවා ඔක්කොම දන්නවා. අපිට වඩා මං කියන්නේ අපිට වඩා බණ දන්නවා කියලා මං කිව්වේ. සූත්‍ර ඔක්කොම කියලා වාට පාඩන්නේ සූත්‍ර. හරි? දැනීම විතරයි අවබෝධය. එහෙනම් හරි ඒකත් ඈ තේජෝ ගතියත් අඳුරනවා එතකොට. වායෝ ගතිය. මොකද්ද වායෝ ගතිය කියන්නේ සිංහලෙන්? අමායන. අමායන ගතිය. මොකද්ද ඒකේ ලක්ෂණ? අමායන ගතිය. බර සෑහළු කියන්නේ වටේ ගතිය ලක්ෂණය. දැන් ආයෙ කලවම් කරගන්න බෑ ලක්ෂණ. හෙල්ලෙන හැද. හෙල්ලෙන. හා. ආයෙ. අමායන ගතිය ගහක් කොළ හෙල වෙනකොට වගේ ගහක කොළ හෙල වෙන කොළහෙල වෙනවා. ඒ සමායන ගුලඳ නිසා කියන්නේ පවායි සමායන ගතිය දැන් තියෙනවා කියලා හිතන්න පුළුවන් ග්‍රහක් සල වෙනකොට. කොහයිල එනවා සමායන ගතිය තියෙනවා කියලා හිතාගන්න. බලාකුළු යනකොට ඔය හිතන්න සමායන ගතිය. ඒක හෙල්ලෙනවා කියලා හිතන්න දුර චලනය වෙනවා කියලා දුර නිවචනේ මේ කීරිසේ තියලා තිබ්බොත් ඒක හෙල්ලෙන්නේ නැහැ උනාට වෙනවා හෙල්ලෙන එකක් කියලා. එම්මාර හෙල්ලෙන්නේ නැහැ. ආ ඒ කීරිසේ හා දැන් වැඩි මොකුත් ඕනේ නැහැ. එහෙම කියමුකෝ. දැන් මට කියන්න ඔන්න ඔය බිත්තිය තියෙනවානේ. බිත්තියේ වායෝ ගතිය දෙනවා. තියෙන ඕන කතා හරියට. තියෙනවද නැද්ද කියලා විතරක් ඕන නේ කියලා කතා නේ. තියෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක්. කොහොමද තියෙනවා කියලා තමන් කිව්වේ? කිව්ව විදිය ඕනේ මට හේතු ඕනේ දැන් මට ආන්න ඒ දා අවශ්‍යයි. කොහොමද තියෙනවා කියලා තමන් පරීක්ෂා කරේ. පිටිය පරීක්ෂා කරලා පරීක්ෂා කරලා තියෙන්නේ. ගාලා පරීක්ෂා කරන ගමන්. කැලලක් කඩුවා. හ්ම්. ඒකේ තියෙනවා පොහොර. කිල්. අහින් තිබ්බොත් ඒක තමයි මුලක් තියෙනවා කියලා කියන්නේ. දැන් වායු ගත කියන්නේ මුලක්ද? <coughs> ඈ? වායු ගත කියන්නේ මුලක්ද කියලා යන්නේ. එහෙනම් තනි කර තනි යකඩ ලෑල්ලක් තියෙනවා. හරිද? මේකේ වායු ගතිය තියෙනවා. මුගරා උන් කරාම වාය වායක දෙන ආපෝ ගතිය නම් තේරෙයි උන් කරාම. අපිට ඒක හොල්ලන්න පුළුවන්ද? ඒකද හම්බ. හොල්ලන්න? විත්‍ය හොල්ලන්න බුණා? නෑ ඒක මම කරේ ඒක හොල්ලන්න බෑ. ඒක හොල්ලන්න බෑ ඒක තද ටයර් එකකුයි බැලුන් එකකුයි ගත බැලුන් එකක දැන් ඒකේ හමායන ගතිය අඩුවේ ඒ තියෙනවා. හා හමායන ගතිය අඩු කියන එකනේ. මම කියන්නේ උහුලන් දැන් ටයර් එකකට උහුලන් පුරවුවොත් එතකොට ඒක අල්ලනකොට එක ලක්ෂණයක් ඒක ඇකිලෙනවා බිබෙනවා හරි අපි අයියේ මේක මේක ප්‍රෙස් කරලා තියෙක පොඩ්ඩක් හරි ඒක වෙනසක් වෙනවා හ්ම් ඒක නිසා ඒක තියෙනවා තියෙනවා කොහොමද තියෙන්නේ ගන්න තියෙනවා කියලා ඒ වුණා කියන්නේ ඇතිතරම් ප්‍රෙෂර් එකක් දැම්මොත් ඒකට අපි ප්‍රතිතත කරොත් ඒක පොඩ්ඩක් හරි ඇකිලෙන්න හමායනක තියෙනවා ඇකිලෙන්නේ ඒක බිත්‍ය ලොකු පෙෂයක් දැම්මත් ඇකිලෙයිද? චුට්ටක් හරි වෙන්න පුළුවන් කියන්න බෑ. ඔබ කලාවේ නෑ මේ පෙතර කරිමත් ඒක. දැන් බැලුමත් නම් ඕකයි තමයි. බැලුමත් නම් බැලුම නම් තමන් තද කරාම ඒක තෙරපෙනවා කියලා කිව්වා. තාරක නම් තෙරපෙන්නේ නෑ. වැඩි ආපෝ ගතිය ආපෝ ගතියත් එක්ක සම්බන්ධ කරගන්න බෑ ආයෙ පටල ගන්න බෑ වායු ගතිය විතර කතා කරන්නේ. ටයර් එකේ තියෙනවා නමුත් ඒක තෙරපුවට දැනෙන්නේ බැලුම් එකද පුළුවන්. ඒක මම දැන් හැවි පිටියේ දෙනවද කියලා නේ හැවි. ඔය පුළුවන්. කොහොමද? අරගෙන වතුර දාලා එබුවතින් ඒක. වතුර දාලා වන්නේ? වායෝ උඩට එනවා. ඒ වායෝ කියන්නේ තමයි හිතාගෙන හුලම් කියලා. හුලම් වල නෙමෙයි වායෝ කියන්නේ. වායෝ කියන්නේ එනම ගතියක්, ක්‍රියාකාරීත්වයක්, එහෙම නැත්නම් ලක්ෂණයක්, ස්වභාවයක්. වෙලා තියෙන එක තමයි ඉතින් ආපෝ කිව්වම වතුර කියලා හිතා ගන්නවා වායෝ කිව්වම හුලම් කියලා හිතාගෙන නිදි දැන් පටවි කිව්වම පත් කියලා හිතාගෙන නිදි ඕක තමයි බලන්නේ. කොහොමද වෙන්නේ? අනන්තය දක්වා පැතිරෙන ගතිය. කොහොමද වෙන්නේ? බිතිය? දැන් බිතිය ආනන්නේ මට වෙන ඔය අනන්තය දක්වා පැතිරෙන ඔය භවභූත කතන්දරනේ මේ වර්තමාන ලෝකේම පරිචා කරන්න කියලා බුදුහාමර කිව්වේ. ඔය ඕන නැති වචන දාගෙන ඔබ පදන පටල ගත්තා ඔක තමයි වෙන්නේ. ඔය දන්නේ නැති වචන කිය කිය බුදුහාමර මේ අමාරුයි දන්නේ නැති නේක. ඊට වායෝ ගතිය අඩුයි හා. අඩුයි හා කොහොමද අඳුරගන්නේ? අනිවාර්යෙන් අඩු හරි වැඩි හරික සාපේක්ෂතාවයක් තමයි දෙන්නේ. ඒක අනිවාර්යයි. හරි. වැඩි කරාට පස්සේ වැඩි කරාට පස්සේ කියන්නේ? කුඩු කළොත් කුඩු කරා මේ දැන් කුඩු කරා මේකට ආපහු ගතින් දෙන්නේ. මේ කාඩ්බෝඩ් එකක් වෙයි මේ බිත්තියකට දෙත් එකක සාපේක්ෂ බලනකොට දැන් අපිට කොල්ලයක් වුණත් බිත් අපිට ඔබ නිකන් බිත්තියක් හැදුවා කියලා එතකොට ඒකේ තියෙන තද ඒකෙන් දැනෙන තද ගතිය මට දැනෙන්නේ හරි කාඩ්බෝඩ් බිත්තියකුත් තියෙනවා ගඩොල් බිත්තියකුත් තියෙනවා කෝකද වායු ගතිය වැඩි වැඩි වෙන්න කාඩ්බෝඩ් ඒ කාඩ්බෝඩ් එකේ වෙන්න පුළුවන් ඒක මේ පිපෙන හැටි පිපෙන උඩ උඩට යනවා උඩට යනවා උඩට යනවා මොකද්ද වායගතිය ලක්ෂණේ මට කියන්න මම කියන්නේ තමයි මම කියන්නේ මෙහෙම යනවා දැන් නිත්‍ය ඔහොම යනවාද ඒක තමයි නිත්‍ය ඔහොම යන්නේ වායගති වැඩි වෙච්චාම එහෙම යනවා අඩු වෙච්චාම හැකිලෙනීම බිම්බීම කියන්නේ ඒක ලක්ෂණයක් විතරයි ඒක හරි මම ඒක කිව්වනේ ඒක හරි කියලා නමුත් දැන් මේක හැකිලෙනවා බිම්බෙනවා කියලා අපිට තේරෙනවද නමුත් ඒක එහෙම වෙනවා තමයි. ඔක නෑ කියවනේ එහෙම වෙනවා. නමුත් ඔක හොයන්න බෑනේ. ඒක කොහොමද පිළිගන්නේ? මෙහි වින්ටර් එකට දොරවල් පුළුවන්. වින්ටර් එකට දොරවල්. වින්ටර් එකටයි රස්නේ කාලේ දොරවල් හැකිලෙනවා. මම කියන්නේ අනිත් හරි හරි ඒක වැරදි නෑ. හරි හරි. රත් එක හැමෝම දීපේ. ස්වින්ට කාලේ වහන්න බෑ සමර කාලේට දොරවල් තද වෙනවා ලෑලි දොර. ඒක මට කියන්න. මේක මට ඒක ඒක හේතු වෙන්නේ ඒකට හේතු වෙන්නේ වායු ගතිය නෙවෙයි ඒකට හේතු වෙන්නේ තේජෝ ගතිය. තේජෝ. රත් එච්චාම මොකද දිග ඇරෙන්නේ ඒක සීතල වෙච්චාම ඇඟිලෙන්නේ. ඒතර ඒකේ එතන නැත හමායන ගතියක් ස්වාමීන් වහන්සේ. හමායන ගතිය තියෙනවා ඒක. හැබැයි හමායන ගතිය නෙවෙයි ඒක දෙන්නේ. උඩේ ඉඳන් පල්ලේ හැට ගම්මක් දෙක. දෙකම? ඔව්. මොකක්ද? ඉක්මන් කෑ. වායු ගතිය වැඩි එක. මට බැලුම් එක තමයි වැටුණා. බැලුම් එක? එනවා දැන් බැලුම් එක. ඒකේ කාරණේ හරි පිම්බීම ඇකිලිම එක ලක්ෂණයක්. තව එකක් තියෙනවා. තෙරපීම කියලා කාරණයක් කිව්වා තෙරපීමෙන් ගමන් කරනවා කියලා ලක්ෂණයක් තියෙනවා. තෙරපීම ගමන් කිරීම. ඒකට තෙරපුවාම හරිද එක තුලින් ගමන් කරන්න පුළුවන්කම කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් තෙරපිලා නතර වෙනවා කියලා එකක් තියෙනවා. කිව්වේ කාරි ප්‍රෙෂර් එක දැම්මාම මොකද වෙන්නේ? ඒක වෙනස් වෙන්නේ නැතු ඒක තුලින් යනවා ඒ. දැන් අපි ඇණයක් අරගෙන ගැහුවොත් මොකද වෙන්නේ ඔකට? බිත්තිය කැඩෙන්නේ නැහැ, ඉල්ලනවා මොකක්වත් වෙන්නේ නැහැ. ඒක තෙරපාගෙන බිත්තිය ඇතුළට යනවා. ඒයි ආන් එක තමයි වායු ගතිය ස්වභාවය. ගති තුලින් ගති ගමන් කිරීමේ ස්වභාවය කියලා එකක් තියෙනවා. ඕනකොට තමයි වායු ගතිය කියන්නේ. හරිද? ඒතර පිම්බෙන්නේ ඇත්තටම මේක තවත් ගතියක් ඒ ගති තුලට ගිහිල්ලා. දැන් බැලුම කියන්නේ ගති ටිකක්. ඒක තුලට හුලං කියන්නේ තවත් ගති ටිකක්. ඒක ගියාම මොකද එන්නේ අර පිම්බුණේයි ඒ ගති තුලින් ගති ගමන් කරන ස්වභාවයක් තියෙනවා. දැන් ඒක සිද්ධ වෙනවා. දැන් තමන් හාල් ටිකක් අරගෙන වතුර දානවා. මොකද වෙන්නේ එතකොට? පෙඟෙනවා කියන්නේ ආන් එක පිම්බෙනවා. පිම්බුණා කියන්නේ ඇත්තට මොකද උනේ? හාල් ඇටය තුළට තෙරපිලා වතුර ටික ගියා. ගියාට පස්සේ අර තිවිච්ච ටික පිම්බුණා. ඒක තමයි පිම්බීම ඇකිලිම කියන එක එතන තේරෙනවා. එතන උනේ ඒත් ඒක මොකද්ද? තෙරපි ගමන් කරා කියන්නේ. ගති තුලින් ගති ගමන් කරනවා කියන්නේ. හරිද? පිම්බෙනවා කියන එක එක හදේ ලක්ෂණයක් අපිට අඳුර ගන්න පුළුවන් ඒක. ඒක හරි ඒක දැකලා අඳුරන්න පුළුවන්. මේකත් එමයි පරීක්ෂා කරලා බලන්න ඕනේ යමක් තෙරපලා ගමන් කරනවාද කියලා. ඒක තෙරපන්න පහසු නම් වායෝ ගතිය වැඩි කරපන්න අමාරු නම් වායු ගතිය හරි. හරිද? තමන් කිව්ව කාරණේ හරිද? කාඩ්බෝඩ් එකේ වායු ගතිය වැඩි. අපිට පහසෙන් කාඩ්බෝඩ් එකණයක් මෙහෙම අතින් තරපලා යවන්න පුළුවන්. බිත්තියට එහෙම ඇණිය ඇඟිලෙන් තරපන්න එහෙම ලේසි නෑ. බැරි නෑ පුළුවන් ටිකක් අමාරු. ඇයි? ඒකේ වායු ගතිය. ඒක එක සාධකයක් විතරයි අපි මේ කතා කරන්නේ. මොකද නමුත් හැබැයි අර ගති ටික ඔක්කොම ඕකේ තියෙනවා. ඒවත් එක්ක ওই සාධක වෙනස් වෙනවා. මොකද පඩවිත් ගතිය තියෙනවා, ආපෝ ගතිය තියෙනවා, ඔක්කොම ගතිය ඔකේ කියලා තියෙනවා. පැහැදිලිද? දැන් ඒකත් කවුද තීරණය ගන්න ඕනේ? තමන් බලන්න ඕනේ. තමන් පරීක්ෂා කරලා බලන්න ඕනේ තේරපලය මග්ග මග් කරනවාද ඒක පිම්බීමක් හැකලීම කියන ලක්ෂණයක් තියෙනවා කියලා තමන්ට ඒ මොකද වැටෙන්න ඕනේ. පස්සේ බෑ. හරිද? මේ වෙලාවේ තමන්ට ඒක තේරුම් කර ගන්න ඕනේ. මේ වෙලාවේ එහෙම පිම්බීම ස්වභාවය හැකලීම එහෙම නැත්නම් තේරපලා ගමන් කිරීමේ ස්වභාවය. දැන් අපි කිව්වොත් ඔන්න යකඩයක් තියෙනවා. අපි සාමාන්‍ය යකඩයක් කිව්වහම ඒකේ වායෝ ගතිය අඩුද වැඩිද? යකඩ අපි කියමු යකඩ මොකක් හරි බාර් එකක් අපි ගමු යකඩ ප්ලේට් එකක් ගන්න. හරි. ආයෙකටිය අඩුයි. අපිට ඒකට පහසුවෙන් යමක් පෙරපන්න බෑ. අපි හිතමු ඔය යකඩේ රත් කරලා තියෙනවා සෙල්සියස් අන්තක 1000කට විතර. එතකොට එතකොට මේක දිය වෙලා මෙල්ට් වෙලා වගේ දේ. එතකොට අපිට නිකම් මොන ඇඟිලෙන් අනින්නත් ඇඟිලෙන් ඇඟිලි පිච්චේ ඇඟිලෙන් අන්නතර යනවා. හරිද? ඇයි ඒ? වයගතිය? හරිද? හරි ඒක ඔක්කොම සාධකත් එක තීරණය වෙනවා මම ඒකයි කිව්වේ තනියෙන් තියෙන්නේ නැහැ මේ ගති එකක්වත් තනියෙන් තියෙන අඳුරන්න බෑනේ ඊට තේජෝ ගතිය යාපෝ ගතිය ඔය ඔක්කොම එක තමයි ඔය තීරණය ගන්න හරිද එහෙනම් අපි දැන් කරන්නේ එතකොට මේ ගති එකතු වෙලා තියෙන තැනක මෙව්වත් තියෙනවා කියලා අඳුර ගන්න කාරණාව විතරයි තනියෙන් අඳුරන්න එහෙම බෑ කවදාවත් අපිට පටවි කියන එක අඳුරන්න බෑ ආපෝ තේජෝ වායෝ අඳුරන්න බෑ හඳුරන්නේ අපි ඒවා එකතු වෙනකොට ඒවා තියෙනවා කියලා අපිට ඒවා තිබීම නිසා තියෙන ලක්ෂණ ටිකක් අපි හඳුරන එක. හරිද? දරාංගික තමයි අපිට ඔය ගති පිළිබඳව අවබෝධය. දැන් ඕම් ඔය ගති පිළිබඳව අවබෝධය නැතුව අපිට මේ පරමාර්ථ ලෝකය ගැන දකින්න විදියක් නැහැ. මේ ලෝකයේ ස්වභාවයමද අවබෝධය ලබන්න බෑ. දැන් තමම තීරණය කරගෙන දැන් එනං තමන් මෙතෙක් අර පස්සලට පටවි කියන එක හිතාගෙන හිටියා නම් හරියනවද දැන්? එහෙනම් දැන් පස් කියන්නේ මොනවද එතකොට? හතල ඔය හතරම තියෙනවා. දැන් කවුරු ගෙනින් දන්නේ එහෙම කියන්නේ? තමන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා ප්‍රත්‍යක්ෂ කරපු. ආ තමන් යන පහ තත ගාලා දිනන එතකොට තමන්ට රළු බව සිනිඳු බව එහෙම නැත්නම් බාර කියන එක තේරෙනවා. එහෙනම් එතන පඩවි තියෙනවා. රාපෝ තියෙනවද පතල? කොහොමද තියෙනවා කියන්නේ? වෙන් කරන්න පුළුවන් එකතු ගන්න පුළුවන්. පතර ඔය පස් ටික එකතු කරගෙන පබඩ කස් ටිකක් කපලා තාච්චි කරගෙන එකතු කරගන්න. යාපෝ තාච්චි අයින් කරන්න පුළුවන්. එහෙනම් ආබන්ධනේ විබන්ධනේ එක්වීම වෙනවීම කියන එක තියෙනවා. තේජෝ ගතිය ඒ මරස් නිදීතල කියන එක තියෙනවා. හරිනේ? වායු ගතිය ඒකත් තියෙනවා. ඒකට මාරයන් ගිලින් අයින්න පුළුවන්. අලවංගෙන් යන්නම ඒත් පස් ක්‍රිතේ බලගෙන යමක් ඇතුළට යනවා. එළිය වායු ගතියදී. එහෙනම් පස් කියන්නේ මොනවාද? පඨවි ආපෝ තේජෝ වායෝ එකතු වෙන ඇති වෙච්ච නිර්මාණයක් වස්තු කියලා අපි ඒවට වචන කියනවා. හරිද? දෙයක් වස්තුවක් නැත්නම් නිර්මාණයක්. එන්න. හ්ම්. වතුර ගත්තම් මොනවාද? හ්ම්. හතරම දිනවා. අස්සල් වතුරේතර බරක් නැද්ද? වතුර ගොරෝසු නැහැ. හරිද? හැබැයි වතුර බර දීලා ගන්න තියෙනවා. ඒකයි මම කිව්වේ අර තද ගතිය කියලා තමන් අර අතට අහු වෙනවා කියලා ඉතලක් හිතාගෙන හිටියා නම් අතට අහු වෙන එක තමයි තද ගතිය රළු විතර කියලා දේවල් තමන්ට හොයන්න බෑ. වතුරේයි රළු වතුරේ. එහෙනම් තදට අහු වෙන්නේ නැහැ වතුර. හැබැයි වතුර අහු වෙන්නේ නැද්ද? අහු වෙනවා. ඇයි ඒ? අටවි ගතිය එක තියෙනවා. ඒක බර කියලා එකක් තියෙන්නේ ආන් ඒ හින්දාමයි. ඒක සාධක ඔක්කොම දැනගන්න ඕනේ කිව්වෝ ඕන්මයි හින්දා. නැත්තම් වැඩවන් තියෙනවා. හ්ම්. එහෙනම් වතුරේ පටවි ගතිය තියෙනවා. ආපෝ ගතිය තියෙනවා. වතුර එක තියෙනවා. වෙන් වෙනවා. තේජෝ ගතිය තියෙනවා. වතුරේ රස්නේ සීතල තියෙනවා. වතුරේ වායු ගතිය තියෙනවා. හ්ම්. ගින්දරේ තියෙනවා මොනවාද? ඔක්කොම තියෙනවද? පටවි ගතිය තියෙනවා. කොහොමද? කොහොමද කරේ කියලා මම හිතන්නේ කරපු විදිහ කියලා. පටවියද තියෙනවද? දැන් පටවියද තියෙනවනේ මොකද කරන්න ඕනේ? අල්ලලා අල්ලලා බලන්න ඕනේ. අරේ තමයි මම හිතන්නේ ගින්දරේ පටවි ගතිය තියෙනවද කියලා හැබැයි. පිටේ ආවද කියලා මම අහන්නේ ගින්දරේ පටවි ගතිය කියලා මම අහන්නේ. මට මොකද පිටිච්චා? මම අහන්නේ පටවි ගතිය තියෙනවද කියලා. කොහොමද බලන්නේ? නෑ මොකද කරන්නේ? ඒක තමයි අල්ලබහන තියෙන ගන්න. තමන් තියෙනවා තියලා තියෙනවා කියලා කියනවා කිව විදිය මට කියන්න ඕනේ. කිව්ව විදිය ඕන මට. ඈ මොකද? නැද්ද? නෑ. කොහොමද? ඉන්දරේ තියෙනවා. තමන් දැන් ඉන්දර වැදෙන්නේ නැද්ද? අල්ලන්න බැරිද ඇත්තටම? අල්ලන්න පුළුවන්. පිච්චෙන්නේ තේජෝ ගතිය වැඩි නිසා. නමුත් තමන්ගේ ඉන්දර වැදෙන්නේ පටවි ගතියේ ඉන්න තමන්ට ඊටාම සිඳු බවක් හොඳට තමන් ඇල්ලුවොත් තමන්ට තේරෙයි පිච්චෙන එක තමයි තමන්ට වැහුවොත් ඒක වැදෙනවා ඊටාම සිඳු බවක් තමන්ට තේරෙනවා ඉතින් දැන් ඉඳලා කැල්ලුවා වැදෙනවා ඒක සිඳුයි ඇත්තට පිච්චෙන රස්නේ ඉඳා අතගාල වැල්ලුවේ ඒක ගාව වෙනවා අල්ලලා නිමඩ වැද පුළුවන් ඒ අරුවෙන් ඉඳන් නිමඩ හරිද ඒක සිඳු බවක් තියෙයි පිච්චෙන්නේ තේජෝ ගතිය නමුත් ඒකට පටවි ගතිය තියෙනවා සිඳු බවක් ඒකදී ආපෝ ගතිය ඒවා එක්වීම වෙනීම නිකම්ම දේවා. ගින්දර එකතු වෙනවා ගින්දර වෙනවා. ඒක හොතරම තේරෙනවා. ගින්දර වෙන් වෙලා නොපෙනී නොතේරිය. ඕක තමයි ආපෝ ගතියේ නියම ලක්ෂණය. ඉතුරු නැති වෙලා යනවා. මොකොත් නෑ ආයි. දැන් ගින්දරපත් වුණා වන කපුරු කැලකයපත් වුණා කියලා දුන්නා. නැවත ඊටි පන්දමපත් වුණා. පත් වෙලා ඉවරට ගැල්ලත් නෑ, ගිටි පන්දමත් නෑ, මොකුත් නෑ. අකම නැති. ආංග තමයි ආපෝ ගතිය ස්වභාවය. නොපෙනී නොතේරිය. තේජෝ ගතිය ගින්දරේ කොහොමත්ම තියෙනවා. ප්‍රශ්නේ තියෙනවා. ඊළඟ වායෝ ගතිය තියෙනවා. ඔක දැන් ගිනි දැල්ලට තියෙන ඕන එකක් කරපන්න උඩ කරා. හරිද? හ්ම්. එතකොට හුලං ගත්තාම නාද? හුලං. හුලං වලත් ඔය අතරම තියෙන. හුලඟත් බරයි. දැන් බැලුමට ටයර් එකට හුලං ගෑවම මොකද වෙන්නේ? බරයි. හ්ම්. එතකොට ඒකේ රස්නේ සීතලක් නැද්ද? තියෙනවා. හුලඟ එකතු වීමෙන් වීම තියෙනවා. ආපෝ ගතිය. හුලඟේ ගමන් කිරීමේ ස්වභාවය තියෙනවා. එහෙනම් දැන් ඔය මොකක් ගත්තත් මොනවද තියෙන්නේ? ආපෝ. හ්ම්. එහෙනම් දැන් අර ඊයේ කිය කිය ඇයිට ඇට මොනවාද පඩවි දත් මොනවාද පඩවි කිය දැන් හරිද ලබන්නේ ආකාශය ඈ ආකාශය ආකාශය ගත දෙන්නේ ආකාශය මත උලන්නේ නේද ආකාශය දතු වෙනම වෙනම ආකාශ ආකාශය දතු ආකාශ දතු කියන්නේ මොකද්ද මොකක් මොකක් <laughs> ඕනේ නැති හොයන්න කියලා තමයි වෙලා තියෙන්නේ <laughs> හරියට එන්නකක් තියෙන්නේ තියෙනවා තියෙනවා. මොකක්ද කියලා මතන්නේ. ඔය ගති ටික පිළිටන ස්වභාවය තමයි ආකාර ධාතු කියලා කියන්නේ. මේ ගති නැති මේ ගති එකතු වෙන්න තියෙන ස්වභාවය. ඒක මේ හුල අවකාශය නෙමෙයි ඈ. දැන් අපි ඔය ඔය වැරදි විදිහට ඔක කියා දෙනවා. දැන් මේ අපි මෙහෙම ඇඟිලි දෙක තියාගත්තා මේ ඇඟිලි අතර තියෙන ඉඩට කියන ආකාශ ධාතු. ඒක නෙවෙයි. එතන තුලන් තියෙනවා. උලඟ කියන්නේ අර අතරින් ඇදිච්ච එක. මේ ඔක මං කියේක මේ පරමාර්ථ කියලා දෙන්න තියෙන අපහසුතාවය. මේ ගති පවතින තියෙන ස්වභාවයට පවතින එකතු වෙන්න තියෙන එකතු වුණාන් පස්සේ මේ ගති වලින් තොරව තියෙන ස්වභාවයක් ගති වෙන් කිරීමේ සඳහා පවතින தත්ත්වයට තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ. ගති අතරදී දැන් මේ කෝප්පේ මෙහෙම තියලා මේක අර මෙතන තිබ්බම මේක අතර තියෙන ඉඩට නෙවෙයි ඔය කියන්නේ. නැත්නම් මේක මේ කියා දෙන්න හරි තේරෙන අපහසු කාර්යයක්. මේ ගති කියනවා මං කියන්නේ නොපෙනී නොතේරී තියෙන කියලා. ඒ නොපෙනී නොතේරී තියෙන ගති එකතු වෙනකොට අන්න ඒවා එකතු වෙච්ච ගති පවතින්න තියෙන ඒවා අතර ස්වභාවය ඇති කරන තත්වයක් තමයි වෙන් කිරීමක් කරන එක තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ. ඒක කතා කරන්නේ නැත්තිත් ඒකයි ඔක වැඩි හරියක්. පාවිච්චි කරන්න බෑ. මොකද කියා දෙන්න තේරෙන්නේ නැහැ. කියා දෙන්න තේරෙන්නේ නැහැ දැන්. අපි දැන් දෙන්නෙක් ගමුකෝ මේ දෙන්නා දැන් අත් දෙක ගමුකෝ මේ අත් දෙක අතර තියෙන ඉඩ නෙවෙයි මේක. හරිද? ඒ ඒ අතර ඉඩ ගත්තොත් එතනම හුලන් තියෙනවා. එතනත් පටවිය ආපෝ තේජෝ වායෝ තියෙනවා. ඒකනේ. ඒතර මේ පටවිය ආපෝ තේජෝ වායෝ කියනේම පවතින තැන කියලා තමයි කියන්නේ ආකාශ ධාතුව. ඒකත් හිතා ගන්න ඕනින් නෝ මම කියන්නේ ඒකයි. මම කියා දෙන්න කෙනෙක් කියා දෙන්න පෙළඹෙන්නේ නැත්තේ තොන් ඔය හින්දා. මේක තේරෙන්නේ නැහැ ලේසියෙන් කියා දෙන්න පාරමාර්ථ දේවල්. හරි? ඔය නිකන් වට්ටෝරුණා ඔය කිය කිය හිටියාගේ. අට යාව තේජෝ ආයෝ ඔය අරක මේක කිය කිය කිව්වට ඔය තෝරන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? දැන් අදහස් හිතා ගන්න ඕන තමයි. එනකොට දැන් මේ ලෝක ධාතුව නිර්මාණය වෙන්නේ මහ පොළොව, ඉරාඳ ආදී ඔක්කොම නිර්මාණ වෙලා ඒවා අතර පවතින ස්වභාවයකට තමයි ඕම ඔය ආකාශ ධාතු කියලා කියන ස්වභාවය. ඒක ඒ තුල පටවි ආපදේ ජාව නැහැ. අපි කියන ආකාශය නෙවෙයි. නෑ නෑ ඒ ආකාශය නෙමෙයි. ඒක තුල අර ධාතු තියෙනවා. හරිද? ඒක නෙවෙයි මේ. ඒක ඒක තමයි මම කියන්නේ. ඒක මෙයාට ගැඹුරු කාරණාවක් මේ මම පැහැදිලි කරන්නේ. තේරුණාද මේක? ධාතුන්ගෙන් තොර ධාතු වෙන් කරන සාධකය තමයි ආකාශ ධාතුව. ධාතු අතර තිබෙන ඉඩ. ආන් එහෙම කිව්වොත් හරි. ධාතු අතර තියෙන එක. පඨවි ආපෝ තේජෝ වායු කියලා යමක් එක දෙනවා. ඒ ධාතු අතර ඉඩක් තියෙනවා. හැබැයි එතන උලන් නෙවෙයි ඈ. ආන් මේ ධාතු මෙන් කිරීමේ ලක්ෂණය කියනවා ආස්වාස ධාතුද. ඒක ඇත්තට මේක ධාතුවක් නෙවෙයි. නමුත් අරක නිසා හැදෙන දෙයක්. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් කළු කෙල එකක් තියෙනවා. සුදු කෙල එකක් තියෙන ඕනි කියලා නියමයක් තියෙනවා. ආන් ඒ වගේ මෙහෙම ධාතු තියෙන තැනක් තියෙනවා වගේම ධාතු නැති තැන කියලා එකක් තියෙනවා. අන්න ඒක තමයි ආකාශ ධාතු කියලා කියන්නේ. හුලන් නෙවෙයි ඈ අහසත් නෙවෙයි ඔය. ආකාශ කිව්වම අහස කියලා හිතාගන්න. අහස නෙවෙයි ඔක. එහෙම අපිට ඕන විදිහට මේ ඔය වචන වෙනස් කරලා වචන ඔය කියන අදහස දුන්නා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ආකාශ ධාතුව ගම එයා හිතාගන්නවා ආයක ආකාශය කියලා. ආහත නෙවෙයි ඒක. ඒක මොකද ධාතු ධාතු අතර ඊඩස්. ධාතු අතර. මොන් කියවා දැන් ධාතු කියනවා තනින් අඳුරන්න බෑ කියලා මං කියවනේ. ආන්නේ ධාතු කියන එක දෙලුව ධාතු අතර ඊඩසක් කියනවා දෙයක්. තියෙනවා කියන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි ආකාශ ධාතු. එතන අනිත් ඒවා ඔක්කොම ඔය කියන ධාතු ස්වභාවයන්ගෙන් නිර්මාණ. දැන් අපි ඔය කෝපය ගත්තත්, බීජය ගත්තත්, කේස් ගහ ගත්තත්, දට්ටි ගත්තත් ඔක්කොම මොනවා? අර ව්‍යාගෝ තේජෝ වායෝ. දැන් හොටු ගත්තාම හොටු මොනවාද? ඈ? දැන් හොටු ගැන කීකිය කියන්නේ හොටු ඕනි කියලා. හොටු වෙලත් ඔය ඔක්කොම තියෙනවා. හොටු වෙලත් පටවි ගතිය තියෙන තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ. ආපෝ ගතිය තියෙන හොටු ඇක්කරෙනවා. ස්ටේජ් එකක් දෙදින මොටු ඕන්න හීතල වෙලා හීතල හොට්ටුවේ රත් වෙච්චාම රත් වෙලා හිටියා. ඇයි බටු කබලු. අරකට ඒකේ ආකාරي හොට්ටු ඕන තරම් තෙරපන්න තෙරපන්න මිරි කන්න බැද්ද හොට්ටු. ඈ මොකක්? එහෙම එකක් තියෙනවා. ඒක දැම්ම කියා දෙන්න විදියක් නැහැ. ඒක හෙට හෙන්දට කියා දෙන්න. ඒක කියලා දෙන්නේ තමයි කපරක් කියලා වෙන වැඩක් ඉන්නේ ඒක. ඔය තියෙන ලේසින් කියලා දෙන්න පුළුවන් මේ ටික කියලා දෙනවා කියන්නේ ඒක ගැන කියලා දෙන්නේ. ඒකට ඒ දෙක සුද්දාස්ත කරන්නේ. මොකක්? අටවියාපෝතේ චෝවායෝ. අටවියාපෝතේ දෙකක් නේද අර දෙක. අමතක අමතක දෙකක් නෙමෙයි ඒවත් එක දෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා බලාගමු. ආ මේ ඉගෙනගෙන යනවානේ බොන්ට් වලේ ඉන්න. මං කිව්වේ කියලා පොඩියට යන්න නැත්නම් මුන් දෙකේ පන්තියට දාන්න. <laughs> <laughs> ඔය වෙලා තියන්නේ උන් හොඩිය පන්තියට ගියා නෑ මම දෙකේ පන්තියට දාලා. දැන් ඉතින් දෙකේ පන්තිය වලියනවා ලියනවා උන් දන්නේ නෑ මොනවද කරන්නේ. වෙලා තියෙන්නේ ඔක. බුද්ධාගේ වචන දෙට් එක දන්න ඕකම දැනගෙන බණ කියන්න යනවා. ඒකට මුල දන්නේ කරන්න දෙන්නේ. එහෙනම් මම කරන්නේ මේ මුල හදලා දෙන විදිහ මුල හදලා දුන්නාට අනිත් ඊට පස්සේ එකක්වත් කියා දෙන්න දෙයක් නෑ යාට. එතනින් එහා දන්නවා. ඒ අකුර ලියන් දැනගත්තට පස්සේ ආය දෙකේ පන්තියට ගියාම ඌ ඒ අකුර දන්නේ නැත්නම් ඒ අකුර ලියන ආය මුලද කියා දෙන්නේ. ඔය වෙලා දින්නේ. එන්න. එහෙනම් ඔන්න එක මොකද කියලා මම කියා දෙන්නම්. විතර ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි. එහෙනම් ඔන්න දැන් දැනගත්ත එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාති ස්වභාවයන් එහෙම නැත්නම් ඒවට ධාතු කියනවා ඒවට භූත කියලා වචනයක් කියනවා. ඒ ඔක්කොම එකයි ධාතු කිව්වත් භූත කිව්වත් ගති කිව්වත් ඔක්කොම එකයි ඈ. එතකොට ඒ වාගේ ලක්ෂණය තමයි තනියෙන් තියෙනකොට අඳුරන්න බෑ. එකතු වෙච්චාම අඳුරන්න ලැබෙනවා. ඒ ආකාරයේ එකතු වෙච්ච වෙලාවේ ඒ වගේ ලක්ෂණ තමයි අපි දැන් ඔය අඳුරන්නේ. ඒක ගති අඳුරනවා එහෙම නෙවෙයි ඔය ඈ. ගතියේ තියෙන බව ප්‍රකට කරගන්න පුළුවන් අපිට පරීක්ෂා කරන ක්‍රමය. ගති තියෙන බව තහවුරු කරගන්න තියෙන සාධක විතරයි. හරි? හොඳයි. එතකොට ඔන් ඒ අනුව අපිට තේරුම් කරගන්න කිව්වා මේ ලෝකයේ සියලු වස්තුන් වල ස්වභාවය ඔය ගති හතරේ නිර්මාණය කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. හරිද? දැන් තමයි ඔය එක පරීක්ෂා කරලා බලන්නේ. දැන් නිකන් කියන්නේ එහෙම බෑ. කොහොමද කියන්න ඕන? පරීක්ෂා කරලා. පරීක්ෂා නොකර කිව්වොත් ඒක මොකද්ද? ඒක අමූලික ශ්‍රද්ධාව බොරු. තමයි ඇත්ත වෙන්න පුළුවන්. මොකද ඒක ඇත්ත තමයි. බුදුහාමුදුරුවෝ කාරණේ ඇත්ත තමයි. නමුත් තම පරීක්ෂා නොකර නම් කියන්නේ ඒක කියන්නේ අනාවෝදෙන් කවුරුත් කියන්නේ. කවුරුත් කියන්නේ හින්දා නෙවෙයි දැන් Tamanට ඔන්න හැකියාවක් තියෙනවා ඒක පරීක්ෂා කරන්න. පරීක්ෂා නොකර කියන්න බෑ. හරිද? එහෙම කිව්වොත් Taman අවිශ්වාසයෙන් කියන්නේ. විශ්වාසයෙන් නෙවෙයි. විශ්වාසය කියන්නේ ඒක තමයි ප්‍රත්‍යක්ෂ ඥාන Taman තමාගේ නුවණින් වෙනම Taman දැනගත්ත බව. හරිද? හරි. දැන් එතකොට ඕම ඔක අනුව ලෝකයේ සියල්ල සතර මහා ධාතු එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ වල නිර්මාණය දෙක තමයි බුදුහාමුදුරුවෝ දක්වපු දේ. ලෝකේ ගියා මේක ඉදන්නේ මේ වගේ මුළු විශ්වතලයේම තියෙන සියලුම ඒවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී හැම එකකම ස්වභාවයකයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හරිද? කවුද අඳුරන්න ඕනේ? තමයි. එහෙනම් දැන් Tamanට කාලයක් වෙනවා. නේද? විවේක කාලය තුල තමන් පරීක්ෂා කරලා බලන්න ඕනි. ඔයා හමු වෙන හැම එකක්ම හරිද? පඨවි ආපෝ තේජෝ ආයෝ වලින් තොර ඒවා හැම තියෙනවා නේද? හරිද? අදවන්න අදවන්න පස්කා කරවා. ඔය කෝප පිකන්නේ කඩලා හරි බලන එක ඇදින් ඇත්තටම තියෙනවා නේද? ඒ භාවනාවට එන්න නේද? අර නාවත් මට කමන්නේ නැහැ. අවබෝධයක් කියලා ගියාම ඉවරයිනේ. නාවත් කමන්නේ. අවබෝධයලා යන්නේ ඇදින් කඩලා බෙදලා බලන එක ඇදින් ඇටකට එහෙම තියෙනවා කියලා ඒවත් අත කාලා බලනවා කඩන්න පුළුවන් කියලා. කැඩෙන්නේ නැතිව තියෙනවා දන්නේ නැහැ. හරි. අවසර අරගන්න ඕනේ. අවසර අරගන්න ඕනේ. අරුවක් කියනවා ඉතින් අරගෙන මොකක්ද මේ ආපෝගාති පරීක්ෂා කරන්නේ. එතනයි. මොකක්ද කියන්නේ? ඒකත් කියන. හරි. එහෙනම් ඒක පරීක්ෂා කරලා මට ඇවිල්ලා කියන්න ඕනේ මොනවා හරි එහෙම නැතිව එහෙම හම්බුණාද කියලා. හරිද? හා විනාඩි 15ක් වේගයක් දෙනවා ගිලම් 15ක් අරගෙන තමන් පරීක්ෂා කරලා ඇවිල්ලා මට කියන්න ඕනේ. නැතුණත් මම